තව කීප දෙනෙක් වන්න මේ ස්ථානෙට එන්න. හොඳයි. සියලුම දෙනා සාදුනාදයක් පවත්වන්න. මේ සාද්‍ය ඇහෙන්නේ මානේ ඉන්න අය මේ සද්ද නැද්ද මෙහෙට ඇහෙන්නේ සියලුම දෙනා සාධනාදයක් පවත්වන්න. සෙල් සමාදන් වෙච්ච අය හැරුණකොට අනික් පින්වත් පිරිස් පංච ශික්ෂාවන් සමාදන් වීම උදෙසා নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි දුතියංපි ධම්මං සරණං ගච්ඡාමි දුතියං පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේදමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානාවේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කත්වා අප්පමාදේන සම්පාදේත නමෝ නමෝ බුද්ද දිවා කරාය නමෝ නමෝ ගෝතම චන්දිමාය නමෝ නමෝ නන්ත ගුණන් නවාය නමෝ නමෝ සක්කනන් දනාය නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහාමුනින් මිමන්තයාමි සුගතං ලෝකජෙත්තං නරාසබං ඒ අති උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයෙන් අවසරයි වහරක ගෝනගල්දිනිය ආර්ය චින්තාශ්‍රම බෞද්ධ විහාරාධිපති ඒ වගේම අනුරාධපුර කටකැලියාව ආර්ය චින්තාශ්‍රම බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති මාගේ ගුරු දේවෝත්තම නම කියන්නට අවසරයි. අතිගෞරවනීය දෙමුල් කුඹුරේ උදිත රතනාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අද මේ ස්ථානයට වැඩමවා වදාළ අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අද මේ ස්ථානයට වැඩමවා වදාළ සිල්මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි සුබුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති දසදහසක් ලෝක ධාතුවේ විසින්නා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ ඒ ඇත්තන්ට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මඟඵල ලබන්නට කියලා ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරගන්න තමන්ට හිංසාවක්, පීඩාවක්, කරදරයක්, හිරිහැරයක් වෙච්ච වෙලාවේදී පිහිටක් ආරක්ෂාවක් සපේ ගත්තා වූ ඒ විෂ්ණු කතරගම සමන්පත්තේ දැඩි මුණ්ඩාය නායක ආදී වශයෙන් විවිධාකාර නම් ගොත් වලින් පෙනී සිටමින් දුකටපත් ජනතාවට පිහිටවන්නා වූ ඒ දේව මණ්ඩල සිහිපත් කරගෙන යැත්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන්හි පිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් පටන් ආරක්ෂා කරගෙන ඉන්නා වූ ඒ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සීල්ම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ ඇත්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මගඵලයන් පිහිටන්න කියලා.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 වෙලා රාග දේශ මොහයන්ගෙන් බරිත වෙලා ඉන්න කාලෙක ඒ අති උත්තරීතර බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වාරයන් වහන්සේලා වඳුන ගන්නට බැරුව උන්වහන්සේලාට හිංගියක් හිංසාවක් නින්දාවක් උපහාසයක් අපහාසයක් කළා නම් ඒ උත්තමයන් වහන්සේලා මාහට කමා කර සිටනසේක්වා කියලා හිතාගෙන ඒ උත්තමයන් වහන්සේලාව කමා කරගන්න පළමු කොට ඒ වගේම පිංගතනි අදිස්ථාන කරන්න මේ ධම් සභා මණ්ඩපයේදී මේ ශ්‍රී සද්ධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් දහසක් නයින් ප්‍රතිමන්ඩිත වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා ඒ සෝතාපන්න ඵලයේ පිහිටා ඇති යම් උත්තම පිරිසක් සිටිනවා නම් ඒ උත්තමීව අදිස්ථාන කරන්න මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා ඒ උත්තරීතර අදිස්ථානකින් යුක්තව සීලම දෙනා සූදානම් වෙන්න ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට හොඳයි පින්වතුනි. තව එකක් නැස්ති කළා නැහැ. හොඳයි පින්වතුනි. ගන්න බැරි වෙනවා. අද පින්වතුනි මේ ධර්මයේ පරිබාහිර පුංචි ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ දෙකම එකම වගේ ප්‍රශ්න මේවා පස්සේ නම් එච්චර ඉලවන්න උත්සාහ කරන්නත් එපා එක ප්‍රශ්නයක් අහලා තිනවා අද දින උදෑසන පැවැත් වූ ධර්ම දේශනයේ අතරතුර හදිසියේ හේවිසි ගසා එහෙම ධර්ම දේශනාවට බාධා වුණා මෙසේ සිදුවීම අපට දහම් ශ්‍රවණයටත් බාධාවක් වුණා මේන් කුමක් සිදුවේද කියලා ඒ වගේම තවත් ඒ જાතියෙම ප්‍රශ්නයක් තියෙනවා ස්වාමින් වහන්සේ ධර්ම ධර්මයේ දේශනා කරන අතරතුර අවසන් කිරීමට පෙර හේවිසි නාද කර පූදා පැවැත්වීම සුදුසුද යන්න පහදලා දෙන්න කියලා. දැන් පින්වතුනි මෙහෙමයි. සද්ධර්ම දේශනාවක් පවත්වන වෙලාවේදී ඒ සද්ධර්ම දේශනාවට බාධා වෙන අයුරින් කපුටෙක්වත් හඬලන එක නම් එච්චර සුදුසු නෑ. කපුටෙක් හරි හඬලනවා නම් පින්වතුනි ඒකෙන් ඒ කපුටට අවඩක් සිද්ධ වෙනවා මිසක් හොඳක් සිද්ධ වෙන්න විදිහක් නැහැනේ. හැබැයි පාප කර්මයක් නෙමෙයි පින්වතුනි එතන තියෙන්නේ සාපයක්. මොකද නිවන් දකින්න වෙරදරන මහා උත්තම පිරිසක්. දහම් සමාධියට සමවැදිලි වෙර වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන යද්දී ඒ දහම් සමාධියට බාධාවක් ඇති වුණා කියලා කියන්නේ පින්වතුනි සමහර වෙලාවට ඒ සෝතාපන්න ඵලය අභිමෝහිතපු පිරිසට ඒක නැති වුණා වෙන්න පුළුවන්. එහෙනම් ඒ වෙලාවේ කපුටෙක් හරි නාද කළා බල්ලෙක් හරි උඩු පුරලා මොනෝම හරි කටයුත්තක් උඩ ඒකට බාධාවක් සිද්ධ වෙලා ඒ දහම් සමාධිය කැඩුනා නම් සත්වයක් මේ සතර අපායෙන් නිදහස් වෙන්න වෙර වීරිය දරන වෙලාවේ ඒකට ආපු ලොකු බාධාවක් නිසා පින්වතුනි සාපයක් උදා වෙන්න පුළුවන්. ඒක පාපයක් වෙන්නේ නෑ ඒ සත්තුන්ට හෝ පුංචි දරුවෙක් හරි කතා කරා නම් කෑ ගැහුවා නම් බාධා කරා නම් ඒ අයටවත්. ඒක පාපයක් වෙන්න නම් පින්වතුනි හිතාමතාම කරන්න ඕනේ මුන් සෝතාපන්න වෙන්නයි හදන්නේ. මුන් සතර අපායේ නිදහසෙන්න අය දන්නේ හිටුකෝ මං උඹලට වැඩේ දෙන්න කියලා හිතාගෙන එහෙම කළා නම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා පාප කර්ම පැත්තෙන්. ඒක නිසා තමයි පින්විතනි මම නිතරම කියන්නේ ඔබ බණහන් එනකොට පුංචි මත දරුවෝ ඉන්නවා නම් තමන්ගේ අතේ තියාගන්න වෙලාවේ කෑ ගහලා අනිත් අයට කරදර වෙන දරුවෝ ඉන්නවා නම් ඒ අයව gedara තියලා ඉන්න කියලා. මොකද මේ අහිංසක දරුවන්ට පින්විතනි සාපයක් උදා කරන්න හොඳ නැති නිසා. ඉතින් නමුත් දැන් මෙතන තියෙන ගැටලුව තමයි පින්විතනි උදෑසන ධර්ම දේශනාව යන වෙලාවේ මම හිතන්නේ අද හේවිසිනාදේ කරන්න සිද්ධ වෙලා තියෙනවා ඇති. මොකද බුද්ධ පූජා කටයුතු කරන්න. දැන් ඉතින් ඕකෙදි පින්විතනි රැවුලත් ඕනේ කැඳත් ඕනේ සම්බන්ධව ගැටලුවක් නේද ඔය යන්නේ. මොකද තථාගතයන් වහන්සේගේ සදාතුක කරුණාවන් වහන්සේලා මේ ස්ථානයේ තැන්පත් කරලා තියෙනවා නම් පින්විතනි ඒකට අදාළව පාරම්පරිකව පවත්වගෙන ආපු යම් කිසි පුද පූජා ක්‍රම රටාවක් තියෙනවා නම් ඒ පුද පූජා ක්‍රම රටාව පවත්වගෙන යන්නත් ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පිංගුතනි සද්ද ඇහෙන්න තියෙන හේවිසි ගහන්නත් බෑ. ඕකයි තියෙන ගැටලුව. ඒක නිසා පිංගුතනි ඉතින් ඒක සුදුසු වැඩක් නෙමෙයි. මම හිතන්නේ අද කාලසටහනේ තිබිච්ච පොඩි ප්‍රමෝද ප්‍රමාද දෝෂයක් නිසා වෙන්නේ නැති. එහෙමත් නැත්නම් කාලසටහන ඉක්මවා දහම් සමාධියට සම්වැදිච්ච උත්මයෙක් දේශනාව ටිකක් වැඩිපුර වෙලාවක් කරගෙන යන්නේ නැති. එහෙම වෙනවා පින්වතුනි ඕනේ තරම්. මමත් සමහර වෙලාවට පැය තුනක දේශනාවකට ගියාට පස්සේ පින්වතුනි පැය පහත් පැය පහ මාරක් හයක් විතර දේශනා කරන අවස්ථාවලුත් තියෙනවා. ඒක ඉතින් එතන ඉන්න පිරිසත් එක්ක සම්බන්ධ වෙලා කරන කටයුත්තක්. එතන ආයි සද්ද ගියා. ඉතින් එතන ඉන්න පිරිසත් එක්ක සහ සම්බන්ධ වෙලා කටයුතු කරද්දී පින්විතනේ එතන ධර්මයේ අවබෝධ කරගෙන මහා වේගයෙන් දහම් සමාධියට සම්බන්ධන පිරිස ඉන්නවා නම් ඒ වෙලාවට දේශනාව සමහරට ගොඩ වෙලාවක් ඇදිලා යනවා. නමුත් අර උදෑසන දේශනාවක් කියලා කියන්නේ බුද්ධ පූජාවට ඉඳ තැබිය යුතු වෙලාවක්නේ. ඉතින් ඒක නිසා ඒ ගැන ඇත්තට හිතන්න දෙයක් නැහැ. මං හිතන්නේ ඊළඟ ඊළඟ පොයේ දවසේ ඉඳලා එහෙම කටයුත්තක් සිද්ධ වෙන එකක් නැහැ. හරියට මේ දේශනාව මේ වෙලාවට අවසන් කරා නම් දේශනා මැදේදී හේවිසි වාදනය කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ඒ ගැන අහිතක් හිතන්න යන්න එපා. ඒකෙන් මොකද හේතුව? පිංගුදෙනි තවදුරටත් එහෙම දේවල් වුණොත් ඒකෙන් අවඩක් වෙනවර හේවිසි ගහන මහත්තුරුන්ට මේ මහත්තුරුවේ මොකුත් දන්නේ නැහැනේ. ඒ මහතුන්ට ආරාධනාවක් කළාට පස්සේ මේ හේවිත වෙලාවට ඇවිල්ලා හේවිසි ගහන්න කියලා බුද්ධ පූජා ලෑස්ති කළාට පස්සේ මේ මහතුරු ඇවිල්ලා ඉතින් ඒක කරනවා. මොකද මේ මිනිසුන්ට කියන දේ මේ මිනිසු කරන්නේ. ඉතින් ඒකෙන් අර දහම් සමාධියට බාධාවක් වෙනකොට ඒ අයගේ ජීවිතවලටත් ඉතින් පොඩි පොඩි පොඩි අභාග්‍ය සම්පන්න සිදුවීම් වෙන්න පුළුවන්. ඒ අය දහම් අවබෝධ කරන්න යන වෙලාවේදී සමහර වෙලාවට ඒ අයට දහම නොතේරි යන්නත් පුළුවන්. ඒක නිසා මම හිතන්නේ ඒක මගහැරවල වැඩ කටයුතු කරනවා නම් හොඳයි. ඉතින් මේ අහලා තියෙන ප්‍රශ්නෙට නම් ඉතින් ඔබම උත්තරේ දන්නවා. ඉතින් මොනම ආකාරයකින් හරි දහමක් දේශනා කරන වෙලාවට ඒකට බාධා කිරීම නම් එච්චර සුදුසු නැහැ. හොඳයි පින්වතුනි. දැන් අපිට තියෙන ප්‍රශ්නෙට ඕනේ පින්වතුනි අපි උත්තර සපය ගන්න. දැන් මේවා ඉතින් කමක් නැහැ මේවා ඉතින් බොහොම සොඳුරු ප්‍රශ්න. අපිට තියෙන ප්‍රශ්නත් එක්ක සංසන්දනය කරලා බැලුවාම නොගැනිය හැකි තරම් කුඩා ප්‍රශ්න. අපිට තියෙන ප්‍රශ්නේ තමයි පින්වතුනි මේ භව රෝගෙට පිළියම හොයාගත්තද නැද්ද කියන එක මේ වෙනකොට. ඉතින් මෙතන පින්වතුනි අලුතෙන්ම සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ආපු අයත් ඇති. හැබැයි මට අලුතෙන්ම සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ආපු පිරිසක් එහෙම ඉස්සරහින් ඉඳන් ඉන්නවනම් මට දේශනා කරන්න හිතෙන්නේ පින්වතුනි දේශනාවේ තියෙන උපරිම හරිය. ඒ තමයි පින්වතුනි මේ මේ ඉන්න තැන රෙද්දේ බඩ යන්නේ. හේතුව තමයි පිංගදිනි වහ වහ මේ මගපල පූර්ණේ කරගන්නව හැරෙන්නේ වෙන කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැති නිසා. අපි මොන තරාතිරම් වල හිටියත් පිංගදිනි අන්තිමට අපිට උරුම වෙන්නේ මේ විශ්වයේ තියෙන යථාර්ථය විතරයි. මේ දහම් සංකල්පනාව පින්විතනි මේ මේ දවස් දෙකකට කලින් රජයේ ඉහළ ආයතනයක සද්ධර්ම දේශනාවක් අපි පැවැත්තුවා. ලංකාවෙම ඒ ආයතන සම්බන්ධ වෙන්න ජේෂ්ඨම නිලධාරීවරුන් 500 දෙනෙක් විතර එතනට ඇවිදලා හිටියා. මම හිතන්නේ ලංකාවේ පස්වෙනි හෝ හයවෙනි පුරවැසිය තමයි මේ මේ ස්ථානයේ අධිපතිත්වයේ දරන්නේ. මේ ස්ථානයේ මේ මේ වගේ දහම් සංකල්පනාවක් නැగిලාව පිංගුතුනේ අපි මේ මොන තරාතිරම් වල හිටියා. මේ සියලුම තරාතිරන් තාන්න මාන්න කියන ඔය හැම එකක්ම ඒ වගේම පින්විතනි ධන දාන්නේ මොනවා හරි අපි රැස් කරගත්ත දේවල් ඔක්කොම තියෙනවා නම් පින්විතනි ඔය ඔක්කොම සාපේක්ෂ දේවල් මිසක් নিরপেক্ষ දේවල් නෙමෙයි. සාපේක්ෂතාවය අඳුන ගන්න ඕනේ নিরপেক্ষතාවය අඳුන ගන්න ඕනේ. එහෙම නැත්නම් පින්විතනි සම්මුතිය අඳුන ගන්න ඕනේ, පරමාර්ථය අඳුන ගන්න ඕනේ. මේ ලෝකයේ සම්මත කරගත්ත යම් වැඩපිළිවෙලක් තියෙනවා පින්විතනි. අන්නේ සම්මත කරගත්ත වැඩපිළිවෙල කියන එක මේ එකකටවත් අදාළ දේවල් නෙමෙයි. අපි යමක් සම්මත කරගත්තට පස්සේ පින්විතනි අපි හිතාගෙන ඉන්නවා මේ සම්මුතිය ඉඳගෙන ඉවර වෙලා අපිට දිනා ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඔය දිනුම කියන එක පින්විතනි කවදාකවත් සම්මුතිය ඉඳගෙන ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ඒ කාන්තෙම පින්විතනි යථාර්ථයට මූණ දීලාමයි ගන්න තියෙන්නේ. මම ඔබට ඔප්පු කරලා පෙන්වන්නම් පින්විතනි මෙහෙම එකක්. මට ඔබ කියන්න පින්විතනි ජනාධිපති කියන තනතුර සම්මුතියේ තියෙන එකක්ද පරමාර්ථයේ තියෙන එකක්ද? නැත්නම් සම්මුතියේ තියෙන එකක්ද යථාර්ථයේ තියෙන එකක්ද? ජනාධිපති කියන තනතුර. සම්මත කරගත් එකද යථාර්ථයක්ද? සම්මත කරගත් එකක්. සම්මත කරගත්තද නැද්ද කියලා බලන්න තියෙන ක්‍රමේ තමයි පිංගතුනි. ඔබ හිතන්න මේ මුළු ලෝකෙමයි මැරිලා ඉන්නේ ඔබ විතරයි ඉන්නේ. දැන් ජනාධිපති කියන තනතුරේ තියෙන වටිනකම මොකද්ද? මා අයියල වටිනකමක් එහෙම තියෙනවද? නැහැ. එහෙනම් පිංගතුනි ඒ කියන්නේ ජනාධිපති කියන තනතුර මිනිස්සු නැත්තන් නෑ නේද? ඔබයි තිරිසන් සත්තුයි ඔක්කොම ටික ඉන්නව අනිත් ඔක්කොම මිනිස්සු ටික මැරිලා. දැන් ජනාධිපති කියන තනතුරට තියෙන වටිනකම මොකද්ද? ඒත් නැහැ නේද ඒක බින්දු මාත්‍රයක්වත්. එහෙනම් පින්විතනි ජනාධිපති කියන තනතුර කියලා කියන්නේ සහ මුලින්ම මොකද්ද? සම්මතයක් නේද? අගමැති කියන තනතුර සම්මතයක් නේද? ගිහි කියන තනතුර සම්මතයක් නේද? පැවිදි කියන තනතුර සම්මතයක් නේද? එහෙනම් පින්වතනි මේ ලෝකේ තනතුරු තාන්න මාන්න කියන ඔය හැම දෙයක්ම පින්වතනි සම්මතේ හදාගත්ත දෙයක් හැරෙන්නේ යථාර්ථය නෙමෙයි නේද? එහෙනම් යම් කිසි පුද්ගලයෙක් පින්විතනි මොන තාන්නමාන තනතුරු දරාගෙන හිටියත් යථාර්ථයට මුහුණ දෙන වෙලාවේ හැමෝම එකසිතින් සමාද ඒ ඒකට මුහුණ දෙන්න වෙනව නේද? කෙනෙක් ඉන්නවා පින්විතනි හිඟන්නේක් තව කෙනෙක් ඉන්නවා මහා සල්ලිකාරයෙක්. ඔය දෙන්නගේ හිඟන කමත් අනිත් කෙනාගේ තියෙන සල්ලිකාර කමත් කියන ඔය දෙකම රඳාපවතින ඉන්නේ පින්විතනි සම්මතෙන් නේද? එහෙම දෙන්නෙක් මේ ලෝකේ ඉන්නේ සම්මත කරගත්ත නිසා නේද? නැත්තම් ඔය හිඟන්න විතර නම් මේ ලෝකේ ඉන්නේ පින්විතනි හිඟන්න කියලා කෙනෙක් ඉන්නවද? සල්ලිකාරයා විතරම නම් මේ ලෝකේ ඉන්න පිංගුතුනි සල්ලිකාරයා කියලා කෙනෙක් ඉන්නවද? එහෙනම් පිංගුතුනි මේ මාන්නෙන් ඉදිමිච්ච පිරිසක් මම මගේ කියලා හිතාගෙන කටයුතු කරන පිරිසක් විදිහින් මේ ලෝකෙට ගොඩනගපු සංසිද්ධියක් විතරයි නේද පිංගුතුනි ඔය තාන්න මාන්න තනතුරු කියන හැම එකක්ම. හැබැයි තියෙන ප්‍රශ්නේ පිංගුතුනි ඔය දෙන්නටම පිංගුතුනි එකම විදිහට නේද යථාර්ථයට මුහුණ දෙන්න වෙන්නේ. මොකද යථාර්ථය කියලා තියෙන පිංගුතුනි එකයි නේද? යථාර්ථය කියන එක දෙකක් නෑ නේද? එහෙනම් නිකමට හිතලා බලන්න පිංගුතනි ඔය කියන තාන්නමාන තනතුරු දරාගෙන මොන ආකාරයෙන් වැජිබිලා කටයුතු කරන්න හැදුවත් අන්තිමට උරුම වෙන්නේ පිංගුතනි මේ ලෝකේ හැමෝටම උරුම වෙන යථාර්ථය නං. ඉතින් ඔය හැම කෙනාම පිංගුතනි මේ එකම ධර්මයේ නෙමෙයිද ශ්‍රවණය කරන්න ඕනේ. එහෙනම් දැන් මට කියන්න පිංගුතනි තථාගතයන් වහන්සේගේ ශාසනයේ ප්‍රවෘජාදිවියට පත් වෙන්න ඕනේ මේ දුප්පත් එකාගේ පුතා විතරද? නැත්නම් මේ දුප්පත් මිනිස්සයා විතරද? එහෙම එකක් තියෙනවද? දැන් ඔබට තේරෙනවද පිංගුතුනි තථාගතයන් වහන්සේගේ කාලේ රජවරු සිටුවරු ඇයි ගිහිල්ලා පැවිදි වුණේ කියලා? මොකද ඒක යථාර්ථයයි පිංගුතුනි තියෙන ওই යථාර්ථයට හැම කෙනාම මුහුණ දෙන්න ඕනේ. ඒකයි මම ඔබට හැමතිස්සෙම කියන්නේ පිංගුතුනි සමහර වෙලාවට මම කියන දේවල් ඔබට තේරෙන්නේ නැතුව ඇති. සමහර වෙලාවට පින්විතනි ඔබ හිතාගෙන ඉන්න ඇති අනේ ඉතින් අපි අපිට මේ යමක් කමක් තියෙන මිනිස්සු අපි මේ මේ මොනවා හරි දෙයක් කරලා ජීවත් වෙන්න පුළුවන්. මේම ජීවත් වෙලා අපි කටයුතු කරගෙන යන්න ඕනේ මේ මොහොත් කන්න බොන නැති උන් ඉන්නේ ඉතින් ඒකුන් නම් ඔය පැවිදි වෙලා ඉවර වෙලා ඔය මොනවා හරි කරගත්තාවි කියලා හිතාගත්තොත් එහෙම මොන මෝඩ කටයුත්තක්ද කියලා හිතලා බලන්න. බොහෝ පිරිස ඉන්නවා පිංගුතුනි එහෙම. බොහෝ පිරිස ඉන්නවා අපිට මෙච්චර සල්ලි තියෙනවා මම මේ මහා ධනයක් හම්බ කරලා තියෙන පුතේ උඹට පිස්සුද උඹ පැවිදි වෙන්න යන්නේ කියලා අහන වැඩ පිළිවෙලක් තියෙනවා. මේක තමයි පිංගුතුනි ගොන් තකතිරුකම කියලා කියන්නේ. මේක එක බින්දු මාත්‍රයක්වත් තේරෙන්නේ නැති මිනිස්සු පිංගුතුනි අනන්ත අප්‍රමාණ අනන්ත මේ මහා මේ දුක් සාගරයකට මුහුණ දෙනවා දන්නේම නැතුව ගිහිල්ලා. හොඳාකාරම පිංගුතුනි මොලයක් බුද්ධියක් තියෙනවා අපිට වැටහෙන්න ඕනේ දේනේ. දැන් තරුණ කමයි කියලා තරුණයයි කියලා ගත්තොත් වැඩි වැඩි හිටියයි කියලා ගත්තොත් පිංගුතුනි තරුණයි වැඩි හිටිය කියන එකවත් ඕවට බලපානවද? මේව අවබෝධයට ගන්න එපා මිසනේ යථාර්ථේ නම් යථාර්ථය ඒකයි. පිංගුතුනි උපදීච්ච සත්‍යය මරණයට යනවා කියන එක යථාර්ථයක් නේද? ඒක සම්මතයක් විතරද? දැන් ඔබ විතරක් මේ ලෝකේ ඉන්නවා නම් ඔබ මැරෙන්නේ නැද්ද? අන්න ඔබට තේරුම් ගත්ත හැකි යථාර්ථයයි සම්මුතියයි කියන්නේ මොකක්ද කියලා. වයසට යනවා කියන එක පිංගුතුනි යථාර්ථය නේද? ඔය කාටවත් ඔය උරුමේ නේද උදා වෙන්නේ. තමන් කරගත යම්කිසි පාප කර්මයක් තියෙනවා නම් පිංගුතුනි ඒ පාප කර්මය ඇවිද විපාක වශයෙන් ඇවිදලා තමන්ට පරිසම් දෙනවා කියන එක යථාර්ථයක්ද නැද්ද? ඒක යථාර්ථයන්නේ පිංගුතුනි ඒක රජ්ජුරුවන්ට වෙනමයි හිඟන්නට වෙනමයි ඇමතිතුමාට වෙනමයි ආදි වශයෙන් කියලා පරිසම් දෙන ක්‍රමයක් නෑ නේද? ගිහියට වෙනමයි පැවිද්දට වෙනමයි කියලා මේ තාන්නමාන තනතුරු තියන අයට මෙච්චරයි මේ තාන්නමාන තනතුරු නැති අයට මෙච්චරයි කියලා එකක් පරිසම් දීමක් නෑනේ. එහෙනම් පිංගුතුනි ජාති දුකේ ඉඳලා පටන් අරගෙන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස යම්පිච්ඡන් නලපති තම්පි දුක්ඛ සංකීර්තේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන. ඔය 11 මහා ගින්නම පිංගුතුනි යථාර්ථයක් වෙලා ඇවිදින්න වෙලා Tamanට පරිසන්දනයක ආයේ වළක්වන්න බෑ නේද කාටවත්. Taman මොන වැඩපිළිවෙලේ එදිලි හිටියත් පිංගුතුනි ඔය ජාති දුක ඔබට දැන් උරුම වෙලානේ තියෙන්නේ. ආයි ಜಾති දුක කියලා අලුතෙන් දෙයක් හටගන්න දෙයක් නැහැ නේ පිංගුදිනේ. ඔබට ಜಾතිය සකස් වෙලා ඉවරයිනේ. දැන් තියෙන්නේ ඔය හටගත්ත ಜಾතිය නිසා Tamanට උරුම වෙන්න යනවා නම් යම් කිසි වැඩපිළිවෙලක් ඕන් ඔය වැඩපිළිවෙලට මුහුණ දෙන එක විතරයි නේද සිද්ධ වෙලා තියෙන්නේ. අද ඔබ බොහොම ඉන්නවා පිංගුතුනි ගෙදර ගිහිල්ලා බැලින්නම් පොඩ්ඩක් ලේ ටිකක් වමන ගියා ගියා ස්පිරිතාල ඩයග්නෝස් කරලා බලද්දී ඔබට පිළිකාවක්. දැන් එපා කියන්නද වච්චී කියන්නද ටයිම් කියන්නද? බෑ බෑ මං දැන් සෙල්ලම් කරන එක නැවැත්තුවා කියන්නද? ඔය මොකක්ද දැන් ඔබට කියන්න හේතු වෙලා තියෙන්නේ දැන්? නිකමට හිතලා බලන්න පිංගුතනි. ඒසා මේ මරණ කීයක් මැද්දේද බලන්න අපි ජීවත් වෙන්නේ. නමුත් මේ මරණ කීයක් මැද්ද ජීවත් වුණත් පිංගුතනි මේක උල උලා කන්නම මේ මිනිස්සුන්ට තව තවත් ඕනේනේ. මේ කට කැඩෙනකම් මේ ධර්ම දේශනා කරනවා පිංගුතනි එක බින්දු මාත්‍රයක් කනකට ගන්න නැතුව අන්තිමට මොකද්ද බලන්න කරන්න ගිහිල්ලා. අන්තිමට පිංගුතුනි නැවත නැවතත් දසා කුසලයේ මේ යෙදිලා යෙදිලා යෙදිලා මේ කය කල්ල ගිය ගමන් හතර පහ ගත වෙනවා පිංගුතුනි ආයෙ එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ. මම ඒකයි පිංගුතුනි ඔබට හැමතිස්සෙම කියන්නේ. මගේ මේ මහත්මයෙක් කැවිදලා කිව්වා අලුත් පිරිසකුත් ඉන්නවා පොඩ්ඩක් ඒ අයවත් බේර ගන්න කියලා. ඊයේ දේශනා කරපු දහම හරි කමන්නේ තේරුනේ නැත්තම් පිංගුතුනි මේ ඒ අයත් අලුත් පිරිසක් තමයි. මේ වෙනකොට ඔබ මේ දහම් මාර්ගයට අවතීර්ණ වෙලා ඉවරලා මම කොහොම හරි මේ භව ගමන කෙලවර කරගන්නවා කියලා පිංගුතුනි ආත්ම වංචාවට අහු වෙන්නේ නැති වෙන්න යන ගමනක් තියෙනවා නම් විතරයි ඔබ පරණ කෙනෙක් වෙන්නේ. නැත්නම් ඔබ සියලු දෙනාම තාමත් අලුත්. දැන් මම දොස් කියනව එහෙම නෙමෙයි ඔබ දන්නවනේ මගේ දේශනා මීට කලින් අහලා තියෙනවනේ පිංගුතුනි හුරතල් කරන්න බන කියන්න මට තේරෙන්නේ නැහැ. මොකද හේතුව පිංගුතුනි මේ මේ මහා දුක් කන්දරාවක් මදි කරගෙන ඔබ ජීවත් වෙනවා පිංගුතුනි මොන හුරතලයක්ද තව කරන්න තියෙන්නේ මේකේ. ඔබට තේරෙන්නේ නැහැ පිංගුතුනි අන්තිමට ඔබට මේ දේ උනාට පස්සේ තමයි හැමෝටම තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ මේ දේ වෙනකම්ම තේරෙන්නේ නැති පිරිසුත් ඉන්න ඕනේ තරම්. මම අද දවසක් ඔබට කිව්වේ පිංගුතුනි කරපු වැරද්ද නැවත නැවත කරන පිරිසක් ඉන්නවා. එයාට කියනවා මීහරක් කියලා කියලා. ඇයි ඒ? මීහරක කියන සතා පිංගුතුනි කොච්චර කළත් ඉස්සරහින් යන්නේ. කොච්චර කළත් ඉස්සරහට යන එකමනේ ඒක කරන්නේ. ඒක කවදාවත් පස්සට යන්නේ නැහනේ. කෝච්චියාවත් ඒක හෝච්චිය පාර හරහා පහින උගේ පාඩුවේ ඌ යනවා. ඒ ඇවිල්ලා කෝච්චියේ වැදිරි විරලා අණ්ඩක් පණ්ඩක් කඩලා යනවා. ඊට පස්සේ යන්තම් කවුරු හරි කෙනෙක් බේත් ටිකක් හරි දාලි විරලා මොනවා හරි කරලි විරලා නැවත කකුල සකස් කරා. ඒක ලිවුණාට පස්සෙත් ආයිත් මොකද කරන්නේ? කෝච්චියාව කියලා උනාත් අතර වෙයිද? ආයිත් නැහැ පින්දින ආයිත් ඌ ඒක පරහාම යනවා. ඒ ගිහිල්ලා ආයිත් වදිනවා. ආයිත් වෙලා කකුල තමයි කල්ලන නැත්තම් මැරිලා යනවා. ඔය ස්වභාවයමයි පිංගුතුනි තියෙන්නේ. ඔබ අහලා තියෙනව නේද කතාවක්? රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්නේ නැහැ කියලා. ඔය අපේ ආදි සිංහලයේ තිබිච්ච වචනයක් පිංගුතුනි රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්නේ නැහැ කියන එක. ඔබ දන්නවද ඕකේ තියෙන පරම ගම්බීර තේරුම මොකද්ද කියලා? රෑ වැටිච්ච වල මොකද්ද? දවල් වැටිච්ච වල මොකද්ද කියලා? දවල් වැටෙන්න යන වල. පිංගුතුනි රෑ වැටිච්ච වල කියලා කියන්නේ පිංගුතුනි වල කියලා කියන්නේ මේ කියන මහා ගෝරතර සංසාරේට. මේ ගෝරතර සංසාරී වෙල වල්මත් වෙලා යන වැඩපිළිවෙල පිංගුතුනි උතන වල කියලා කිව්වේ මේ රෑ වැටිච්ච වල කියලා කියන්නේ පිටින් මෙතන රෑ කියලා කියන්නේ පිටින් අවිද්‍යා අන්ධකාරය. එහෙනම් මේ අවිද්‍යා අන්ධකාරයේ තිබුණ පිංගුතුනි තථාගතයන් වහන්සේ නැමැති සූර්යා මේ ලෝකෙට පහළ වෙලා තිබිච්ච නැති කාලේ. එහෙම කාලයක් තමයි පිංගුතුනි වැඩි හරියක් ඉවුනේ. ඒක නිසා රාත්‍රී අපි යන්න ගිහිල්ලා මේ රෑ කාලේ අපි යන්න ගිහිල්ලා පිංගුතුනි හැමතිස්සෙම වලේ වැටි වැටි වලේ වැටි වැටි තමයි කටයුතු කළේ. අන්න ආච්චියා මහනෝ රෑ වැටිච්ච වලේ උඹ දවලුත් වැටෙන්නද යන්නේ? ඕක ඇහුවේ ආච්චියම්ම නෙමෙයි පිඟුතුනි මුලින්ම කවුද ඇහුවේ ඕක? අරිහතුන් වහන්සේ නමක් ඇහුවේ මේ සීහෙලයගෙන්. රෑ වැටිච්ච වලේ උඹලා දවලුත් වැටෙන්නද යන්නේ? මොකද පිඟුතුනි රෑ වැටෙනවා කියලා කියන්නේ පිඟුතුනි සම්බුදු රජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා නැහැ. එහෙනම් මේ සූර්යයා ලෝකෙට පහළ උන්නේ ඒ සූර්යාගෙන් නිකුත් වෙන්නා වූ ප්‍රඥා ආලෝකයේ ලැබුණේ නැහැ. ඒක නිසා අවිද්‍යා අන්ධකාරය තුලයි හිටියේ. ඒක නිසා පිඟුතුනි නිරන්තරයෙන් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සාදී වශයෙන් එන 11 මහා ගින්නට වැටි වැටි අනන්ත අප්‍රමාණ දුක් විඳ විඳ හිටියේ. ඔන්නෝක තමයි පිඟුතුනි රෑ වැටිච්ච වල. අන්න තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණා පිංගුතුනි ඒත් එක්කම ප්‍රඥා ආලෝකයේ මේ ලෝකෙට විහිදුවන්න පටන් ගත්තා උන්වහන්සේ උන්වහන්සේගේ ධර්මයේ මේ ලෝකේ ප්‍රචාරය වෙලා ගියා. අන්න මේ ලෝකයේ මෙච්චර කල් තිබිච්ච අන්ධකාරය තිබුණා නම් පිංගුතුනි ඒ අන්ධකාරයෙන් දැන් සූපත් වුණා මෙන්න දැන් ආලෝකයේ වැටලා ඉවර වෙලා තියෙන්නේ. එහෙනම් මේ ආලෝකයේ වැහලා තියෙද්දිත් පිංගුතුනි තව කෙනෙක් උත්සාහ කරනවා නම් එහෙම අර කියපු වලවල් වලම ආපහුදරයක් වැටෙන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස කියන වලවල් වල ආපහුසරයක් වැටෙන්න උත්සාහ කරනවා නම් පිංගුතුනි ආන්න ඒකට තමයි අරිහතුන් වහන්සේ ප්‍රකාශ කළේ රෑ වැටිච්ච වලේ දවලු වැටෙන්න දුම යන්නේ කියලා. එහෙනම් පින්වතුනි ඔබ හිතලා බලන්න ඔබ රෑ වැටෙන ඕනේ තරම් වලවල් වල. ඔබ තාම දවලුත් වැටෙන්නද යන්නේ? ඔන්න ඕවයි පින්වතුනි සිහිපත් කරන් තියෙන ඔය මොන දේවල් තිබුණත් අන්තිමට ඔබට යථාර්ථයට මුහුණ දෙන්න වෙනවමයි. ඔබ යථාර්ථයට මුහුණ දෙන වෙලාවට පින්වතුනි බල්ලෙක්වත් එන්නේ නැහැ ඔබ ගාවට. ඔබට පිහිට වෙන්න කියලා හිතාගෙන. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි පින්වතුනි. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ අත්තාහි යත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධන. තමන්ට තමන්වත් නැති වෙලා වෙනකොට මොන ධනයක්ද මොන පුතෙක්ද? පුත්තා මත්ති ධනම් මත්ති ඉතිවාලෝ විහඤ්ඤති කියලා. පුත්‍ර මදේ මත් වෙලා ධන මදේ මත් වෙලා මේ බාලයා සද්ධර්මයේ ශ්‍රවණය නොකරගත්ත කෙනා සද්ධර්මයේ බින්දු මාත්‍රයක්වත් අවබෝධ කරගත්ත නැති කෙනා පිංගුදිනේ ඕවැයෙන් මත් වෙලා ඉවරලා ඉන්නවා මට මෙච්චර පුතාලේ ඉන්නවා මේන් බලපන් මගේ සේවක සේවිකාව මේන් බලපන් මට ඉන්න පිරිස මේන් බලපන් මට තියෙන ධන දාන්නේ බවභෝග ටික ඔක්කොම පෙන්නලා ඉවරලා කියනවා මේන් බලපන් මට තියෙන හරි ඔය විදිහට පිංගුදිනේ ඔය බලයෙන් මත් වෙලා ඉන්නවා ධනෙන් මත් වෙලා ඉන්නවා අන්තිමට දන්නේම නැතුව පිංගුදිනේ මහ විනාශයක් නේද බලන්න ජීවිතවලට කරගන්නේ ඔය විනාශي වුණා කියලා කියන්නේ පිඟුදිනේ ඔක්කොම ඉවරයිනේ. ඒක නිසා තමයි හැම දේශනාවකදී මේක මතක් කරන්නේ ඔබට. ඔබ කොච්චර මොනවා කියාගෙන හිටියත් පිඟුදිනේ අන්තිමට ඔය යථාර්ථයට ඔබට මුහුණ දෙන්න වෙනවා. <clears throat> ඔබ ඔය යථාර්ථයට මුහුණ දුන්නාට පස්සේ පිඟුදිනේ මට ඇවිල්ලා ඔවා කියන්න දෙයක් නැහැ. මේ පන්සලේම බල්ලෝ කොච්චර ඉන්නවද කියලා ඔබ දැකලා ඇතිනේ. ඔය එක බල්ලෙක්ව බේර ගන්න පුළුවන් නම් මෙච්චර බුද්ධ පූජා තියෙන මෙච්චර ධර්ම දේශනා කරන මෙච්චර සාරෝ දහමක් කතා කරන මේ පන්සලේ ඉන්න බල්ලෙකුට බැරි නම් බණ ටිකක් අහලා බලුවත් බැවින් නිදහස් වෙන්න. එහෙනම් ඒකෙම ඔබට තේරෙන්නේ නැද්ද පිංගුතුනි ඕතනින් උනාම උනා තමයි කියලා ආපහු සැරයක් ගොඩ යaman නැහැ කියලා. මේව හරියාකාරව තේරුම් ගන්න. <clears throat> මේව හරියාකාරව තේරුම් අරගෙන පිංගුතුනි පුළුවන් තරම් හැම කෙනාම උත්සාහ කරන්න දවසින් දවස දවසින් දවස මෙතනින් මිදෙන්න. ඒකයි මම තරුණ තරුණ පිරිසවල නිරන්තරයෙන් කියන්නේ ආත්ම වංචාවට අහු වෙන්න එපා කියලා. ඔබ කාලාන්තරය ඇතිසේ සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන ඉන්නේ නැති පිංගුතුනි ඔබ තාම සද්ධර්මයේ ශ්‍රවණය කරන ඔබ තාම පිංගුතුනි මේ ඉන්න මේ ලෝකේ ඉන්න ජනතාවට ඔය කාගේ හරි මුදලාලි කෙනෙක් ගාව ගිහිල්ලා වැඩ කලි වෙලා සොච්චම් මුදලක් අතට අරගෙන ඉලා සතුට වෙන තරම් පහත් මට්ටමක නේද ඉන්නේ. තාමත් ඔබට මේ සල්ලි දැක්කට පස්සේ සතුටක් උපදව ගන්න පුළුවන් නේද පිංගුතුනි? හැබැයි ඔබ දන්නව නේද පිංගුතුනි ඔබට ඉතින් එහා පැත්තේ මහා දරුණු දුකක් තියෙනවා කියලා. ඔබ මෙතනේ නිදහස් වෙන්න කොච්චර උත්සාහ කරනවද කියලා ඔබගෙන් අහලා බලන්න. ඔබට පිළිකාවක් එහෙම හැදිලා තිබ්බොත් පින්විතනි ඔය පිළිකාව හැදිලා. ඔය පිළිකාවෙන් සුවේ ලබන්න නම් අහවල් දේ කරන්න කියලා දොස්තර මහත්තයා කිව්වොත් එහෙම ඔබ කරනවද නැද්ද? ඔබ එදාට කියනවද නෑ නෑ දොස්තර මහත්තයෝ මට ඕව කර කර ඉන්න බෑ මට වැඩට යන්න තියෙනවා කියලා කියයිද කවුරුත්? ඒ කියන්නේ පින්විතනි තාම මේ අයන් එක රත් වෙලා බව ඔබට තේරිලා නැහැ. මේ අයන් එක රත් වෙලා තියෙන කියලා ඔබ ඔබට තාම තේරුමක් නැහැ පින්විතනි. ඒක නිසා තමයි ওই විදිහට ওই ගමන යන්නේ. හැබැයි මේ ආයන් එක රත් වෙලා කියලා ඔබ යම් දවසක තීරුම් ගත්තා නම් පින්විතනි ඔබ එතනින් එහාට උත්සාහ කරනවා මම ඊළඟ පින්ම පැනගෙන යනවා කියලා. ඔබ කල්පනා කරලා බලන්න පින්විතනි ඔබගේ සසර වෙනින් ඔබ දවසකට කොච්චර පැය ගාණක් විඩංගු කරනවද කියලා. මේ ලංකාවේ ඉන්න සාමාන්‍ය බෞද්ධ පිරිස වගේ නෙමෙයි පින්විතනි ඔබ කාලාන්තරයත් ඉතින් මේ සද්ධර්මය අහපු පිරිසක් නෙන්නේ. අලුත් මලුත් පිරිසක් කියලා කියන්න බෑනේ. කාලාන්තරයක් ඉතින් සද්ධර්මය අහපු පිරිසක් පින්විතනි තාමත් මේ පොයට පන්සල් එන එක විතරද බලන්නේ කරන්නේ. බලන්න ඔබම කල්පනා කරලා පින්විතනේ ඔබ ඩයරියක් අරගෙන ලියන බලන්න දවසකට ඔබ ඔබගේ සසර ගමන වෙනුවෙන් කොච්චර කාලයක් කැප කළාද කියලා. ඔබටත් නැත්තම් අන්තිමට පින්විතනේ පින්විතනේ අර වෙන්නේ මැරුණාට පස්සේ පාන්ත කුලට කෙලහලාලා ඉන්න නේද? පාන්ත කුලට කෙලහලනවා කියලා කියන්නේ පින්විතනේ තව ගොඩක් අය හිතාගෙන ඉන්නවා පාන්ත කුලයක් දුන්නාට පස්සේ ඒ දෙන හැම පාන්ත කුලෙම අපිට පින් ගන්න පුළුවන් කියලා. ඔබ හොඳ ආකාරව දන්න ප්‍රේත යෝනි ලක්ෂ ගාණක් කෝටි ගාණක් තියෙනවා පින්විතනේ පරදත්ත උපජීවී ප්‍රේතෙන්ට විතරයි පින් ගන්න පුළුවන්. තමන් වෙනුවෙන් දෙන පාන්සුකූලේ පින් අනිත් අය අරන් යද්දි පින් විදිහට අසූචි වලට වෙලා අසූචි කකා ඊහාත බදාගෙන අඬාන්නේ ඉන්න තමයි අන්තිමට තමන්ට සිද්ධ වෙන්නේ. මේක තමයි පින් විදිනේ ස්වභාවය. ඒකයි හැමතිස්සම කියන්නේ පින් විදිනේ සෝතාපන්න ඵලයේ කොහොමනි සාක්ෂාත් කරගන්න. ඒ උදෙසා දහම් දේශන දෙයි හැම දේශනාවකටම සම්බන්ධ වෙන්නේ. ඒ සම්බන්ධ වෙවි සම්බන්ධ වෙවි පුළුවන් තරම් පින් විදිනේ මේ දහම අවබෝධ කරගෙන ඒකම ෆස්ට් ප්‍රයොරිටි එක ඒකට දෙන්න. පළවෙනි අවස්ථාව ඒකට දෙන්න පින් විදිනේ. ඔබ අද අන්තිම අවස්ථාවනේ ඒකට දීලා තියෙන්නේ. ඒකට පළවෙනි අවස්ථාව දෙන්න. මොකද පිංගුතනි ඔබ ඔය ඔබගේ කය කඩලා ගියොත් එහෙම දන්නේම නැතුව පිංගුතනි මොනවා හිත වේද කියලා කවුද දන්නේ එතනින් එහාට මම ඒකයි හැමතිස්සෙම කියන්නේ පිංගුතනි ඔබ හරි හොඳ පිරිසක් ඔබ මේ ලෝකෙදම තමන්ගේ තමන්ගේ දෙයින් තමන්ට පුළුවන් ආකාරයෙන් අප උපස්ථාන කරන පිරිසක් තමන්ගේ වක්කීම් යුතුයකම් ඔක්කොම ඉෂ්ට කරන පිරිසක් ඒ සමහර ආච්චි අම්මලාතල එහෙම ඉන්නේ මගේ වක්කීම් යුතුයකම් ඔක්කොම ඉෂ්ට කළා අපි හාමුදුරනේ දෙන්න දින ඉඩම් කඩන් ටික ඔක්කොම මම බෙදුවා අපි හාමුදුරනේ සල්ලි මිල මුදල් කියලා කිසි දෙයක් තියාගත්තේ නැහැ. අඩුම තරමේ පරාණ බුද්ධියවත් මම තියාගත්තේ නැහැ. අපේ හාමුදුරනේ ඔක්කොම දුන්නා. මගේ වකී මිතුකම් ඔක්කොම ඉෂ්ට ඉෂ්ට කළා ඉවන් ඉවරයි කියලා. ඒ මට්ටමින් සතුට වෙන්න පිරිස ඉන්නව නේද? අනේ මම මෙහෙම කළා මෙහෙම කළයි කියලා. පින්වතුනි ඔය සතුට වෙන්න තියෙන්නේ ඔබ ඔබ විසින් අනිත් අයට කරපු දේවල් ගැන නේද ඔය කියන්නේ? දැන් මං ඇහුවොත් එහෙම ඔබ විසින් ඔබට කරගත්ත දේ කියන්නේ අතුසන්න කියලා පින්වතුනි කියාගන්න මොනවද තියෙන්නේ කියලා හිතලා බලන්න. මං අහවල් පන්සලට දානයක් දුන්නා. අහවල් පන්සලට දානයක් දුන්නා. අහවල් පන්සලට දානයක් දුන්නා. ඔච්චර නේද කියන්න තියෙන්නේ. ඒ මට්ටමක් හදාගන්න එපා පිංගුතුනි ජීවිතවලට. පාංශු කූලෙන් යැපෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරන්න එපා. මම මේ කියන්නේ පාංශු කූල දෙන්න එපා කියලා නෙමෙයි. පිනක් කරන්න ඕනේ තරම් පිංගුතුනි මිනිස්සෙක් මලාට පස්සේ පුළුවන් නම් හත් දවසක් දානේ දෙන්න. මිනිස්සෙක් මලාට පස්සේ හත් දවසක් බණ කියවන්න. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. මොනෝම හරි පිනක්. ස්වාමින් වහන්සේලා වඩම්මල බැරි නම් බලු කපුටු දානයක් හරි දෙන්න. මැරිච්ච කෙනාට පින් අනුමෝදන් කරන්න කියලා හිතාගෙන කරන්නේ මැරිච්ච කෙනාට ගන්න බැරි වුණත් අනාදිමත් සංසාරයත් තිස්සේ ඉඳලා සහසම්බන්ධ වෙලා කටයුතු කරන පිරිසට පින් අනුමෝදන් වෙන්න පුළුවන් නිසා. එහෙනම් පිනක් කරන්න එපා කියන එක නෙමෙයි පින්විතනේ තියෙන්නේ Taman එකෙන් යැපෙන්න බලාපොරොත්තු වෙන්න එපා. නැත්තම් අපරාධෙනේ පින්විතනේ මේ ස්ථානවල මේ භූමිවල පය ගහලත් ඔබට බැරි වුණොත් එහෙම සෝතාපන්න ඵලවත් අඩුම ධර්මයේ සකස් කරගන්න නැතුව මෙතනින් යන්නේ එහෙම වුණොත් එහෙම පින්විතනේ මොන අපරාධයක්ද කියලා ඔබම හිතලා බලන්න. ඒක නිසා තමයි ඔබට මේ නැවත නැවතත් කියන්නේ ඔබට මේ වීරිය වඩවන්න පිංගුතනි මේක උදෙසා ඔබ සටන් කළ යුතුමයි. ඔබ මේක උදෙසා සටන් කළේ නැත්නම් එහෙම පිංගුතනි ඔබට වෙන අවලාභේ කොච්චරද කියලා කියන්න බැරි නිසායි මේක කියන්නේ. නිගමන හිතන්න පිංගුතනි ඔබ ගල් පර්වතයක් මුදුනට ගිහිල්ලා ඉවරලා ඔබගේ දරුවා හුරුතල් කර කර ඉන්නවල හුලඟක් ඇවිදින ඉවරලා ඔබගේ අතින් දරුවා වැටෙනවා. දැන් ඔබට පුළුවන් ද පිංගුතනි ඇත්තු දාලා හරි ওই දරුවා බායි උඩටත් දාන්න. මොනම ක්‍රමයක් හරි තියනවද කියලා හිතලා බලන්න පිංගුතනි ওই දරුවා බාපා උඩටත් දාන්න වැටුනොත් වැටනමයි නේද? ඉතින් ඔය මට්ටම නෙමෙයිද බලන්න පිංගුදුනේ තියෙන. ඔය කය කල්ලා ගිය ගමන් පිංගුදුනේ ආපහු සැරයක් කොහේ හරි ගිහිල්ලා වැටුණොත්. ඔය කොහේ හරි ගිහිල්ලා ඉපදුනා නම් පිංගුදුනේ ඉපදුනාමනේ පිංගුදුනේ ආපහු සැරයක් ඇදලා ගන්න බෑනේ ඔබ මෙහාට. කවුරුත් දන්නෙත් නෑනේ ඔබ ඉපදුනේ කොහෙද කියලාවත් හොයන්නෙත් නෑනේ පිංගුදුනේ. හොයන්නත් බෑනේ ක්‍රමවේදයක් නෑනේ. ඕන්නම් පෙරේතෙක් කියලා ඇවිදලා කාගෙන ඇඟට වැහුණාට පස්සේ හිතාගත්ත හැකි යන්න ආවල් තැන ඉන්නවා කියලා. ඉතින් ඊට පස්සේ කට්ටඩියට ගොදුරු වෙනව නේද ගිහිල්ලා. තල්ල තල්ල දාලා නූලක බැඳලා ඉවරලා මහා මුදට ගිහින් වීසි කරනවානේ පිංගුදිනේ එතනින් ඉවරයිනේ. මම ඒකයි කියන්නේ පිංගුදිනේ ඔබගේ වටිනකම තියෙන්නේ ඔබ ජීවිතුන් අතර ඉන්නකම් විතරයි. ඔබ ඔබ ජීවිතුන් අතරින් ඔබ නිදහස් වුණාට පස්සේ පිංගුදිනේ ඔබට කිසි වටිනකමක් නැහැ මේ ලෝකේ. ඒක තමයි ස්වභාවය. ඔබ හොඳ ආකාරම දන්නවනේ අහලා තියෙනවනේ පිංගුදිනේ අබරගේ බල්ලා මැරිච්ච වෙලාවේ මිනිස්සු පිරුණලු ගෙදර. අබර මැරිච්ච වෙලාවේ බල්ලෙක්වත් ආවෙ නැහැලු නේද ගෙදරට. ඕක තමයි පිංගුදිනේ ස්වභාවය. ඔබ ඉන්නකන් ඔබට ධනෙ තියෙනකන් ඔබට දරුවෝ ඉන්නකන් ඔබට සාන්නමාන තැකි ආරක්ෂා තනතුරු ඔක්කොම තියෙනකන් ඔබ වටේ ඕනේ තරම් මිනිස්සු ඉඳී පිඟින ඔබ මලාට පස්සේ බල්ලෙක්වත් නැහැ ඔබත් එක්ක ඉන්න. ඒකයි මේ නැවත නැවතත් නැවත නැවතත් කියන්නේ. මේ ජාති දුකෙන් ඔබ නිදහස් වෙලාද ඉන්නේ කියලා ඔබ මට කියන්නේ. ජාති දුක කියලා කියන එක පිඟින අනන්ත අප්‍රමාණ මහා දුක. මේ අනන්ත අප්‍රමාණ මහා දුකෙන් ඔබ නිදහස් වෙලාද ඉන්නේ කියලා බලන්න කල්පනා කරලා ජාතියක් හටගත්තා කියලා කියන්නේ පිංගුතුනි ඒ ජාතිය හටගත්ත මොහොතේ ඉඳලා අනන්ත අප්‍රමාණ ලෙස අර විපාක පරිසම් දෙන්න පුළුවන් නේද ඇවිදින්න. බලන්න ඔබ සසරේ මොන තරම් විපාක කරගත්ත කෙනෙක් වෙන්න ඕනද කියලා. මේ අත්භවයේදී වාසනාවන්ත දෙමාපියන්ට මුණ ගැහිලා. ඒ වාසනාවන්ත දෙමාපියන්ට ජාතක වෙලා පිංගුතුනි බෞද්ධ කියන කුලකයටත් අයිති වෙලා කටයුතු කරද්දී ඔබ මොන තරම්නම් මේ ලෝකෙට අවඩ අසාධාරණ කරලා ඇතිද කියලා හිතලා බලන්න. තමන් බෞද්ධ වෙලා ඉඳද්දිත් පිංගුතුනි ලෝකෙට මේසා අසාධාරණකම් කළා නම් ඔය බෞද්ධත්වයේ ගෑවිලාවක් නැති කාලවල ඉඳද්දි පිංගුතුනි ලෝකෙට මොනතරම්නම් අවඩසා දානකම් කරන්නේ නැද්ද ඔබ? එහෙනම් ඒ කාලේ කරා වූ දසකුසලයට අදාළව පිංගුතුනි යම් කිසි පාපයක් කළා නම් ඒ කියන්නේ පාප කර්මයක් හෝ පුණ්‍ය කර්මයක් කළා නම් ඒ කර්මයට අදාළව විපාකයක් නැගිනවා පිංගුතුනි එතකොට තමයි මේ ලෝකයේ බැලන්ස් වෙන්නේ මේ ලෝකයේ සමතුලිත වෙන්නේ. එහෙනම් ඒ කර්මයක් කළා නම් ඒකට අදාළ විපාකයක් තියෙනවා. එහෙනම් පිංගුතුනි ඔබ මොනම කර්මයක් හරි මේ සංසාරය තුර කළා තියෙනවා නම් පිංගුතුනි ඒකට අදාළ විපාක ටික දැන් තියෙනවා නේද? එහෙනම් සමනන්තරයක් හැදෙන මොහොතේදී පිංගුතුනි ඔය අනන්තර වහිනව නේද තමන්ගේ ඇඟට? එහෙනම් Tamanට අනන්තරයක් බැස්සා කියලා කියන්නේ පිංගුතුනි ඒතරින් මොන හරි විපාකයක් පරිසම් දෙනවමනේ අනිවාර්යෙන්. දැන් තියෙන ප්‍රශ්නේ පිංගුතුනි ඔබ කොහොමද දැන් ওই අනන්තර බහින එක නතර කරන්නේ? ඔබට පුළුවන් ද සියලුම සමානතර හදන එක නවත්තන්න? සියලුම සමානතරයන් හැදෙන එක නවත්තන්න පුළුවන් ද ඔබට? ඒක කරන්න බෑනේ පිංගුතුනි සියලුම සමානතරයන් හැදෙන්න නවත්තන්න පුළුවන් එකම එක ක්‍රමයයි තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ආන් ඒ ක්‍රමේ තමයි පිංගුතුනි ಜಾති දුක නැති කරගන්න කියලා දේශනා කරපු ක්‍රමේ. මොකද හේතුව යම් කිසි ಜಾතියක් සකස් වුණා කියලා කියන්නේ පිංගුතුනි කුඹුරක් සකස් වුණා වගේ. ඒ කුඹුර සකස් වුණා නම් පින්වදින කොහෙන් හරි විසි වෙලා එන ඇටයක් වැහෙන්නොත් එහෙම මොකද වෙන්නේ? පැලවෙනවා. ඒක නවත්තන්න බෑ. ඒ මොකද ප්‍රධාන සමානන්තරය හැදිලා ඉවරයි. ඒ ප්‍රධාන සමානන්තරය ඇතුලේ තමයි පින්වදින අනිත් පුංචි පුංචි සමානන්තර හැදෙන්නේ. <clears throat> එහෙනම් ප්‍රධාන සමානන්තරය කිව්වේ මොකටද? ಜಾතිය. ඕන්න ප්‍රධාන සමානන්තරේ ඔය සමානන්තරේ හැදුණා කියලා කියන්නේ පින්වදින අනිත් අනන්තර ප්‍රකෝටි ගානකට දැන් අවස්ථාව උදා වෙලා තියෙනවා බහින්නේ. ඔබට ප්‍රශ්න වෙලා තියෙන්නේ පිංගුතනි ඔබ හැමතිස්සෙම අපරාධي අපරාධ කී කී ඉන්නවා අපි පිංගුතනි මේවට හේතු හොයලා බලලා මේ හේතු නිරුද්ධ කරන්න උත්සාහ කරන්නේ නැතිකම් ඔබට මොකක් හරි ග්‍රහපලයක් තියෙනකොට පිංගුතනි ඔබ උත්සාහ කරන්නේ මොකද ග්‍රහපල නැති කරගන්න ඒ වෙනුවෙන් පිංගුතනි ඔබ අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා හැබැයි ඔබ පොඩ්ඩක් හොයලා බලුවා නම් මේ ග්‍රහපල එන්න මට ප්‍රධාන සමානන්තරයක් තියෙනවා මෙන්න මේ සමානන්තරේ මම නැසලා දැම්මනම් මට ආයි කවර කවදාකවත් මේ ග්‍රහපල එන්නේ නැහැ කියලා ඒ ගහාපල වෙනුවෙන් ඔබට කියන ඔබ යනවා කවුරු හරි ඒ පුද්ගලයේ ගාවට. ඒ පුද්ගලයා ගාවට ගියාට පස්සේ ඒ පුද්ගලයා කියනවා හරියටම සති හතක් මේ විදිහට පූජා කරන්න ඕනේ හවසට කියලා. මොකද්ද කියන්නේ වැටකෙය පඳුරක් හිටවන්න කියයි එහෙමත් නැත්නම් ගිහලා මොන හරි මේ බෝධි පූජා තියන්න කියයි එහෙමත් නැත්නම් ගිහලා දේව පූජා තියන්න කියයි එහෙමත් නැත්නම් ගිහලා මේ සෙත් කවි මොන හරි ශාන්ති කර්ම මොන හරි ටිකක් කරන්න කියයි. දවස් 7 ඒවා 7ක් කරන්න කියලා කියනවා. එහෙමත් නැත්නම් මාස 3ක් කරන්න කියලා කියනවා අවුරුදු 3ක් කරන්න කියලා කියනවා. ඉතින් පින්වතුනි ඔය හත් දවසක් හරි කරන්න කියපු ටිකේදී පින්වතුනි ඒ මොකුත් ඒ මොකුත් පොඩ්ඩක් ඒ ඒ ටික පැත්තකට තියලා ඔය දවස් හත තමන්ගේ රාජකාරියේ නිවාඩු අරගෙන ඉවර වෙලා ඔය දවස් හත තිස්සේ පින්වතුනි යතිවරයන් වහන්සේ නමකින් හොඳ ආකාරම සද්ධර්මයේ ශ්‍රවණය කළා මේ මඟ වඩන්න පටන් ගත්තා නම් සමහර වෙලාවට ඔය හත් දවස් ඇතුළත පින්වතුනි තමන් මේ සම්පූර්ණයෙන්ම මේ කියපු ජාතිදුක निराකරණය කරන්න පුළුවන් නේද නමුත් අපිට එහෙම හිතෙන්නේ නැහැ නේද? අපිට හිතෙන්නේ මොකද්ද හවසට පිංගුදින ඉවර නැංක බයිසිකලෙට අම්මේ අම්මත් නගින්නේ නෑ යන් මල්ටි කඩාගත්තේ නෑ යන් එහෙනම් බෝධි පූජාත් එමු ගිහිලා කියලා පිංගුදින පන්සලට ඇවිල්ලා බෝධි පූජාත් තියලා නම් මොකටද? ಜಾති දුක නැති කරගන්න. තමන්ට මේ ප්‍රශ්න එනකොට පිංගුදින තමන්ගේ බිරින්දයාට බැලලා වැඩක් නෑනේ තමන්ගේ ස්වාමි පුරුෂයාට බැලලා වැඩක් නෑ අම්මා තාත්තට බැලලා වැඩක් නෑනේ. තමන් සමනන්තරයක් හදාගෙන තමන්ගේ කුඹුර තියෙද්දි පිංගුදින ඕකට බීජ වැන්න කියලා කුරුල්ලන්ට බැලලා හරියනවා. නොදකින් විතරක් මේ කුරුල්ල උඩින් යනකොට මුන්ට වසුරු හෙලන්න නැතුව යන්න බෑනේ කියලා කුරුල්ලන්ට බැන බැන ඉඳලා වැඩක් නැහැ පිටින් නොදකින් විතරක් මේ හුළඟ මේ හුළඟ මේ අට වීජ අරගෙන එනවා ඇවිල්ලා ඉවිල්ලා මේක පැල්ලේ වෙලා මෙන්න පැලවිලා ආයිසරයක් කියලා කියලා වැඩක් නැහැ නේද තමන් කුඹුර හදාගෙන තියෙන නිසා නේද ඕක වෙන්නේ ඒක නිසා පිංගුතුනි වහ වහ උනන්දු වෙනෝනේ මේ කුඹුර නසා ගන්න නෙමෙයිද එහෙනම් මේ කුඹුර නසා ගන්න ඕනේ පිංගුතුනි දුප්පත් එකා විතරද දුප්පත් එකාගේ කුඹුරට විතරද බීජ වැටෙන්නේ උගත් කෙනා විතරද මේක කරන්න ඕනේ? නූගතාගේ කුඹරට මේක වැටෙන්නේ නැද්ද? බලවතාගේ කුඹරට මේක වැටෙන්නේ නැද්ද? පිංගුදින බලේ නැති කෙනාගේ කුඹරටද මේක වැටෙන්නේ? එහෙනම් දැන් ඔබට පේනව නේද පිංගුදින යථාර්ථයක් ගත්තට පස්සේ මේ යථාර්ථ වශයෙන් ගත්තහම මේ සම්මුතියෙන් අයින් වුණාට පස්සේ ඔක්කොම එකයි. තාන්න මාන්න මොන තනතුරු දරාගෙන ඉන්න පිංගුදින ඔක්කොම එකයිනේ පිංගුදින ඔක්කොම මේ සතර ගමනේ අනාථයෝ නේද? ඒ අනාතත්වයට නාතත්වයක් දෙන්න තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්ම පැත්තකට දැම්මොත් එම් පිළිදෙන සදහට මේ සසර ගමනේ අනාථයෝ නේද ඉතුරු වෙන්නේ. එහෙනම් ඔය ඔක්කොටම තියෙන ප්‍රශ්නේ පිංගුදෙනේ ජාති දුක කියන එක. ඔය ජාති දුක කියන එක අපිටත් ලොකු ප්‍රශ්නයක් නිපුදුනේ. ඒක නිසා තමයි පිළිදින අපි පැවිදි වුනේ. මේ ජාති දුක කියන එක අපිටත් ලොකු ප්‍රශ්නයක් නිසා. ඒ පැවිදිලා ඉරලා පිංගුදෙනේ කොහොම හරි උත්සාහ කරන්නේ උදේ ඉඳලා රෑ වෙනකම් මේ මේ කියන ජාති දුකට පිළියමක් කරන්න. මේක හරියට පිංගුදෙනේ ඩිග්‍රී එකක් ගන්නවා වගේ වැඩක්. දැන් ඔබ ඩිග්‍රී එකක් කරන්න මොකක් හරි කෝස් එකක් හරි කරනවා නම් පිංගුදෙනි කියනවනේ අවුරුදු 3ක කෝස් එකක් අවුරුදු 4ක කෝස් එකක්. ඔය අවුරුදු 3ේ අවුරුදු 4ේ කෝස් එකෙන් පිංගුදෙනි ඔබ සමහරවිට ඔබ ඔබගේ දරුවා එංගලන්තයට යවුවනම් ඕස්ට්‍රේලියාවට යවුවනම් අවුරුදු 3 කෝස් එකක් කරන්න සමහර වෙලාවට පිංගුදෙනි අවුරුදු 3ම දරුවා එකම වතාවක්වත් දැක ගන්න හම්බෙන්නේ නැහැ නේද? යන්නම් කතා කරන්න විතරයි නේද හම්බෙන්නේ. එතකොට පිංගුදෙනි ඒ දරුවා එංගලන්තයට හරි ඇමරිකාවට හරි ඕස්ට්‍රේලියාවට හරි ගියයි කියලා කියන්නේ පිංගුදෙනි එතනින් එහාට ඔබට කතා කරන්නත් බැරි නං. ඒ දරුවා එහෙ ගිහිල්ලා ඉවර වෙලා ඔබ දැන් හිතාගෙන ඉන්නවා මගේ දරුවා මේ ටික කරයි මේ ටික කරයි දැන් මෙහෙම කළා ඉවරලා ලොකු මහත් එක්කලා එයි කියලා. ඇයි වින්දිනේ ඔබට ඔගේ අනිත් පැත්තත් දකින්න බැරි? ඇයි ඔබට බැරි ඔබගේ දරුවාට කියන්න පුතේ අවුරුදු තුන කෝස් එකක් තියෙන ඔය අවුරුදු තුන කෝස් එක කරපන් ඔබ කොහොම හරි. ඔය අවුරුදු තුනේ කෝස් එක තමයි කොහොම හරි ජාති දුක නසා ගන්න එක. ඔය ජාති දුක නසා ගන්න කොහොම හරි. ඒ උදෙසා අපි වින්දිනේ ගිහි වින්දගෙන හරි කමන්නේ නැහැ පැවිදි වින්දගෙන හරි කමන්නේ නැහැ වින්දිනේ ඒ අවුරුදු තුන වෙනත් කිසිම දෙයකට යොමු වෙන්නේ නැතුව මහත් වූ ප්‍රයත්නයක් දරාගෙන ඉවරලා මේ කටයුත්ත කළා නම් පිඟුදෙනි ඒ කාන්තේම මාර්ගඵලලාභිය මේ ලෝකෙ බිහි වෙන්නේ නැද්ද? ඒකයි මම කියන්නේ පිඟුදෙනි මේ ඔක්කොම මේ මිනිස්සු ඔක්කොම වැඩි හරියක් කරන්නේ ආත්ම වංචාව. ඒ ආත්ම වංචාවට අහු වෙලා තමයි පිඟුදෙනි ওই වැඩ කටයුතු ඔක්කොම කරගෙන යන්නේ. Taman කරන්නේ මොකද්ද කරන්නේ කියන්නේ මොකද්ද එකක්වත් දන්නේ නැහැ. එහෙම යන්න ගිහිල්ලා තමයි පිඟුදෙනි මේ විනාශය උදා වෙන්නේ. ඒකයි මම ඔබට කියන්නේ පිඟුදෙනි මෙතන අපිට මේ සෙල්ලම් කරන්න වෙලාවක් නෙමෙයි තියෙන්නේ. සන්තියාවිය ඔමට්ටෝ ඩහියමානියෝ මත්තකේ සත්කාය දිට්ටි ප්‍රහාණාය සතෝ බික්කු පරිපජේ කියන දේශනාව. තථාගතයන් වහන්සේ මුලින්ම කළේ දෙවි කෙනෙක් ඇවිදින්න. අනාගාමි වෙච්ච දෙවි කෙනෙක් පින්වතනි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙන් ඇවිදින්න තථාගතයන් වහන්සේට ওই කතාව කිව්වේ. ස්වාමිනී දණ්ඩයෙන් පහර කන කෙනෙක් එයින් නිදහස් වෙන්න තත් කරන්නේ යම්සේද? කොණ්ඩෙට ගිනි ඇවිච්ච කෙනෙක් ඒක නිවා ගන්න තත් කරන්නේ යම්සේද? මේ සියලු දෙනා කාමරාගයේ ප්‍රහීන කර යුතුයි කියලා තමයි එයා කිව්වේ. තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ කියනවා නෑ නෑ දෙවිය සත්කාය දිට්ඨිය දුරු කරන්න ඕනේ කියලායි මම කියන්නේ කියලා. දැන් බලන්න අර දෙවිය ඇවිල්ලා කිව්වා කාමරාගය දුරු කරන්න ඕනේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. සත්කාය දිට්ඨිය දුරු කරන්න ඕනේ කියලා. දැන් ඔබට තේරෙන්නේ ඔබට එකපාරට හිතා ගන්න බැරි ඇයි තථාගතයන් වහන්සේ අඩු එකක් කිව්වේ. ඉතින් සත්කාය දිට්ඨිය දුරු කරන්නේ නැතුව කාමරාගය දුරු කරන්න බෑනේ. එහෙනම් ඇයි කාමරාගය ගැන කතා කළේ නැත්තේ? පිටුදලින් යම් කිසි පුද්ගලයෙක් සෝතාපන්න ඵලයටපත් වුණා නම් ඒ කෙනාට ඔච්චරම හිස ගිනිගත්ත කිව්වේ ගිනි නිවන ලෙසම මේක කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් දැන් ඔබට තේරෙනවද පිටුදලින් හිස ගිනිගත්ත කිව්වේ ගිනි නිවන ලෙස කියන එක අර්ථයේ තේරුම මොකද්ද කියලා? ඔබගේ කොණ්ඩේට ගිනි ඇවිලුනොත් එහෙම පිටුදලින් ඒක නිවන්න ඔබ බත් හැලිය බානකම් ඉන්නවද? අතේ බත් මුට්ටිය තියෙන වෙලාවේ කොණ්ඩේට ගින්දර ඇවිලුනොත් එහෙම පිටුදලින් ඔබ හිමීට එහෙම බත් හැලිය තියලි වෙලා ඔක නිවා ගන්නවද? නැත්නම් ඉක්මනට බත් හැලිය බිමට අතහැරලා ඉවරලා පිංගුදෙන ගිහිල්ලා බිත්තිය කරේ ඔලුව ගහගෙන මේ ලෝක නිවා ගන්නව නේද? එහෙනම් හිස ගිනි ගත්ත එක එගිනි නිවන ලෙසද බලන්න ඔබ මේ පළවෙනි ඵලයේ පූර්ණේ කරන්නද? කාමරාගේ නම් ඕනෙ විදිහ ඔය ඔය ඔය විදිහ හොඳයි කාමරාගේ කරන්න. කාමරාගේ ප්‍රහිණය කරන්න ඔය විදිහ හොඳයි. ඔය යන විදිහ. පොයි දවසට පන්සලට ආවා. බණ පොඩ්ඩක් ඇහුවා. හරි සන්තෝසයි. ගෙදර ගියා. ගිහිල්ලා තමන්ගේ වැඩ කටයුතු ආපහු කළා. ගෙදර ආයත් එක්ක බොහොම හොඳට සමාගින් සමාදානෙන් හිටියේ. ඒක හොඳයි. ඒක හොඳයි කාමරාගය දුරු කරන්න. සත්කාය දිට්ඨිය දුරු කරන්න නම් ඕක බෑ. සත්කාය දිට්ඨිය දුරු කරගන්න නම් පිටුදෙනි ඒ කාන්තේම මක් කරන්න ඕනේද? හිස ගිනිගත්ත ගිනි නිවල ලෙස කරන්න ඕනේ වැඩක්. ඇයි ඒ? දැන් ඕවා බින්දුතර අපි හොයලා බලන්නේ ඇයි තථාගතයන් වහන්සේ මෙච්චර මේ අඩු එකක් කිව්වේ? අර දෙවියන්ගේ ලොකු එකක් කියද්දී. සෝතාපන්න වෙච්ච කෙනෙකුට පිංගුතුනි නැවත වතාවක් පරතෝ ഘോഷක ප්‍රත්‍ය අවශ්‍යද? නැහැ. තථාගතයන් වහන්සේගේ ශාසනය තියෙන්න අවශ්‍යද? ඒත් නැහැ. බ්‍රහ්ම ලෝකවල ඉන්නවා පිංගුතුනි ඕන තරම් සකදාගාමී සෝවාන් වෙච්ච පිරිස්. කාම ලෝකේ නැති වෙන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේගේ ශාසනය කාම ලෝකේ නැති වෙන්නේ. කාම ලෝකේ ඉන්න විදිහක් නැහැ පිංගුතුනි එකම සෝතාපන්න මාර්ගඵලලාභියෙකුත් තථාගතයන් වහන්සේගේ ශාසනය නැති කාලේ. එයා ඉන්නවනම් ඉන්නේ කොහෙද? බ්‍රහ්ම ලෝකවල. එහෙනම් සම්බුද්ධ ශාසනයේ දැඩි අවශ්‍යතාවයක් නැහැ පිඟුදින සෝතාපන්න ඵලයටපත් වුණාට පස්සේ. පරතෝ ഘോഷක ප්‍රත්‍ය පතුරවන්න අවශ්‍යතාවයක් නැහැ පිඟුදින සෝතාපන්න ඵලයටපත් වුණාට පස්සේ. කන් දෙක තියෙන අවශ්‍යතාවයක් නැහැ පිඟුදින සෝතාපන්න ඵලයටපත් වුණාට පස්සේ. නමුත් දැන් පිඟුදින අද ඔබ ගෙදර යනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා කන් දෙක තමන්ට නැති වුණා නම් එහෙම මොකද වෙන්නේ? ඉවරයි නේද ඔක්කොම? දැන් මට මෙතන මගේ ඉස්සරහා මේ ඇස් දෙකට පේන අයගෙන් අත උසන්න පිංගුතනි අද යනකොට මගේ කන් දෙකට හානියක් වෙන එකක් නෑ කියලා හිතන් ඉන්න අය. ඉතින් ඔබ හොඳාකාරව දන්නවා නම් පිංගුතනි හිස ගිනිගත්ත වේගින් නිවිලෙස මේක කරන්න ඕනේ නැද්ද? ඒකයි පිංගුදිනේ මම ඔබට කියන්නේ මේකේ තියෙන භයානකම දවසින් දවස මම ඔබට තේරුම් කරලා දෙන්න පිංගුදිනේ මේකේ තියෙන භයානකම මම දවසින් දවස අවබෝධ වෙන්න නිසා දවසින් දවස දවසින් දවස පිංගුදිනේ ඔබ ඉන්න තැනේ භයානකම අවබෝධ වෙනවා. ඒක ලේසි පහසු තැනක නෙමෙයි ඔබ ඉන්නේ. ඔය කය කඩලා ගිහිලි වෙලා ඔය මට්ටමට නම් බැන්නොත් එහෙම පිංගුදිනේ කිසිම කතාවක් නෑ ආයි. මහාම අපරාධයක් මේ ලෝකේ ඔබ කරගත්තා. ඒක නිසාමයි පිංගුදිනේ ඔබ කෙනෙහි අනුකම්පාවෙන් මෙච්චර ඇඟිල්ලෙන් ඇන ඇන දේශනා කරන්නේ. නැත්තම් මටත් කියන්න තිබ්බ අනේස පිංවත් පිරිස සෝතාපන්න වෙන්න. ඒ සෝතාපන්න වෙන්න මෙන්න මේ කියන බණ ටික අහන්න. මට එහෙම කියන්න තිබුණා. එහෙම කිය කී ඉන්නවත් වෙලාවක් නැහැනේ පිඟුදෙනේ හිස ගිනිගත්ත කෙනකින් නිමුලෙස ඔබ මේක කරගන්න එපා. ඒකට ඔබට ලොකු උනන්දුවක් ඌමනාවක් එන්න ඕනේ. ඒ උනන්දු ඌමනාව නැතුව පිඟුදෙනේ කොහොම කළත් මේක කරන්න බෑ. ඒ උනන්දු ඌමනාව ඇවිල්ලා නැත්නම් ඔබට කවදාවත් මේ කියන දහම තේරෙන්නේ නැහැ. සසරේ තියෙන ගිනි භයානක දුක Taman දැකලා තිබුණ නැත්නම් පිඟුදෙනේ Tamanට මේ දහම වඩන්න බෑ. ඒ ගිනි භයානක දුක දැකීමත් තුලම තමයි පිංගුතුනි මේ සෝතාපන්න ඵලය කියන එක සාක්ෂාත් වෙන්නේ. ඒ ගිනි භයානක දුක ඒක දකිද්දි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය Tamanට මනාවකට වැටහිලා එද්දි අනිත්‍ය කියන ස්වභාවය Taman දකිනකොට පිංගුතුනි චතුරාර්ය සත්‍ය ස්වභාවය Tamanට අවබෝධලා එද්දි ඒ වගේම පටිච්ච සමුප්පාද දහම් න්‍යාය ධර්මයේ Tamanට අවබෝධ වෙලා එද්දි ඔන්න ඔය ක්‍රමවේදයට තමයි පිංගුදිනේ ඔබට මේ මාර්ගඵලයේ සකස් වෙන්නේ. කෙනෙකුට අනිච්ච දුක්ඛ අනාත්ම දේශනාව ශ්‍රවණය කරන වෙලාවෙදී පිංගුදිනේ ඒක ශ්‍රවණය වෙන්න පුළුවන්. අවබෝධයටපත් වෙන්න පුළුවන්. තව කෙනෙක් චතුරාර්ය සත්‍ය විග්‍රහය කරන වෙලාවෙදි පිංගුදින අවබෝධයටපත් වෙන්න පුළුවන්. මොකද චතුරාර්ය සත්‍ය විග්‍රහයේත් අනිච්ච දුක්ඛ අනාත්ම කියන කරුණු දෙක ඇතුලේ තියෙන එකම ධර්ම. විස්තර විශේෂණය කළ බලද්දි පිංගුදින දෙකම එකම ධර්මයක් තියන්නේ ආයි. එහෙම නැත්නම් උදයංග මත්තංග මාස්වාද ආදීනව නිස්සන්න කියන දේවල් ඇතුලේ දකිද්දි පිංගුදින Tamante එක අවබෝධ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහයක් කරන වෙලාවේ Tamanට ඒක අවබෝධ වෙන්න පුළුවන්. ඔය මොනම ආකාරයකින් ගත්තත් පින්විතනි අන්තිමට Tamanට අවබෝධ වෙලා ඉන්නේ එකම එක දෙයක්. ඒ තමයි පින්විතනි මේ ලෝකේ කාය සත් කියලා ගත්තනම් යම්කිසි වැඩපිළිවෙලක් ඒ කාය අසත් කියලා Tamanට වැටහෙනවා. සමහර අය හිතන් ඉන්නවා පින්විතනි අපි කාය සත් කියන ස්වභාවයෙන් මිදිලා යamai සත්කාය දිට්ඨිය කියලා කියනකොට සමහර අයට තේරෙන්න පුළුවන් පින්විතනි කාය සත් කියන ස්වභාවයෙන් ගියට හරියන්නේ නැහැ මම මේ මාගේ කියන හැඟීම නැති වෙන්න ඕනේ නේ කියලා. මමේ මාගේ කියන හැඟීම නැති වෙලා ගියොත් නේ කියලා උතනටපත් වෙන්න පුළුවන්. ඔතන හැඟීම කියන වචනේ දාගන්න එපා පිටින් හැඟීම කියන වචනේ බරපතල වැඩි. මමේ මාගේ කියන හැඟීම නෙමෙයි පිටින් මමේ මාගේ කියන දෘෂ්ටියයි නැති වෙන්න ඕනේ. සත්කාය දිට්ඨිය දුරු වෙනකොට පිටින් මමේ මාගේ කියන දෘෂ්ටිය දුරු වෙනවා. ඒක හරි. ඒක වැරදි කියනෝ නෙමෙයි. මමේ මාගේ කියන හැඟීම කියලා කියන්නේ පිටින් එතෙන්දී අර මහංකාර මහං මමින්කාර මානනුසේ පැත්තටත් ඒක යනවා හැඟීම කියලා ගත්තට පස්සේ. මොකද යමක් හංගිනවා කියලා කියන්නේ පිංගුතුනි ඒකට සංඥා පහල කරනවා හිත පහල කරනවා. ත්‍රිපිටකයේ කියවල බලන දොඩ ඔබට වැටෙහි. එහෙනම් සංඥා පහල වීමත් හිත පහල වීමත් කියන එක පිංගුතුනි අනාගාමී කෙනාටත් තියෙනවා මම මම මගේ කියලා. එතකොට දැන් නැති වෙලා ඉන්නේ පිංගුතුනි මම මගේ කියලා හිතාගත්ත දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය නැතිවීමත් කාය සත් කියලා හිතාගත්ත දෘෂ්ටිය නැතිවීමත් දෙකම එකයි. ඉතින් මේක පැහැදිලි කරගන්න බැරි වුණාට පස්සේ පින්විතනි යම් කිසි අපි අපි කිව්වොත් එහෙම කාය සත් කියන දෘෂ්ටියෙන් මිදල යන එකයි මෙතන තියෙන්නේ. තව කෙනෙක් කියනවා නෑ නෑ නෑ ඔය බන වැරදි ඔහොම කියලා හරියන්නේ නෑ. මම මේ මාගේ කියන දෘෂ්ටියයි නැති වෙන්න ඕනේ කියලා කිව්වොත් එහෙම පින්විතනි ඔය දෙකම එකයි. තේරුම් ගන්න බැරි කමටයි එහෙම කියන්නේ. ගිය සතියේක ඇල්ල පන්සලේ කරපු දේශනාව ඔබ ඇහුවා නම් එහෙම. අහන්න අවස්ථාවක් හම්බුණා නම් ඔබට තේරෙන්නේ නැති එදා හොඳට මේක. ඔය දෙකම එකක් බව ඔප්පු කරලා පෙන්නවා. මම අදත් තවදුරටත් ඒ ගැන කතා කරන්නම්. මොකද මෙතන ඉන්නේ ගොඩාක් සද්ධර්මයේ ලැබි පිරිසක් ගොඩාක් සද්ධර්මයේ කාලයත් ඉඳලා ශ්‍රවණය කරන පිරිසක් නිසා පින්විතනි ওই දෙක අතර තියෙන සම්බන්ධය මම ඔබට පෙන්වන්නම්. මමයේ මාගේ කියලා හැඟීම හැඟීම අතලදා මමයේ මාගේ කියන දෘෂ්ටිය. ඊළඟට කාය සත් කියලා ගත්ත දෘෂ්ටිය. ওই දෙක. ওই දෙකම එකක් බව අපි තේරුම් ගමු අද. පින්විතනි කාය කියලා කියන්නේ මොකද්ද සමූහයකට? සමූහයක් කියලා කියන්නේ ස්කන්ධයන්ට. එහෙනම් ස්කන්ධයන් සාරයි කියලා ගත්ත දෘෂ්ටිය නේද පිඟුතුනේ කාය සත් දෘෂ්ටිය කියලා කියන්නේ. එහෙනම් ස්කන්ධයන් කියලා කිව්වේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. තියන්නා ඔය ස්කන්ධයන් ඔය ගොඩවල් ටික සාරයි කියලා අල්ල ගැනීම නිසා තමයි ඔය කියන දෘෂ්ටි ආවේ දැන්. එහෙනම් ඔන්න එතන දෘෂ්ටිගත වුණා. අනිත් පැත්තෙන් කියනවා මම කියලා අල්ලගත්තා මගේ කියලා අල්ලගත්තා. මම මගේ කියන දෘෂ්ටිය තියෙන නිසා තමයි කියලා මේ සත්වයා මේ මේ මේ මේ කියන සත්කාය දිට්ඨියටපත් වෙන්නේ. දැන් නිකමට අපි කල්පනා කරලා බලමු පිංගුතුනි දැන් මම ඔබගෙන් ප්‍රශ්න අහනවා මට උත්තර දෙන්න. ඔබ මට ඔප්පු කරලා පෙන්වන්න පිංගුතුනි ඔබ ඊයේ හිටියයි කියලා. ඔබ මට ඔප්පු කරලා පෙන්වන්න ඔබ ඊයේ හිටියයි කියලා. ඔබ ඊයේ හිටපු බව මට ඔප්පු කරන්න. ඔබ කොහොමද ඔප්පු කරන්නේ කියලා කියන්න මට. පොලිසිය නිලධාරී මහත් එක්ක ඇවිල්ලා කියනවා මෙතන මිනිමැරුමක් වුණා. ඔබත් එතන ඉඳලා තියෙනවා. ඔබ හිටපු බව ඔප්පු කරන්න. ඔබ මොකද්ද කියන්නේ? එක්ක ඔබ කියනවා දැකපු දේවල්. එහෙම නැත්නම් ඔබ කියනවා අහපු දේවල්. එහෙමත් නැත්නම් ඔබ කියනෝ නේද දැනිච්ච දේවල්. එහෙනම් දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ඔය කරුණ වලින් නේද පිංගුදිනේ ඔබ යමක් ප්‍රකාශයටපත් කරන්නේ. එහෙනම් ඔබට ඇහෙන වෙලාවේදී පිංගුදිනේ දැන් ඔබ කොහොමද ඒක කියන්නේ? දැන් ඔබට ඇහුණා. අපි හිතමුකෝ. එතන ඔබට දෙයක් ඇහුණ බව ඔබ දැන් කියන්නේ කොහොමද? එතකොට ගිය සතියේ මොකක් නැත්නම් ඊයේ ඒ හොරකම වෙච්ච වෙලාවේදී නැත්නම් මිනිමරුව වෙච්ච වෙලාවේදී මොකක් හරි එකක් ඇහුණා. ඒ ඇහිච්ච එක පිංගුතුනේ දැන් ඔබ කොහෙ තිබිලද ගත්තේ? කල්පනාවෙන් උත්තර දෙන්න. ඔබ කොහේ තිබිලාද ගත්තේ ඒක? කෝ දැන් අර ඊයේ තිබිච්ච සංසිද්ධිය. දැන් අපි හිතමු ඊයේ රත්තරම් මාලයක් හොරකම් කළා. කෝ ඒ රත්තරම් මාලේ දැන් ඊයේ තිබිච්ච මාලේ කෝ? දැන් ඊයේ තිබිච්ච මාලේ කියන එක අද විශ්වයේ තියෙනවද පිළිදෙන මේ වෙනකොට? ඊයේ තිබිච්ච මාලේ. දැන් තියෙන්නේ දැන් තියෙන මාලේ නේද? ඊයේ තිබිච්ච මාලේ කියන එක දැන් විශ්වයේ කොහෙවත් නැහැ නේද? තියෙන්නේ එකම එක තැනක විතරයි නේද කොහෙද? ඒ දින ඔබගේ හිතේ නේද? දැන් ඔබගේ හිතේ නම් තියෙනව නේද පිංගුතුනි අර ඊයේ තිබිච්ච මාලේ? එතකොට මේ මාලේ තිබිච්ච පාට ඒක ඔබ හඳුනාගත්තේ හැටි. ඒකට ඔබ ශා කියලා ඇලිච්ච එහෙම හැටි. ඔය ඔක්කොම පිංගුතුනි නැවත නැවතත් බලන්න උත්සාහ කරපු හැටි. ඔය ඔක්කොම දැන් ඔබගේ හිතේ තියෙනව නේද? එහෙනම් පිංගුතුනි ඔය මාළයේ සම්බන්ධව නම් ඔබ තුල තියෙනව නේද පිංගුතුනි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. එහෙනම් ඔන්න ඔය කියන පහේ ගොඩ නේද පිංගුතුනි ඔබට ඊයා මම හිතියගෙන ආයි ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් සාධකයක් වශයෙන් තියෙන්නේ. එතනින් ගත්ත පහේ ගොඩක් අරගෙන ඉවරලා පිංගුතුනි ඔබට පෙන්වන්න පුළුවන් නේද මෙන්න මම ඊයේ හිටියව ඔබට සාක්ෂි. මෙන්න මගේ මාළේ තිබිච්ච බවට සාක්ෂි. එහෙනම් බින්දුතුනි මාළය කියලා ඔබට පෙන්වන්න තියන්නේ තවත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් විතරයි නේද? දැන් මට නිකමට කියන්න බින්දුතුනි මේිට තප්පරයකට කලින් ඔබගේ දරුවකෝ. මේිට තප්පරයකට කලින් හිටියේ ඔබගේ දරුවකෝ. ඔතන ඉන්නේ දැන් ඉන්න දරුවානේ. මේිට තප්පරයකට කලින් හිටපු දරුවකෝ. මේිට තප්පරයකට පස්සේ ඉන්න දරුවකෝ. අපි දැන් පැය භාගයකට පස්සේ ආ පැය භාගයකට පස්සේ ඉන්න දරුවකෝ. ඔය දරුවා තව පැය භාගයක් ඉඳීනේ. අපි හිතමුකෝ මැරණ එකක් නෑ ඉඳී කියලා. ඒ දරුවකෝ. එහෙනම් පින්වතුනි ඔබට හොඳාකාරව තේරෙනව නේද පින්වතුනි අනාගතයේ මුකුත් පවතින්නේ නැහැ. අතීතයේත් මුකුත් පැවතුනේ නැහැ. ඔය ඔක්කොම පින්වතුනි තමන්ගේ හිත ඇතුලේ ගොඩනගෙනව නමුත් මේ පච්චුප්පන්න මොහොතේදී මෙන්න මේ වෙලාවේ ප්‍රත්‍යයෙන් උපදින ක්‍රමවේදයක් විතරමයි තියෙන්නේ කියලා. මේ ප්‍රත්‍යයෙන් මේ වෙලාවේ පිංගුතුනි ප්‍රත්‍යයෙන් හටගන්න දේ හැරෙන්න අතීතයට යමක් ගියා නම් පිංගුතුනි ඒ අතීතයට ගියේ එක ඒ කාන්තෙම අපි විසින් අතහිත දීලා අල්ලගත්ත නාම රූප කොටසක් විතරයි කියලා ඔබට වැටෙන්නේ නැද්ද දැන් නාම රූප කියලා කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ওই පහේ ගොඩවල් නේද නිකමට හිතලා බලන්න පිංගුතුනි ඕක CD පැක් එකකට දාලා ඔබ ගාව තියෙනවා පිංගුතුනි CD ලක්ෂයක් විතර තියලා. එක CD එක තියෙනවා. ඔය දැකීම නිසා හටගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් ඔබට කිව්වොත් එහෙම මේට අවුරුදු 5කට කලින් අම්මා මැරිච්ච වෙලාවේ අර ඔබ අඬුවේ. ඒ අඬන වෙලාවේ ඔබ ඇදගෙන වැටුනේ බීම. ඒ වැටිච්ච වෙලාවේ අපි වතුර ටිකක් දුන්නේ බොන්න. ආන් ඒ වෙලාව මතකද කියලා අහපු ගමන් ඔබ මොකද්ද කරන්නේ? CD pack එක දිගේ අත අරගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා එක තැනකින් අල්ල ගන්නව නේද? අරගෙන ඉවරලා ඒ CD එක අරගෙන ඉවරලා මේ CD player එකට දානව නේද? ප්‍රත්‍යুৎපන්න මොහොත කියලා කියන්නේ පිංගුතුනි මේ වෙලාවේ තියෙන CD player එකනේ. මොකද ඔය CD player එකෙන් විතරයි play කරන්න පුළුවන් පින්වදින අනිත් එකකවත් play කරන්න බෑ. අතීතයේ CD player නැහැ අනාගතයේ CD player නැහැ. CD player එකක් තියෙනවා නම් තියෙන්නේ මේ පච්චුප්පන්න මොහොත විතරයි ප්‍රත්‍යෙන් උපදිනවා කියලා කියන්නේ ඔබ CD එකක් අරන් දැම්ම මේකට. ඔබ CD එකක් අරන් මේකට දාපු ගමන් පින්වදින්නේ මොකද වෙන්නේ? එදා තිබිච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය පහෙන් අරගෙන ඉවරලා ඔබ නැවත වතාවක් තව CD එකක් write කරගත්තා නේද? ඒ CD එක write කරන ගමන් පින්වදින්නේ අර ආදාළ CD එක ආපහු අතන්ට දැම්මා. ඕනනම් ඊට පස්සේ කෙනෙක් අහන්න පුළුවන් උඹට මතකද කලින්ද මේ මේ කක්ක ගියා උඹ ඉස්කෝලේ යන කාලේ. උඹ එක වසරේ ඉන්නකොට මතකද කක්ක ගියා කියලා කිව්වා ඕන්න මතක් කරන්නේ මොකද්ද කරන්නේ දැන්. දැන් ආවර්ජනය කරනවා කියලා කියන්නේ පිළිදෙන CD පැක් එක දිගේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අදාළ තැනකින් මොකද කරන්නේ? තක් ගාලා ගන්නවා. අදාළ තැනකින් අරගත්ත ගමන් මොකද වෙන්නේ? ඒකෙන් අරගෙන ඉවරලා මේ පච්චුප්පන්න මොහොතට දැම්මේ නැත්තම් CD player එකට දැම්මේ නැත්තම් ඔබට ඒක ගත්තා කියලාවත් දැනගන්න හම්බ වෙන්නේ නැහනේ. ඔව්ද නැද්ද? අතනින් අල්ලපු ගමන් ඔබට මතක් වෙන්නේ නැහැ. ඔබ එතනින් අරගෙන ඉවරලා පිංගුතුනි මේ CD player එකට මේ වෙලාවේ දාන්න ඕනේ. එහෙනම් මේ පච්චුප්පන්න මොහොත කියන තැනද පිංගුතුනි අතනින් අරගෙන දැම්මේ නැත්නම් අර අරකක් උනා කියලාවත් අඳුරගන්න වෙන්නේ නැහැ. එහෙනම් පිංගුතුනි අපිට කියන්න පුළුවන් අතීතයේ ඔබ හිටියා කියලා. ඔන්න හොඳ ආකාරව වටහා ගන්න පිංගුතුනි මේක හොද්ද ප්‍රඥා ගෝචරව වටහා ගත්තොත් මෙතනින් මොක කඩලා යන ওই දෘෂ්ටිය. පිනක් තියෙනවනම්. ඒ CD player එක මේ CD ටිකේ පිංගුදුනේ කොතනට හරි ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා එක තැනකින් ඔබ CD එකක් ගත්තා කියන්නකෝ. ඔය ගත්තයි කියලා කියන්නේ පිංගුදුනේ දැන් ඔබට මතක් වුණා කියන එකද? CD එක අතට ගත්ත විතරයි මතක් වුණා වේද? නෑ, තාම නෑ. <clears throat> ඕක අරගෙන ඇවිල්ලා මොකක් කරන්න ඕනේ නැද්ද? මේ පච්චුප්පන්න මොහොතට දාන්න ඕනේ නේද? ඒ දාපු වෙලාවේ නේද පිංගුදුනේ ඔබට හැංගීමක් මතුවෙලා ඉන්නේ. දාන්නේ නැතුව කවදාකවත් ඕක මතුවෙන්නේ නෑ. එහෙනම් පිංගුදුනේ ඔබ කියලා යමෙක් විද්‍යාමාන වෙනම නම් විද්‍යාමාන නෙමෙයි පච්චුප්පන්න මොහොත විතරයි නේද? පත්‍යුපන්න මොහොතේත් ඔබ කියලා එකක් නැහැ. නමුත් දැන්ට අපි ගම්මුක එහෙම. ඒ දැන් අතීතයේ තියෙන CD එකක්වත් පිටුදින ඔබට ගන්න පුළුවන් ඒවා නෙමෙයිනේ. ඒක අරගෙන ඉවරලා ඒකෙන් අදහසක් ගන්න නම් ඒ කාන්තේම පිටුදින ඒ ගත්ත කාපොසරයක් මේකට දාන්න ඕනේ නේද? අනාගතේට හදාගත්ත තව CD set එකකුත් තියෙනවා. මං අනාගතේ මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා හදාගත්ත ටිකකුත් තියෙනවා. ඔය ඔක්කොම අදාගෙන පිංගුතුනි එතනින් එකක් හරි ඇදලා ගත්තනම් ඒ ඇදලා ගත්ත එකත් මක් කරන්න ඕනේ නැද්ද? මේකට දාන්න ඕනේ නේද? මේකට දැම්මේ නැත්නම් පිංගුතුනි කවර කවදාකවත් ඔය කියන සත්‍ය තමන්ට දැනෙන්නේ නැහැ නේද? එහෙනම් බලන්න පිංගුතුනි අනාගතයේ ඔබ ඉන්නවද? අතීතයේ ඔබ ඉන්නවද? එහෙනම් පිංගුතුනි ඔබ කියලා කෙනෙක් පනව ගන්න යන්තම් හරි පුළුවන් නම් පුළුවන් එන්නේ පිංගුතුනි මේ පච්චුප්පන්න මොහොතේදී නේද? නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පච්චුප්පන්න මොහොතේ ඔබ කියලා කෙනෙක් පැනවෙනව නෙමෙයි. පච්චුප්පන්න මොහොතේදී පිංගුතුනි මොකද්ද වෙන්නේ? ඒට අදාළ හේතු ටික ගැලපුණාට පස්සේ පච්චුප්පන්න කිව්වේ ඒකනේ. පච්චුප්පන්න කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් උප්පන්න කියන එක. එහෙනම් අදාළ ප්‍රත්‍යය ගැළපීලා ආවට පස්සේ හේතු ටික ගැළපීලා ආවට පස්සේ ඒ හේතුන් ප්‍රත්‍යයන් ගැළපීලා ඉවරලා අපි ඉදිරියේ විද්‍යාමාන වෙන ස්වභාවයට නේද ඔය කිව්වේ. එහෙනම් අන්න එහෙම ස්වභාවයක් නේද පිංගුදිනේ මෙතන තියෙන්නේ. එහෙනම් දැන් මට පෙන්වන්න පිංගුදිනේ ඔය සත්වයා කියලා අද ඔබ හිතාගෙන ඉන්නවා නම් ඒ හිතාගෙන ඉන්නේ මේ CD පැක් එකට නෙමෙයි. ඔබ යමක් මම කියලා හිතාගෙන හිටියා නම් පිංගුදිනේ මෙච්චර කාලයක්. ඒ මම කියලා හිතාන් හිටපු ටික නේද පිංගුදිනේ මේ CD පැක් එක කියලා කියන්නේ. ඔය CD pack එක ඔක්කොම එකට ගත් කරලා ඔබට කියන්න පුළුවන් මම කියලා. හරි. දැන් ඔබගේ මාලයක් නැති වුණා නම් මේට මාසෙකට කලින් පොලිසිය මහත්තයා අහන ඔය මාලේ අන්තිම වාරට කොහෙද දැක්කේ? දැන් මොකද ඔබ දෙන්නේ උත්තරේ? කොහොමද කරන්නේ? ඔන්න දැන් හොඳට කල්පනාවෙන් අහගන්න. පොලිසිය මහත්තයා ආදී අන්තිම වාරට මාලේ දැක්කේ කොතනදද? දැන් ඔබ මොකද කරන්නේ? මේ CD එක පැක් එක දිගේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මාසෙකට හරියට මේ දවස්වල තියෙන CD කරන් මොකද කරන්නේ? ප්ලේයර් එකට දානව නේද? CD එක අරගෙන ප්ලේන් එකට දාපු ගමන් දැන් මොකද උනේ? ඔන්න වැටහිලා ආවා. ඔන්න දැන් කියනවා අන්තිමට ආර කණ්ණාඩි මේසෙ උඩ තමයි මේක තිබ්බේ. ඊට පස්සේ අහනවා ඊට පස්සේ ඔබ මොකද කළේ? දැන් ආයෙ ඔබ මොකද කරන්නේ? දැන් ඒත් එක ඔබ අලුත් CD එකකුත් රයිට් කළා. මනේ ස්වභාවය තමයි පරණේ වර්ගන ඉවර අලුතෙන් CD රයිට් කරන එක. ඇසකන නාසය දිව ශරීරය කියන ওই පහේ ස්වභාවය තමයි අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන් CD නිෂ්පාදනය කරන එක. දැන් මේ වෙලාවේ යන්නේ මනේ ස්වභාවයක්නේ. මේ වෙලාවේ යන්නේ මතක් කිරීමක්නේ. ඒක නිසා දැන් මන විතරයි ගන්න. ඔන්න දැන් කියනවා මොකද්ද? ඒ ඊට පස්සේ මේ මාළේ දැක්කට පස්සේ ඔබ කොහෙටද ගියේ? ඊට පස්සේ ඔබ ආපහු ගිහින් ඉවරලා පිංගුදින අතනින් සීට් එකක් අරන් මෙතනට දානවා නේද? එහෙනම් නිකමට හිතලා බලන්න පිංගුදින අතීතයක් ඔබට තිබුණයි කියලා. මමය කියලා ගන්න වැඩ පිළිවෙලක් නැහැ නේ පිංගුදින ඔක්කොම තියෙන්නේ මැරිච්ච ඒවා නේද? එහෙනම් මැරිච්ච කයවල් නිසා නේද පිංගුදින ඕකට මృతකය කියලා කිව්වේ. මృతකය හේවත් මතකය කියලා කියන්නේ ඒක නේද ඔකට? මොකද ඔක්කොම මැරිලා. ඔය එකකටවත් ප්‍රාණයක් දෙන්න බෑ. ඒකක් අරගෙන ඉවරලා අපින් උදින් මේ වෙලාවේ CD මැෂින් එකට දැම්මනම් CD player එකට දැම්මනම් ඔන්න දැන් මොකද වෙන්නේ? ඔන්න පච්චුප්පන්න මොහොතදී පින් උදින් අර වේ තිබිච්ච අර රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් යම් කිසි හැඟීමක් ලබා දෙනවා මේ වෙලාවේ. ආන් ඒ හැඟීමත් එක්ක දැන් මොකද උනේ? දැන් අලුතෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක් පහළ වුණා. ඒවා පින් උදින් එදා තිබිච්ච ඒවමද පහළ වෙන්නේ? නෑ නෑ. ඔබට මතක ඇති ඔබගේ අම්මා හෝ Taman ප්‍රිය ප්‍රියාදර කවුරු හරි කෙනෙක් මැරිච්ච වෙලාවේ ඒ පෙට්ටිය අරිච්ච ගමන් පිංගුතුනි ඒ පෙට්ටිය අරගෙන අරුණාට පස්සේ ඔබ පෙට්ටි බදාගෙන හඬලා පෙට්ටියක් බිම් වට්ටගෙන සමහරට මිනිහත් ඇඟ උඩ දාගෙන ඉවිලා කටයුතු කරන්නේ නැති ඇති වෙනකම්. මහා වේගෙන් අඬ අඬ අඬ අඬ වැලි වැලිපි ඉන්නේ නැති. එදා කවුරු හරි ළඟට ආවා නම් එහෙම ඒ කියන කෙනාට ආපහු සැරයක් අඬ අඬ විස්තර කියන්නේ නැති ඔබ. දැකලා තියෙනවනේ මලගෙවල් වල තියෙන උජාරුව. දැන් මොකද වෙන්නේ? දැන් අවුරුදු 5ක් ගිහිල්ලා. තමන්ගේ අම්මමයි කියලා හිතමුකෝ ඒ මැරුණේ. එදා නම් අම්මා කියලා කියනකොට පිංගුතුනි පුදුමාකාර වේදනාවක් කියලා අඬන්න පටන් ගන්නවා. අද කවුරුහරි ඇවිල්ලා කියනවා ඔයාට මතකද මම ඕගොල්ලන්ගේ මල ගෙදර ආවේ දවසක් අර අම්මා මැරිච්ච වෙලාවේ අර ඔයා ඇඬුවේ අන්න එතකොට පිංගුදිනේ මොකද වෙන්නේ පොඩ්ඩක් මතක් කරලා දෙනකොට ඔබ මොකද කරන්නේ ආපහු සැරයක් අර CD එක අරගෙන මේ ප්ලේයර් එකට දානවා හැබැයි ප්ලේයර් එකට දැම්මම දැන් අඬන්නේ නැහැ නේද එහෙනම් එදා උපදිච්ච නාම රූප වේදනා සංඥා සංකාර විඥානම නෙමෙයි නේද ආපහු සැරයක් හටගන්නේ ඒට හාත්පසින්ම වෙනස් වෙච්ච ඒකත් එක සම්බන්ධ වෙච්ච ඒකත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි කියලා දේශනා කළේ ඒකයි එහෙනම් ඒකට සම්බන්ධ ඒකට ඒකම නොවන තවත් රූප වේදනා සංඥා සංකාර විඥාන කොටසක් ආපහු සැරයක් මෙතන හැදෙනවා. ඒකේ අලුත් CD එකක් ආපහු සැරයක් රයිට් වුණා. ඒ රයිට් වෙච්ච ගමන් ආපහු අර CD එක යනවා එතනට. තවත් දවසක කවුරු හරි එකක් ඇවිල්ලා ඇහුවොත් එහෙම අවුරුදු 6කට කලින් මං ආවා ඔබේ ගෙදර මතකද කියලා ඇහුවොත් එහෙම මොකද කරන්නේ දැන් ආපහු සැරයක්. ආපහු සැරයක් ඒ CD එකම අරගන්නවා අරගෙන දානවා ප්ලේයර් එකට. දාලා ඉවරලා මොකද කරන්නේ? අලුත් CD එකක් හදනවා. අර CD එක ආපහු අතන්ට යනවා. ඔය විදිහට අද්දව් 5000ක් ගිහිල්ලා ඉවරලා අපින් ඉතින් ඔබ ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වෙනවා. එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියට යනවා. ඒ ඉදිරියට ගිහිල්ලා ඉවරලා ඔබ අඬා වැළපෙන වෙලාවේ තථා ඒ තථාගතයන් වහන්සේ දේශනා කරන ඔබ මේට අවුරුදු 512000කට කලින් නැත්නම් බොහෝ කාලයකට කලින් අම්මගේ මිනිය බදාගෙන ඇඬුවෙත් ওই විදිහටමයි කියලා උන්වහන්සේත් ගන්නෙ මොකද්ද? ඔය කියන CD එක වරගෙන ඉන්නලා උන්වහන්සේගේ පේරකේ දාලා උන්වහන්සේ පෙන්නනවා. අන්න ඒක තමයි පිංගුදුනි පච්චුප්පන්න ස්වභාවය කියලා කියන්නේ. එහෙනම් මේ ලෝකේ ඇත්ත වශයෙන්ම පවතින පච්චුප්පන්නතාවය විතරයි. එහෙනම් පච්චුප්පන්න මොහොතේදී පිංගුතුනි හටගත්තා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ওই පහ වෙන එකක් හටගන්න බෑනේ. ඒ පහ තමයි පිංගුතුනි ওই අතීතෙට ගියේ. දැන් අපි බලමු ඔබගේ දරුවා ගැන පොඩ්ඩක්. මේිට මොහොතකට කලින් හිටපු දරුවා කියලා කියන්නේ මොකක්ද? දැන් මේිට මොහොතකට කලින් ඔබගේ දරුවා කියලා ඔබට ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? මේ ඔබ කතා කළොත් ඔබට මේක අවබෝධ වෙයි. නැත්තම් ඉතින් තේරෙන එකක් නෑ. මේිට මොහොතකට කලින් හිටපු දරුවා කියලා ඔබට ඔබ ගාව තියෙන්නේ මොනවද දැන්? රූප වේදනා සංඥා සංඛාර විඥාන. ඔව්ද නැද්ද? ඔය හැරෙන්න වෙන මොකුත් තියෙනවද? ඔය කියන CD ටිකක් නේද දැන් තියෙන්නේ? මේිට මොහොතකට පස්සේ ඉන්න දරුවා කියලා ගත්තත් පිංගුතුනි ඒත් තියෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන නේද? එහෙනම් පිංගුතුනි මේ මොහොතේ ඉන්න දරුවා කියලා කියන්නේ ඒත් රූප වේදනා සංඥා සංඛාර විඥාන නේද? නැත්නම් ඔබගේ දරුවාගේ ඔබගේ හිතේ කොහෙද ඉන්නේ? ඔබගේ දරුවා කොහෙද ඉන්නේ කියන්නේ මට දැන්? ඔබ ඔබගේ දරුවා ඉන්න බව දන්නේ කොහොමද? ඒක ඔබට ඇහෙන හින්දා නේද? ඉතින් ඇහුණා කියන්නේ මොකද්ද? ඇහුණා කියන්නේ ළමයා ඇවිල්ලා කනේ වදිනව නෙමෙයිනේ. ඇහෙනවා කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක් හට ගන්නව නේද මේ මේ ශ්‍රවණේන්ද්‍රිය හරහා. සෝතේන්ද්‍රිය හරහා එවිදිලා. දෙක දරුවව දකින්නවා. ඒ දරුවව දැක්කහම මොකද වෙන්නේ? ඒත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් ඇවිදිලා ඉවරලා පිංගුතුනි මේ ඇහැ හරහා ගිහිල්ලා මනේ ගැටෙන වැඩ පිළිලන්නේ නේද තියෙන්නේ? එහෙනම් පිංගුතුනි ඇහෙන් දැක්කත් කනෙන් ඇහුවත් නාසයට ගඳ සුවඳ හෝ දිවට හෝ ඇඟට හෝ දැනුණා නම් පිංගුතුනි ඔය හැම ක්‍රමයකින්ම ඇවිදින්න එන්නේ ඔය කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ නේද? එහෙනම් අද පච්චුප්පන්න මොහොත ගත්තත් පිංගුතුනි ඔය පච්චුප්පන්න මොහොතෙත් කවුද ඉන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන හැරෙන වෙන දෙයක් නැහැ නේද? එහෙනම් පිංගුතුනි ඔබ මෙච්චර කල් මගේ කියලා හිතාගෙන යම් වැඩ පිළිවෙලක් කළා නම් ඔය මගේ කියලා වැඩ පිළිවෙලත් හිතාගෙන ඉන්නේ පිංගුතුනි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ CD පැක් ටිකට නෙමෙයි. මම කියලා යම් කිසි වැඩපිළිවෙලක් කරගෙන ආව නම් පිංගුතුනි ඒ කිව්වෙත් පිංගුතුනි මේ කියන රූප වේදනා සංඥා සංකාර විඥාන වැඩපිළිවෙලට නෙමෙයිද? නැත්නම් වෙන මම එක්ම මට පෙන්වන්න මේ හරහා තියෙන. ඔබ ඕනේ වෙලාවක මම කියලා කියන්න පිළිද එක පාට ඔබට ගෙවුවොත් එම් පොල්ලකින් ඔලුවට. මේ වෙලාවේ උඹ කවුද කියලා අහනකොටම කවුරුර ගහන ඔලුවට පොල්ලකින්. දැන් කියන්න පුළුවන්ද කවුද කියලා? ඔබගේ අනන්‍යතාවයක් ඔබ ඉදිරිපත් කරන්න හැමතිස්සෙම පිංගුතුනි ඔබට පහුගිය දවස්වල සිද්ධ වෙච්ච දේවල් වලින් නෙමෙයිද? වෙන එක ක්‍රමයක් හරි තියෙනවා නම් මට කියන්න ඔබගේ අනන්‍යතාවය ඔබට කියන්න පුළුවන්. ඔබගේ අනන්‍යතාවය මේ ලෝකෙට කියන්න පුළුවන් වෙන එකම ක්‍රමයක් හරි කියන්න පිළිදෙන අතීතයේ සිද්ධ වෙච්ච දේවල් කියන්නේ නැතු. ඔබගේ ඔබගේ යාළුවෙක් කියනවා යාළුවෙක් ඇවිදලා ඉවරලා ඒ යාළුවා කියනවා උඹට මතක නැද්ද බං මම නිමල්. මතක නැහැනේ. එහෙම කියපු ගමන් එයා දැන් මොකද්ද කියන්නේ? එයා දැන් මොකද්ද කියන්නේ ඔබට? එයාට දැන් කියන්න වෙන්නේ පිංගුදින පරණ මොනවා හරි ටිකක් නේද? එහෙනම් එයා මොකද ගන්නේ පරණ CD ටිකක් අරගෙන අරගෙන ප්ලේයර් එකේ දදා දදා දදා ඔබගේ ඔබගේ ඔබගේ අතත් එතනට අරන් යන්න වැඩ පිළිලක් හදනවා නේද? ඇයි උඹට මතක නැද්ද මම පුංචි කාලේ අපි මාළු වල්ලන්න ගිහලා තාත්තෙන් ගුටි කෑවේ? ඇයි උඹට මතක නැද්ද මම ඉස්කෝලේ ඉස්කෝලේ කට් කරලා යන්න ගිහලා හාමුදුරන්ගෙන් ගුටි කෑවේ? ආදි වශයෙන් දේවල් ටිකක් කියලා කියලා කියලා කියලා ඔබට මේක මතක් කරලා දෙන්න හදනවා නේද? එහෙනම් එයාත් කරන්නේ පිංගුතුනි එදා තිබිච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක් අරගෙන ඉවරලා මේ ප්ලේයර් එකේ දාලා ඉවරලා අලුතෙන් අලුතෙන් CD රයිට් කර කර ඔබට මතු කරන්න හදන එක නෙමෙයිද? එහෙනම් පිංගුතුනි එතන සිද්ධ වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ක්‍රමවේදයක් නා. දරුවා කියලාද ඔබට ඉතුරු වෙලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක් නා. ඇත්තටම කිව්වොත් පිංගුතුනි අද ඔබ දරුවට ආදරේ කියලා කියන්නේ මොකක්ින්ද? ඔය දරුවටද ඔබ ඇත්තටම ආදරේ? ඔය දරුවටද ඔබ ඇත්තටම ආදරේ? ඔබට දරුවට ආදරේ කරන්න බෑනේ පිංගුතුනි. ඔබ ඔය ආදරේ මොනවටද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒ දරුවා සම්බන්ධයෙන් ගොඩ නැගුණා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකට. නැත්තම් අද ඔබගේ දරුවා මැරුණාට පස්සේ ඔබ අඬන්නේ කොහොමද? නැත්තම් ඔබගේ අම්මා මැරුණාට පස්සේ ඔබ අඬන්නේ කොහොමද? වෙන අඬන්න විදිහක් නැහනේ. ඔබ කොහොමද අඬන්නේ? අනේ දැම්මාව බස් හෝල්ට් එකට ගන්න එන්නේ කවුද අම්මේ? ගත්ත සීඩී එකක් දැම්ම දාලා අඬනවා. හවුද නැද්ද? ඊට පස්සේ අනේ දැන් අපිට බත් හදලා දෙන්නේ කවුද අම්මේ? ගත්ත සීඩී එකක් දැම්ම දැම්මට පස්සේ දෙනවා මේ බත් හදලා දීපු මේ යන වැඩපිළිවෙලක් ආවා. එතන ඒ ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ පහේ ගොඩවල් ඔක්කොම අරගෙන අරගෙන අරකට දදා මොකද කරන්නේ? ඒව මතක් කරගෙන ඒව මතක් කරගෙන අලුතෙන් සීඩී රයිට් කරන එක නේද ඔය අඬනවා කියලා කියන්නේ. එහෙනම් පිංගුතුනි අඬන්නෙත් හැමතිස්සෙම මොනවා කියලාත් ඔය කොනවා කරත් පිංගුතුනි අන්තිමට කරලා තියෙන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥානත් එක පොරබදන එක නෙමෙයිද? එහෙනම් ඔබගේ දරුවා කියලාද ඔබට දෙයක් ඉතුරු වෙලා තියෙනවා නම් මොකුත් ඉතුරු වෙලා නැහැ. පිටින් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? දරුවා පිළිබඳ මතක සටහන් විතරයි නේද? ඔබ ඔය ආදරය කරන දරුවා පිළිබඳ මතක සටහන් ටික නෙමෙයිද? ඉතින් පච්චුප්පන්න දරුවට ආදරය කරනවා නම් පිටින් ඔබ හිතාගන්න බැරි තරම් කෙනෙක් වෙන්න ඕනේ ඇයි ඒ? පච්චුප්පන්න හිත දකින්න පුළුවන් තථාගතයන් වහන්සේට විතරයි. එහෙනම් පච්චුප්පන්න දරුවට ආදරය කරනවා නම් ආදරය කරන්න පුළුවන් තථාගතයන් වහන්සේට විතරයි පිටින් වෙන කාටවත් ආදරය කරන්න බෑ. එහෙනම් අද ඔබ දරුවට ආදරය කියලා කියන්න පිළිදෙන දරුවා නිසා ගොඩ නැගුණා වූ ඔබගේ හිතේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකට අතහැර ගන්න බැරුව ඉන්න වැඩ පිළිවෙලා. එහෙනම් දැන් ඔබට දරුවා වත් අරින්න මං කියන්නේ ආයි කවදාක්වත්. ඇයි මාත් එක්ක තරහ වෙනවනේ එහෙම කිව්වහම. මෙච්චර ආදරය කරන දරුවා වත් අරින්න පුළුවන්ද කියලා. එහෙනම් මං කියන දරුවා නිසා හටගත් ආ වූ රූප වේදනා සංඥා සංකාර විඥාන ටික අතහරින්න පුළුවන්ද? ආන් ඒ ටික කළා දෙනකෝ දරුවා ඔහෙන් තියන්නේ නැරලා. ඒක නිසා තමයි පිඟුතුනි කිව්වේ අතින් අල්ලගෙන හිතින් අතාරින්න කියලා. හිතේ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන ටික තියෙන අල්ල බදාගත්තේ. අතේ නැහැ. ඒකයි පච්චුප්පන්න මොහොතේදී හටගන්නා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට අතහිත දීලා අල්ලගත්ත නිසා අතීතයට ගියා. ඔන්න අතීතයට ගිය හැටි. අතහිත දුන්නා. අතහිත දීම තමයි අතීත කියලා කියන්නේ. අන්න අතීත දීලා අල්ලගත්ත නිසා අතීතයට ගියා. අතීතයට ගිය එකෙන් අනාගන්න වැඩපිළිවෙලක් කරගත්තා. ඒක නිසා මොකද උනේ? අනාගත නිසා අනාගතය හදාගත්තා. අද අනාගෙන නෙමෙයිද බලන්නේ අනාගතය කියලා? තනිකරම අනාගත වැඩපිළිවෙල නෙමෙයිද බලන්නේ ඔය අනාගතය කියලා තියෙන්නේ. ඇයි? ඔය අනාගතයක් කියලා එකක් හදාගත්ත නිසා තමයි පින්විතුනි තනි කරම ඇලීම ගැටීම දෙක මේ ලෝකෙ විද්‍යාමාන වෙන්නේ මම ඔබට ඒකත් පෙන්නුම් කරන්න. ඔය අනාගත වැඩ පිළිවෙල සම මුලින්ම නත්තල දානවා නම් පින්විතුනි මේ වෙලාවේ පච්චුප්පන්න මොහොතෙන් හටගන්නා වූ දෙයට ඒකට අතහිත දී ගන්න නැති වැඩ පිළිවෙලක් ඔබ කරගෙන ගියා නම් මේ වෙලාවේ හටගන්නව අතහිත දෙන්නේ නැහැ. අවබෝධයට ගන්නවා මම ඒකත් ඔබට පෙන්නුම් කරන්න. කොහොමද ඒක අවබෝධයට අරගෙන ඉවිලා මෙතන නිදහස් වෙන්නේ කියලා. මේවා පිංගුදෙනි මහා ගැඹුරු දහමක් නෙමෙයි. ගැඹුරු දහම තමයි. නමුත් පිංගුදෙනි ඔබට ඔබගේ භාෂාව වෙන්නේ මම මේ කියන්නේ. මම මෙතන රජ කාලේ කතා කියන්නේ නැහැ නේ. මම ඔබට කිව්ව CD player එකක් ඕන එක්කෙනෙක් දැකලා තියෙනවනේ CD player එකක් කියන්නේ. ඒ වගේ CD අරන් දාලා තිනවා CD pack එක දැකලා තියෙනවා. එහෙනම් ඒවෙන් අරගෙන ඔබට කියන්න පිළිදෙන ඔබට මේක අවබෝධ කරගන්න පහසු වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න කොහොම හරි මෙතනින් මේක අවබෝධ කරගන්න. දැන් එහෙනම් පින්වතුනි යමක් මගේ කියලා වැඩපිළිවෙලක් තිබුණා නම් ඒ මගේ කියලා හදාගත්ත වැඩපිළිවෙල කියලා කියන්නේ පිංගුදෙනි ඒකාන්තයෙන්ම ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට අතහිත දීගත් එක නේද? අන්න තථාගතයන් වහන්සේගෙන් ඇවිල්ලා එක්සාර භික්ෂුන් වහන්සේ නමක් අහනවා ස්වාමීනි සත්ත්ව සත්ත්ව කියලා කියනවා කුමක් හේඳ සත්ත්ව කියන්නේ? අන්න ඒ ලාවේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධයන් උපාදාන කරගැනීමේ ක්‍රියාවලියට සත්ත්ව කියනවා කියලා. දැන් ඔබට පේනවද සත්ත්ව කියන කෙනා නිර්වාණය වෙලා ඉන්නේ නැහැටි? මේ කියන CD පැක් ටික ඔක්කොම මගේ මගේ කියලා අල්ලගත්තනම් වැඩ පිළ ලොකු වටනකමක් දීලා අල්ලගත්තනම් පිංගුතුනි ආන් එතන නේද සත්‍යය ඉන්නේ. ඒක නිසා නේද පිංගුතුනි ඔබගේ අනන්‍යතාවයේ ඔප්පු කිරීම උදෙසා ඔබ අතීතයෙන් දේවල් කරුණු කියන්නේ. ඒකයි මම කිව්වේ පිංගුතුනි කවුරු හරි කෙනෙක් ඇහිදී ඔබ කවුද කියලා අහනකොටම පොළු පාරක් ගැහුවා නම් අතීතේ මතක් කරන්න බැරි මට්ටමක්පත් කරන්න. අතීතේ මතක් කරන්න බැරි මට්ටමක් කියලා කියන්නේ පිංගුතුනි අතීතේ නැති වුණා නෙමෙයි. ඔබගේ CD player එක කැඩුනා. <clears throat> අතීතෙන් ඒව දාන්න බෑ. පරණ CD දාන්න බෑ අලුත් version එකක් ආවා. CD player එකට අලුත් version එකක් ආවට පස්සේ අතීතේව දාන්න බෑ. ඔන්න ඔක තමයි පොළු පාරක් ගැහුවා කියලා කියන්නේ. පොළු පාරක් ගැහුවම අතීතේ මතක නෑ. නැත්නම් ඇක්සිඩන්ට් එකක් වෙනවා අතීතේ මතක නෑ. මං කවුද මං කවුද කියලා අහන්නේ ඒකයි. මොකද හේතුව පිටින් අතනින් අරගෙන CD එකක් දාන්න බෑ. මොකද දැන් අලුත් CD player එකක් තියෙන්නේ. දැන් මොකද වෙන්නේ මෙතනින් එහාට යන ඒවා විතරයි දාන්න පුළුවන්. අර අතීත දිවිච් එකක්වත් දාන්න බෑ. අන්න එතකොට පිංගුතුනි ඔබට මෙච්චර කාලෙ ඔබ හිටිය කියලා ඔප්පු කරගන්න බෑ නේද? එහෙනම් මෙච්චර කාලයක් මම කියලා හිට ඉඳලා නෑ නේද කවුරුත්? එහෙනම් දැන් ඒකෙන් ඔබට හොඳ ආකාරම ඔප්පු වෙලා එනව නේද පිඟුතුනි? ප්‍රත්‍යুৎපන්න මොහොතේදී හටගත්තා වූ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඔය පහට අතහිත දීම හේවත් චන්ද රාගයෙන් බැඳුනනම් ආන් ඒ චන්ද රාගයෙන් බැඳීම නිසා එතනින් උපාදාන වෙලා උපාදානයෙන් භව හැදිලා භවෙන් ಜಾති හැදෙන ස්වභාවයක් තියෙන කියලා දැන්. ඔන්න දැන් පටිච්ච සමුප්පන්නවත් මේක හොඳ ආකාරම තේරුම් ගන්න. එහෙනම් සලායතන පත්‍ය පස්සෝ එහෙනම් සලායතනික ක්‍රියාකාරීත්වයක් හරහා පිංගුතුනි පස්ස ස්වභාවය හට ගන්නවා. පස්ස කියන ස්වභාවය හේවත් ස්පර්ශය හටගත්ත ගමන් පිංගුතුනි ඒ ස්පර්ශය නිසා සංඥාත් හට ගන්නවා වේදනාත් හට ගන්නවා සංකාරات හට ගන්නවා විඥාන හටගෙන ඉවරයි පිංගුතුනි අරමුණ ඇවිදිලි ඉවරයි එහෙනම් දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම ගොඩ නැගිලි ඉවරයි ඕන් ওই පහට තමයි පිංගුතුනි තණ්හා කරන්නේ වෙන මොකටද තණ්හා කරන්නේ ඔබ මට එක දෙයක් තව කියන්න මේ ලෝකෙ ඔබට තණ්හා කරන්න පුළුවන් ඔබ දරුවාට තණ්හා කරනවා කියලා තණ්හා කරලා තියෙන්නේ මොනවටද? දරුවා නිසා ආප රූප වේදනා සංඥා සංකාර විඥාන නේද? ඔබ අම්මට තණ්හා කරනවා කියලා තණ්හා කළෙත් ওই ටිකද නේද? ඔබ වාහනේට තණ්හා කරනවා කියලා තණ්හා කළෙත් ওই ටිකම නෙමෙයිද? ඇයි පින්විතනි වෙන දෙයක් ඔබට ගෝචර කරන්න බෑනේ මන්ට කොහෙන්ද වෙන මොනව අල්ලන්නද? මනට ගෝචර වෙන්නේ ওই පහ විතරමයි වෙන කිසි දෙයක් ගෝචර කරගන්න බෑ මනට. කාර් එකට ආසයි කියලා මන ඇතුලේ කාර් එක තියාගන්න පුළුවන්. මනේ කාර් එක පාක් කරන්න පුළුවන් ද ඇවිදින්න. කො මන කොහෙද තියෙන්නේ දැන් කාර් එක පාක් කරන්නේ? දුරංගමං ඒකේ තරම් අසරීරං ගුහස යන්නේ. කොහොමද හොයන්නේ කොහෙද තියෙන්නේ කියලා? එහෙනම් තියෙන දැනක් හොයන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් කාර්යයක් ගෙනහලා මනේ පාක් කරන්න බෑ කවදාකවත්. එහෙනම් මනට ගෝචර වෙන්නේ ওই රූප වේදනා සංඥා සංකාර විඥාන විතරයි. එහෙනම් ඔය පහට තමයි පිඟුදුනේ ඇලුම් කරන්නේ. එහෙනම් සලායතන පත්‍යා පස්සෝ කියලා පස්ස පත්‍යා වේදනා වේදනා පත්‍යා තණ්හා පස්ස පත්‍යා වේදනා විතරක් නෙමෙයි සංඥාත් ගොඩ නැගෙනවා සංකාරත් ගොඩ නැගෙනවා. එහෙනම් ඒ ටිකට ඔක්කොටම පිංගදිනේ ඇලුම් කරනවා ඒ ඒ තන හා වෙනවා කියලා කිව්වේ ඒකයි. ඒ ඒ මොහොතේ හට ගන්නා ඔය පහට හා වෙනවා. ඔය පහට හා වුණාට පස්සේ පිංගදිනේ උපාදාන වුණා කියලා කියන්නේ ආසන්නයට ඇදලා ගත්තා. ඔන්න දැන් ආසන්නයට ඇදලා අරගත්ත පිංගදිනේ ආසන්නයට ඇදලා ගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒකම පරිසරයේ බවට පත් වෙනවා. පේරකොළයා නිර්මාණය වෙනව හරි වගේ. ඔබ අහලා තියෙනනේ පේරකොළයා නිර්මාණය වෙන හැටි. ඒ ළඟ පාද තියෙන පේරකොළ ටික දණු ටික ඔක්කොම අරගෙන ඉවරලා එයා නිර්මාණය වෙනව වගේ පිංගුතුනි. අර ආසන්නෙට ඇදලා ගත්තා වූ යම්කිසි රූප වේදනා සංඥා සංකාර පොදි ටිකක් අරගෙන ඉවරලා ඒ පොදි ටිකම තමන්ගේ ස්වභාවය බවට පත් වෙනව අන්න බව හැදුනා. ඒක රාග බව වෙන්න පුළුවන්, ද්වේෂ බව වෙන්න පුළුවන්, මෝහ බව වෙන්න පුළුවන් පිංගුතුනි මොන බවක් හරි කමන්නේ. එන්න ඒක තමයි භව වුණා කියලා කියන්නේ. ඕකෙන් ඉතින් භවෝ දිවි දේන අත්තිකම්ම භවෝ අත්ති උප්පත්ති භවෝ කියලා ආදි වශයෙන් විවිධාකාර විශාල වශයෙන් කරන දේශනා තියෙනවා. ඒ ඔක්කොම පිංගුතුනි සරලවම ගත්කල ඔය භව කියලා කිව්වේ පිංගුතුනි ඔන්න ඔය කියන පරිසර සැකස්මට අනුව ඒකටම අනුගත වීම. භව වුණා. දැන් ඔබ කාම භවයට අහු වෙලා ඉන්නේ. මම ওই භව වෙච්ච විදිය ඔබට පෙන්වන්නම්. මෙතන ඉන්න අවුරුදු 50කට වැඩි පිරිස නැත්නම් අවුරුදු 40කට වැඩි පිරිසක් ඉන්නවනේ. ඔබ මතක් කරලා බලන්න පිංගුතුනි ඔබගේ පුංචි කාලේ ඔබට අවුරුදු 15ක කාලේ ඔබ කෙල්ලෙක් හෝ කොල්ලෙක් එක්ක හරි යාළු වුණා නම් එහෙම අම්මා ඔබට ඉලපත් පාලක් ගහලා ඉවෙල්ලා ගහලා ගහලා ගහලා අපේ මූණ දැලි ගන්න එපාතෝ කියලා කාමරේට දාලා දොර වහන්නේ නැද්ද? අද ඔබ ඒක කරනවද ඔබේ දරුවට? <clears throat> අද ඔබ ඒක කරන්නේ නැහැ නේ පිංගුදින අද ඔබගේ දරුවා කාගේ තාත් එක්ක හරි යාළුනොත් එහෙම කියයි පුතේ ඔයා පරිස්සමෙන් කරන්න ඕනේ දේවල් පොඩ හොයලා බලලා කරන්න කියනවද නැද්ද? අන්න බලන්න කාම භවයට ඔබ හිර වෙලා ඉන්න හැටි ඇයි? ඒ જાතියම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා තමන්ගේ වටේ ගොඩ ගැහිලා ගොඩ ගැහිලා ගොඩ ගැහිලා ගොඩ ගැහිලා ගොඩ ගැහිලා පිඟුදින ඒකම තමන්ගේ ස්වභාවය බවට පත් වෙලා. අන්න බව හැදෙන හැටි. <clears throat> ලං කරගන්න ලං කරගන්න ආසන්නයට ඇදලා ගන්න ඇදලා ගන්න ඇදලා ගන්න පිඟුදින වෙන්නේ මොකද්ද? ඕන් ඔය මට්ටමින් බව වෙනවා. ඔය බව වෙච්ච ගමන් පිඟුදින ඒ භවයෙන් මොකක් බවට හැරෙනවද? ජාතිය බවට හැරෙනවා. අද ඔබ කාම ජාතිකේ බවට පත් වෙලා ඉවරයි. අද ඔබගේ දරුවා එහෙම වරදක් කළොත් පිඟුදින ඔබට උත්තර දී ගන්න බැරි වෙනවා. මොකද හේතුව? ඔබගේ ස්වභාවය ඉක්මවා යන්නේ නැහැ නේ දරුවා. ඇයි ඔබගේ ස්වභාවය මොකද්ද දැන්? අර අර ස්වභාවයට ඔබපත් වෙලා. හැබැයි ඔබගේ අම්මගේ ස්වභාවය ඔබ හිටියනම් එහෙම පොළු පාරක් ගහන්නේ ඔය කිව්ව ගම. ඒක අම්මගේ ස්වභාවය අම්මගේ කාලේ තිබිච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන පොදි ඒ අම්මත් ළඟට අරගෙන ඉවරලා ඒ අම්මා හදාගත්ත ස්වභාවය. මේට අවුරුදු 500කට කලින් මහරහතන් වහන්සේලා වැසුරු කරපු පිරිසක් ඉන්න කාලේ ඕම එකක් කිව්වනම් එහෙම අර අම්මා අඬයි ලැජ්ජාවටපත් වෙලා අනේ මේ වගේ කාලකන්ණි දරුවෙක් මම මේ ලෝකෙට ඉපැද්දුවනේ කියලා. ඇයි? ඒ වෙලාවේ ඒ ඒ අම්මට තියෙන්නේ මොකද්ද? ඒ කාලේ හටගත්තා වූ ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන පොදි ළඟට අරගෙන. ඒ බවටපත් වෙලා ඉන්නේ ඒ බවෙන් ඒ ಜಾති කියව හටගෙන ඉතින් මේකයි 100 හෙළ ಜಾතිය කියන එක එදා හිටියේ. අද ඉන්නවා සිංහල කියන ಜಾතිය පිඟුදින හතර වටින් වැඩෙන අසූචි ටික ඔක්කොම කකා ඉන්න ජීවත් වෙන වැඩ පිළිලක් කරගත්ත. එංගලන්තයෙන් වැටුණා නම් ඇමරිකාවෙන් වැටුණා නම් ඉන්දියාවෙන් හරි කමන්නේ නැහැ වැටුණා නම් පිඟුදින ඒ කියන කුණුදා ජහජරාව තමන්ගේ පරිසරය කරගෙන ඉන්න වැඩ පිළිලක තමයි ඉන්නේ. ඒක නිසා දැන් මේ ඉන්න පිරිසට ගාණක් නැහැ ඒවා. දැන් ඉංගලන්තේ ඇමරිකාව වගේ රටවල් වල පිඟුදින දරුවෝ එළියට බහැලනකොට අහනවා පුතේ ටැබ්ලට් ගත්තද කියලා. තමන්ගේ දුව එළියට බහැලනකොට පුතේ ටැබ්ලට් එක ගත්තා නේද කියලා අහනවා. තා ටික කලකින් පිංගුතුනි ඔය කියන චිත්‍රපටි ටික ඔක්කොම ලංකාවට ආවට පස්සේ ඔය චිත්‍රපටි ටික බලලා බලලා බලලා බලලා ඕකම ස්වභාවය බවට පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඔය ජාතිකයෝ තමයි ලංකාවෙත් ඉන්නේ. එතකොට මොකද අහන්නේ? පුතේ ටැබ්ලට් ගත්තද? අම්මා ෆාමසි එකෙන් ටැබ්ලට් අරන් එනවා තමන්ගේ දුව එළියට බහැලන හැම වතාවම ටැබ්ලට් එක ගන්න දෙන්න. ඕක වෙන්නේ නැත්නම් බලන්නකෝ. මේ දහම ප්‍රචාරය වුණේ නැත්නම් ওই ටික වෙනවා ඒකාන්තයෙන්ම. නිකන් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේම මවනවා නෙමෙයි. වෙන්නේ කොහොමද? භවපච්චය ජාති. භව වෙන්න නම් උපාදාන වෙනවා. උපාදාන වෙන්න නම් තණ්හා වුණා. තණ්හා වුණේ මොනවටද? පිටින් සලායතනික හරහා ආපු ආ වූ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. දැන් ඉන්දියාවේ චිත්‍රපටි ගහනවා. ඒ ඉන්දියාවේ චිත්‍රපටි ගහනකොට පිටින් ඒ ඉන්දියාවේ තියෙන ඒගොල්ලන්ගේ තියෙන සංස්කෘතිය තමයි ගොඩක් ඒවා තිබුණේ. දැන් එන්නේ එන්නේ මොකද වෙන්නේ? ඒවා වෙස්ටර්නයිස් වෙලා. දැන් මොකද කරන්නේ? දැන් ඉන්දියාවේ වෙන හින්දි චිත්‍රපටි වලත් පිටින් දැන් ගොඩක් දුරට ඇති ලිවින් ටුගෙදර් කියන සංකල්පේ. ඔය එංගලන්ත ඇමරිකාව වගේ රටවල් වල තිබෙන කසාද බඳින්න නැතුව දෙන්න දෙමහල ජීවත් වෙන ක්‍රම වේදයක් තියෙනවා. මොකද සිංගල් මාම්ස කියලා කොටසක් ඉන්නවා පියා අතහැරලා දාලා ගිය අම්මලාට රජයෙන් සම්පූර්ණ නොමිලේ කටයුතු කරනවා. ඒක නිසා ඒගොල්ලෝ බය නැතුව මොකද කරන්නේ කසාද බඳින්න නැතුව පිංගුතුනි. ඒ දෙන්න දෙන්නෙකුට ආස හිතුණා නම් එහෙම ඒ දෙන්නත් එක්ක ජීවත් වෙනවා අවුරුද්දක් හරි කමන්නේ නැහැ මාසයක් හරි කමන්නේ නැහැ මාසයක් හරි කමන්නේ. ලිවින් ටුගෙදර් කියලා. ඒ දෙන්න ජීවත් වෙනවා අඹුසමිය විදිහට ඒ ජීවත් වෙලා ඉවරලා ඉතින් කැමති නැත්තම් මොකද කරන්නේ මං කැමති නැහැ මෙතනින් එහාටවත් එක්ක ඉන්නකෝ ගියා යන්න. ඒකට දරුවෙක් හරි හිටියොත් එම් ප්‍රශ්නයක් නැහැ. ඒ දරුවා බලා ගන්න රජයෙන් සම්පූර්ණ වියදම් කරනවා. ඉතින් එහෙම ක්‍රමවේදයක් ඒ රටවල වල තියෙන නිසා පිංගුදුනි දැන් මොකද වෙන්නේ? දැන් ඕවා තමයි මේ චිත්‍රපටිය වල තියෙන්නේ. ඒ චිත්‍රපටි ආభాසයක් අරගෙන ඉවරලා ඒ චිත්‍රපටිය වලින් දාගත්තාම හින්දි චිත්‍රපටි වලට. හින්දි චිත්‍රපටි බල බලා ජීවත් වෙන අපේ පිරිසක් ඉන්නවනේ ඕනේ තරම්. හින්දි චිත්‍රපටි ලංකාවට ආවේ නැත්නම් එහෙම බෙල්ලේ වැල දාගන්න පිරිසකුත් ඉන්නවනේ. මම මේ ගැන හින්දි චිත්‍රපටි වැඩියි කියලාත් ඒවනේ මං කියන්නේ මම චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් නෙමෙයි. මම වින්න මුම්බ කෙනෙකුත් නෙමෙයි. මට එකක්වත් අදාළ ඒවා නෙමෙයි. සමාජයේ තියෙන ස්වභාවය මම මේ කියන්නේ. මම ධර්මයේ පැහැදිලි කරනවා විතර එතනින් එහාට දෙයක් මගේ නෑ. එහෙනම් ඒ චිත්‍රපටි බලන්න බලන්න බලන්න බලන්න මොකද වෙන්නේ පිළිදෙන ඒ જાතිය රූප වේදනා සංඥා සංඛාර විඥාන පොදි ගැහි ගැහි පොදි ගැහි ගැහි ඒවටම ඇල්ම බැල්ම දාගෙන ඉවරලා පිළිදෙන ඒක තමන් වටේ රැස් කරගන්නවා තමන් වටේ රැස් කරගෙන රැස් කරගෙන යනකොට පිළිදෙන නිරන්තරයෙන් මොකද වෙන්නේ අර ඔලු හේ දෙනවා ඇයි ඒ භවයටපත් වෙනවා. ඒ භවයටපත් වෙච්ච ගමන් දැන් මොකද වෙන්නේ? ඒ ಜಾති කිය හට ගන්නවා. එහෙනම් පිංගුදලි භවපත්‍ය ಜಾති කියලා කියපේක දැන් ඔබට වැටහුණාද? ඕවා තමයි අත්තිකාම භව, අත්ති උප්පත්ති භව ආදී වශයෙන් පිංගුදලි විවිධාකාර ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව නැත්නම් කාය සංඛාරෝ, වචී සංඛාරෝ, මනෝ සංඛාරෝ, පුඤ්ඤාමි සංඛාරෝ, අපිඤ්ඤාමි සංඛාරෝ, ආනෙන්ජාමි සංඛාරෝ ආදී වශයෙන් තථාගතයන් වහන්සේ විභංග ප්‍රකරණ දේශනා කළා තියෙනවා. ওই ටික සරණ කරලා ගත්තට පස්සේ ඔන්න ඔක තමයි භව. එහෙනම් ඔබ ඔබට ඒ භව ලැබුණා නම් ඒ જાතිය උරුමයි ඔබට ඒක නවත්තන්න බෑ. එහෙනම් තව ටික කලකින් ලංකාවෙත් පිඟුදින ලිවින් ටුගෙදර් වෙන්නේ නැද්ද කියලා අහලා බලන්න. තේසි බල බලන්නකෝ. තව වරුදු පහක් යනකොට වෙන්නේ නැද්ද කියලා. <clears throat> දැන්ටත් ඇති. රජයෙන් කිව්වා නම් එහෙම නොමිලේම ඔක්කොම කරනවා කියලා. ලිවින් ටුගෙදර්ම තමයි. ආය අහන්න දෙයක් නැහැ. එහෙනම් ඔන්න ඔන්න ඔය ආකාරයට තමයි පිඟුදිරි භවපච්චා ಜಾති ගෙන සභාවේ හැදෙන්නේ. එහෙනම් මේ මේ ලෝකෙට පිඟුදිරි ඔබ මොනම ಜಾතිකයක හරි බිහි කළා නම් ඒ කිව්වේ මේිට මොහොතකට කලින් ඔබ රූප බලන ජාතිකයේ බිහි වෙලා හිටියනම් ඒ රූප බලන ජාතිකය හැදුනේ කොහොමද? රූප බලන ජාතිකය හැදුනේ රූප බලන බව නිසා නේද? රූප බලන බව හැදුනේ කොහොමද? පිඟුදින අර රූප වේදනා සංඥා සංකාර විඥාන එම පරිසරයෙන් වෙච්ච නිසා නේද? එන ඒ පරිසරයේ මුනේ පිඟුදුනේ ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට උපාදාන කරගත්ත හින්දා නේද? උපාදාන වුණා කියන්නේ මොකද්ද? ආසන්නයට ඇදලා ගත්ත නිසා නේද? පරිසර සකස්මක් කරගන්න. එහෙනම් ආසන්නයට ඇදලා ගත්ත පිඟුදුනේ ඒ තැන්හි ආවෙත් නිසා නේද? එහෙනම් ඒ තැන්නේ හා උනේ පිංගුතුනි ඒක ස්පර්ශ වෙච්ච නිසා නේද? නැත්නම් ඒ උදා වේදනා සංඥා නැගිච්ච නිසා නේද? ඒ වේදනා සංඥා නැగిලා අපි පිංගුතුනි ඒක ස්පර්ශ වෙච්ච නිසා නේද? එහෙනම් ඒක ස්පර්ශ උනේ පිංගුතුනි සලායතන ක්‍රියාකාරීත්වය නිසා නේද? දැන් ඔබට පේනවා සලායතන පත්‍ය ආපස්සෝ උපස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති කියලා දේශනා කරපු ක්‍රමෙද? දැන් ওই ක්‍රමවේදෙට පටහැනිව මේ ලෝකෙට හඳගන්න එකම එක දෙයක් තියෙනවා නම් මට වෙන්නන්නේ. ඔන්න මේ ලෝකෙට හටගන්නේ ඉදම් පච්චේතා පටිච්චසමුප්පාදේ මනාකොට ඔබ තේරුම් ගත්තා නම් පිඟුදින දැන් ඔබට වැටහෙන්න ඕනේ. මෙතන තනි ක්‍රම තියෙන්නේ පහේ ගොඩවල් ටිකක් නිෂ්පාදනය කර කර නිෂ්පාදනය කර කර යන වැඩ පිළිවෙලක් මිසක් මෙතන මගේ කියලා අල්ලන්න දෙයක්වත් නැහැ මම කියලා අල්ලන්න දෙයක්වත් නැහැ කියලා. මගේ කියලා කිව්වනම් දැන් ඔබ මගේ කියලා අල්ලන්නේ මොනවද? කතා කරන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන ටික නේද? උපාදාන කරගත්තු ඒවා නේද? මගේ කියන්නේ. මම කියලා කියන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදාන කරගත්තු ටික නේද? එහෙනම් දැන් මමයේ මාගේ කියන දෘෂ්ටිය කැඩීමක්. කාය සත් කියලා ගත්ත. රූප වේදනා සංඥා සංඛාර විඥාන වල සත් කියලා ගත්ත දෘෂ්ටිය කැඩීමක් කියන්නේ දෙකම එකක්ද දෙකක්ද? එහෙනම් ධර්මයේ දන්නේ නැති කම නිසා නේද පිටුතුනි මේ අපිත් එක හැපෙන්නේ ඇවිදලා? ඔය දෙකම එකයිනේ. එහෙනම් මේ මේ මහා මුනිවරයා මේ මහා යතිවරයා මේ ස්ථානයේ ඉඳගෙනම පින්විතනි ඔය කියන ස්වභාවයේ දේශනා කළේ පින්විතනි දැනගෙනම නෙමෙයි කියලා ඔබට තේරෙනවද? දැනගෙනම නේද කියලා තේරෙනව නේද ඔබට? දැනගෙනම නෙමෙයිද බලන්නේ? ඒකයි මේව හරියට තේරුම් ගන්න ඕනේ. ඉතින් මේව දන්නේ නැති පිරිස මොකද කරන්නේ? මේව වටහා ගන්න බැරි පිරිස, ඒට මේට දා ගන්න බැරි මිනිස මොකද කරන්නේ? ඉතින් ඒවත් ඒ ගැටි ගැටි ඉන්න උත්සාහ කරනව හැරෙන වෙන දෙයක් නැහැ. ඒකයි මම කියන්නේ පින්විතනි තථාගතයන් වහන්සේ දේශනා කරපු එකම එක තනක් හරි ගැලපෙන්නේ නැහැ කියලා කවුරු හරි කියනවනම් මා ගාවට ඇවිල්ලා කියන්න. මං ගලපලා දෙන්නම්. ඒ වගේම මේ ස්ථානයේ පහළ වෙච්ච ඒ මහ යතිවරයා පහදලා දුන්න යම් දෙයක් තියෙනවා නම් ඒකත් වැටහෙන්නේ නැහැ ඒකත් ගැලපෙන්නේ නැහැ කියලා තේරෙනවා නම් ඒකත් මා ගාවට ඇවිල්ලා කියන්න මම පැහැදිලි කරලා දෙන්නම්. මෙතන තියෙන ධර්මයේ වැරද්දක් නෙමෙයි පිංගුතුනි. තම තමන්ගේ ප්‍රඥාවේ තියෙන අඩුපාඩුවක් තියෙන්නේ. ඒක නිසා තම තමන්ගේ ප්‍රඥාව ඉදිරියට ගත්තනම් දවසින් දවස දවසින් දවස ඔබ මග වඩන්න පටන් ගත්තනම් පින්විතනි ඔබ ප්‍රඥාවෙන් ඉහළට යනකොට ඒ ප්‍රඥාවන්ත සම්පන්න මේ මහා උත්මයන් වහන්සේලා දේශනා කරපු දහමක් තියෙනවනම් ඒක වැටහිලා එයි. එතකන් තියෙන කරවාගෙන ඉවර වෙලා මක් කරන්නද? දහමෙන් පෝෂණය වෙන්න. දහමෙන් පෝෂණය වෙන්න පෝෂණය වෙන්න Tamanට ඒක වැටහිලා එයි. ඒ ලෙවල් පන්තියක ළමයෙක් කර කියන දෙයක් මොන්ටිසෝරි ළමයෙක් බල්ලා කියනවා. මොකක්ද ඒ කිව්වේ? ඒක වැරදි සම්පූර්ණයෙන්ම. හරියනවද? නෑ තාම මොන්ටිසෝරි ඉන්නේ. ඉතින් මොන්ටිසෝරි ඉන්න කෙනාට අර A level පන්තිය ළමයා කියනේම තේරෙන්නේ නෑ තමයි. ඉතින් තේරෙන්නේ නැත්නම් හරවාගෙන මොන්ටිසෝරි ඉඳලා කොතනට යන්න ඕනේද ඉස්සෙල්ලා. A level පන්තියට ගියා නම් එදාට අතමුලක් වගේ තේරෙයි ඔව්. මේ මහලු කජ්ජන් නෙමෙයි කිය ඊට පස්සේ. ආප්පෝ එදා මේ මහ මෙරක් වගේ මතක නැද්ද ඔබට? අපි ශීෂත් පන්ති කරන කාලේම අර A level අයියලා යක්නලා උගන්නන දේවල් දැක්කට පස්සේ අපිට හිතෙන්නේ මොකද්ද? අම්බෝ A level නම් කරන්න බෑ කවදක්වත් කියලා නේද? නැවත ඒකලේ යුනිවර්සිටිත් ගියේ ඩිග්‍රීත් ගත්තේ PhDත් කළේ එහෙම කරපයි ඕන තරම් හිතෙන්නේ මෙතන. නමුත් 2027 පන්ති කරන කාලේ අර ගානක් දැක්කම එමෙ හිතුවේ මොකද්ද? මට නම් බෑ කවර කවදාකවත් මේක කරගන්න කියලා. එහෙනම් පින්වතුනි අපි එතනට ගිහිල්ලා හරියන්නේ නැහැ. අපි බලන්න ඕනේ මොකද්ද අපේ ප්‍රඥාවේ තියෙන මොටකමක් අඩුකම. එහෙනම් අපි වහ වහ මොකද්ද කරගන්න ඕනේ? මේ ප්‍රඥාව දිනු කරගෙන දිනු කරගෙන ඉරට යන්න ඕනේ. එහෙනම් දැන් ඔබට තේරෙනව නේද පින්වතුනි සත්කාය දිට්ඨිය දිරු කිරීම කියලා කියන්නේ. මමයේ මාගේ කියන දෘෂ්ටිය කැඩීමම තමයි කියලා. එහෙනම් ඔය පිළිවෙලටම පින්විතනි යම් කිසි ආකාරයක යම් කිසි උත්මයක විසින් චතුරාර්ය සත්‍ය දේශනාවක් කරනවා. එතකොට පින්විතනි තව කෙනෙක් ඇවිදලා කියනවා චතුරාර්ය සත්‍ය දේශනාවේ කොහෙද තියෙන්නේ මම මගේ කැඩෙන තැන? චතුරාර්ය සත්‍ය කියලා ඉවරලා පුළුවන් දෝක කරන්න. ඔහම අහනවා. සමහර වෙලාවට පින්විතනි මේ අපේම පද්ධති සම්බන්ධ පඬිත මිනිස්සු ඉන්න පුළුවන් එහෙම අහන්න. මිනිස්සු ස්වාමින් වහන්සේලා නෙමෙයි ස්වාමින් වහන්සේලාට මේක අවබෝධය තියෙනවනේ. චතුරාර්ය සත්‍ය කියලා කොහොමද ඔක් කරන්නේ? ඒ මහාන මිරිස ඇති. ඇයි හේතුව? චතුරාර්ය සත්‍ය ඇතුලේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. එහෙමත් නැත්නම් පටිච්ච සමුප්පාද ස්වභාවය අවබෝධ කරගන්න තරම් ඥාන ශක්තියක් නැති වුනහම මොකද වෙන්නේ? ඉතින් මට තේරෙන එකම ඔබට තේරෙන්න ඕනද පිංගුද නිවන් දකින්න? අන්න ඕකනේ තියෙන ප්‍රශ්නේ. අර බණ ටික නම් මට තේරුණා. මේ ටිකෙන් විතරයි නිවන් දකින්න පුළුවන් කියලා හිතාගත්තොත් මොකද වෙන්නේ? පල් මෝඩ අදහසක් නේද ඒක? සමහරට වින්දින තමන්ට තේරෙන බණ ටික අනිත් අයට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි තමන්ට තේරෙනවට වඩා මා විශාල ප්‍රමාණයක් තේරෙන අය ඉන්න පුළුවන්. කැටියෙන් කියපු දහමක් අහලි වෙලා මක් වෙනද? මගපල සකස් කරගන්න. ඒකයි ස්වභාවය. එහෙනම් කවර කවදාවත් පිංගුතුනි කාටවත් කියන්න බෑ. චතුරාර්ය සත්‍ය දැකලා ඉවර වෙලා සෝතාපන්න වෙන්නේ නැහැ කියලා. එහෙම එකක් කියන්න බෑ. මොකද හේතුව? මමයේ මාගේ කියන හැඟීම වගේම තමයි මොකද්ද? කාය සත් කියලා ගත්ත හැඟීමක්. දෙකම එකයි. රූප වේදනා සංඥා සංඛාර විඥානය ගැන තමයි පිංගුතුනි මේ චතුරාර්ය සත්‍ය තුල කියවෙන්නේ. චතුරාර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියවෙන්නේ පිංගුතුනි දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා කියවෙන්නේ මොකක් ගැනද? ඔය කියන රූප වේදනා සංඥා සංඛාර විඥානයන්ට පිංගුතුනි අල්ලබදා ගැනීමක් කළා නම් අතහිත දීලා අල්ලගත්තා නම් ආන් ඒ අල්ලගත්ත මොහොතේ ඉඳලා දුක්ඛ දුක්ඛේනුත් පෙළෙනවා විපරිණාම දුක්ඛේනුත් පෙළෙනවා සංඛාර දුක්ඛේනුත් පෙළෙනවා ඕක නෙමෙයිද? ඒක නිසා නෙමෙයිද පිංගුදින දුක්ඛාර සත්‍ය විග්‍රහ කරන්න යටතේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛෝ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසාපි දුක්ඛා. යම් පිච්ඡන් නලබදි තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා ඔය ටික 11 මහ ගින්න ඇතුලේ පිංගුතුනි දුක්ඛ දුක්ඛයක් තියෙනවා, විපරිණාම දුක්ඛයක් තියෙනවා, සංඛාර දුක්ඛයක් තියෙනවා නේද? ඔකේ දුක්ඛ දුක්ඛ කොටස තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන කොටස. විපරිණාම දුක්ඛය තමයි යම් පිච්ඡන්න ලැබෙති තම්පි දුක්ඛ. මොකද හේතුව මම මේ මෙසේ ප්‍රාර්ථනා කළා ඒක විපරිණාම විනාශයටම පරිණාමය ගියා මං කැමති දේ මට ලැබුණේ නැහැ. මං කැමති දේ මට ලැබෙන්නේ නැහැ කියන්නේ විනාශයට පරිණාමය වීම නිසා නේද? ඔබ කවදාවත් ඔබ කැමති දේවල් විනාශයට පරිණාමය වේවා කියලා ප්‍රාර්ථනා කරනවද? නැහනේ. එහෙනම් විනාශයට යම් කිසි දෙයක් පරිණාමය වෙනවා කියලා කියන්නේම පිංගුතුනි මොකද්ද වෙන්නේ? මං කැමති දේ මට ලැබී යනවා කියන එක නේද? ඒකට නේද විනාශයට පරිණාමය වෙනවා කියලා කියන්නේ. එහෙනම් යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛ කියලා කිව්වේ පිංගුතුනි මොකද්ද? ඔය විනාශයට පරිණාමය වීම. යම්පිච්ඡන් නලබතුම් දුක්ඛ යටතේ පිංගුතුනි අර කිව්ව දුක්ඛ දුක්ඛ යන ඔක්කොම ආපස්සරයක් විග්‍රහ කරනවා. මුලින් කිව්ව දුක්ඛ දුක්ඛයන් ඔක්කොම විග්‍රහ කරනවා ඒක ඇතුලේ. ජාති ධම්මානං ආයසෝ එවං ඉච්ඡා උප්පජ්ජති අහෝ වතමයන් ජාති ධම්මා අස්සාම නචවතනෝ ජාතියා ගච්ඡේ යන්ති නකෝ පනේතං ඉච්ඡාය පද්දබ්බං ඉදම්පි යම්පි චනලපති තම්පි දුක්ඛං ජරා ධම්මානං ආයසෝ එවං ඉච්ඡා උප්පජ්ජති අහෝ වතමයන් න ජරා ධම්මා අස්සාම නචවතනෝ ජරා ධම්මං ආගච්ඡේ යන්ති නකෝ පනේතං ඉච්ඡාය පද්දබ්බං ඉදම්පි යම්පි චනලපති තම්පි දුක්ඛං ව්‍යාධි ධම්මානං මරණ ධම්මානං ශෝක ධම්මානං පරිදේව ධම්මානං දුක්ඛ ධම්මානං උපා ඔය ටිකෙන් ඔක්කොම තියෙක ඇතුලේ තියෙනවා ඇයි ඔය ඔක්කොම පින්විතනේ මොකද වෙන්නේ අනේ මම මෙසේ ප්‍රාර්ථනා කළා මගේ ප්‍රාර්ථනාව විශ්සුන්නේ ඇයි? විනාශයට පරිණාම වෙලා ගිය නිසා. එහෙනම් දැන් දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි ඔබ දැනගත්තා. සං ඊළඟට තියෙනවා සංඛාර දුක්ඛ කියන කොටස. මොකද්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඉතින් ඕක හදා ගන්නවා සංක්ෂේපයෙන් කිව්වොත් සංක්ෂිප්තයෙන්ම කිව්වොත් පංච උපාදානස්කන්ධෙම දුකයි කියලා. ඕක කියපු ගමන් මාර්ගයේ සහ මුලින්ම වැහිලා නේද? සංක්ෂේපයෙන්ම කිව්වොත් පංච උපාදානස්කන්ධෙම දුකයි කිව්වට හරියන්නේ නැහැ නේ පිටුදෙනි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒ කිව්වේ මොකද්ද? අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් බැඳිලා ස්කන්ධයන් උපාදාන කරගෙන එලෙස පවත්වාගෙන යාමේ යම් ක්‍රියාපටිපාටියක් තියෙනවා නම් ඒක මහ දුකක් කියලා. ඔය කියන්නේ සංඛාර දුක ගැන නෙමෙයිද? සංක්ෂේපයෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධෙම දුකයි කිව්වොත් සංඛාර දුක් ගැනද කියන්නේ? ඒ කියන්නේ මේ මුළු ලෝකෙම දුක ගැන නේ කියන්නේ. තථාගතයන් වහන්සේ උතන දේශනා කළේ දුක්ඛ දුක්ඛයත් විපරිණාම දුක්ඛයත් සංඛාර දුක්ඛයත් කියන එක. ඉතින් ඔබ හොයලා බලන්න එපා පිටින් දුක්ඛ දුක්ඛයත් තියෙනවා විපරිණාම දුක්ඛයත් තියෙනවා කො සංඛාර දුක කියලා. මං කියවනේ ඔබට මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ එකම එක දේශනාවකවත් පිටින් අඩුපාඩුවක් තියෙන විදිහක් නැහැ. ඇයි? උන්වහන්සේ බුද්ධ. ඒකයි ස්වභාවය. එහෙනම් ඔබට යම් අඩුපාඩුවක් පේනවනම් ඔබ මොකද්ද විශ්ලේෂණය කර කර බලන්න කෝ කෝ කෝ ඒක. කෝ සංකිට්ඨේන පංච නැත්තම් කෝ සංඛාර දුක්ඛේ. අන්න එතකොට අහු වෙනවා මේ තියෙන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. එහෙනම් දැන් මොකද්ද වෙන්නේ? රූප දැන් අහනවා. කිංච වික්කවේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. රූප උපාදානස්කන්ධා දුක්ඛා, වේදනා උපාදානස්කන්ධා දුක්ඛා, සංඥා උපාදානස්කන්ධා දුක්ඛ ඔය තියෙන්නේ. මොකද්ද? යම් කිසි රූපයක් අල්ල ගන්න බැඳ ගන්න තියාගත්තා නම් අල්ල බදා ගත්තා නම් මොකද වෙන්නේ? ඒ අල්ල බදා ගැනීම නිසා ඒක කැඩෙයිදෝ බිඳෙයිදෝ නැහෙයිදෝ වෙනසෙයිදෝ කියලා බයක් ශෝකයක් ජනිත වෙනවද නැද්ද? පරිදේවයක් දුක්ඛයක් දෝමනස්සයක් ජනිත වෙනවද නැද්ද? ඔන්න දුක්ඛ දුක්ඛේ. ඒ රූපේ කැල්ල බිඳලා නැහිලා වෙනසලා යනකොට පිඟුදින විපරිණාම දුක්ඛයකටපත් වෙනවද නැද්ද? අනේ මම මෙහෙම රූපයක් බලාපොරොත්තු වුණා අනේ මට ඒ රූපේ ලැබුණ නැහැ නේ ඒ රූපේ නැහිලා වෙදිලා වෙනසලා ගියා නේ කියලා අනන් වෙන්නේ නැද්ද ඔබට? අන්න යම් පිච්ඡන් නලබඳි තම්පි දුක්ඛ. ඊළඟට ඒ රූපේ මෙසේ පවතිවා මේ රූපෙට මං ඇලුනේ මෙන්න මේ කන්ඩිෂන් එකේ තියෙදි මෙන්න මේ ස්වභාවයේ තියෙන වෙලාවේ. එහෙනම් මේ ස්වභාවයෙන් තියාගන්න නම් මොකද්ද අපි කරන්න ඕනේ? ඒක නැවත නැවතත් නැවත නැවතත් මං කරන්න ඕනේ නේද? සංඛාර කර කර සංඛාර කර කර තියාගන්න ඕනේ වැඩ පිළිලක් තියෙන්න ඕනේ නේද? එහෙනම් මොකද වෙන්නේ? ඒ කරන සංඛාර ස්වභාවයේ සැපද දුකද? දුක. අන්න එහෙනම් සංඛාර දුක තියෙන. එහෙනම් රූපය හරහත් ඔහොමයි වේදනා සංඥා සංඛාර විඥාන හරහත් ඔහොමයි. එහෙනම් දැම්මට කියන්න පිඟුතුනි දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා දේශනා කරලා තියෙන පිඟුතුනි ඔය මොකේ හටගන්න දුක් වලට? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ වල හටගන්න දුකටමයි නේද? එහෙනම් දැන් කවුරු හරි කිව්වොත් එහෙම චතුරාර්ය සත්‍ය විග්‍රහය කළා නම් හරියන්නේ නැහැ. ඒකටත් පටිච්ච සමුප්පාද විග්‍රහයම කරන්න ඕනේ කියලා පිටුදින ධර්මයේ දන්නේ නැති කම කියන බూరు කතාවක් නෙමෙයිද බලන්න. මෝඩ කතාවක් නෙමෙයිද බලන්න. මෙන්න මේව හොඳ ආකාරව වටහා ගන්න. යථාර්ථවත් මේ ධර්මයේ දකින්න දකින්න දකින්න දකින්න පිටුදින ඔබට මේවා වැටහිලා එයි. ඊළඟට උදයන්ග මත්තංග මාස්වාද ආදීනව නිස්සන්න කියලා කොටසක් දේශනා කරලා තියෙනවා. ඒකත් චතුරාර්ය සත්‍යමයි තියෙන්නේ. ඒකත් අනිච්ච දුක්ඛ අනාත්තමයි තියෙන්නේ. ඒකත් පටිච්චසමුප්පාදයමයි තියෙන්නේ. ඔය කියන ධර්මතා හතරම පින්වතනි සෝතාපන්න වීම උදෙසා දේශනා කරපු ධර්මතා හතරක්. පස්වග මහණුන් සියලු දෙනාම පින්වතනි සෝතාපන්න ඵලයටපත් උනේ මොකක් අහලාද? ඒවන් තිපරිවට්ටන් ද්වාදසාකාරයන් යථාභූතං ඥාන දසනං සුවිසුද්ධං අහෝසි කියන ක්‍රමවේදෙට නෙමෙයිද? මේ ආකාර වට තුනයි ආකාර 12යි කියලා දේශනා කරපු ක්‍රමවේදයට නෙමෙයිද? මේ දුක්ඛ ආර්ය සත්‍යයි මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයි මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයි කියා පෙරණොස විරු ධර්මයන්ගේ දහම් මැද පහළ වුණා කියලා උන්වහන්සේ දේශනා කළේ. ඔය දහම් මැද පහළ වීම නෙමෙයිද පිංගුදින සෝතාපන්න ඵලය කියලා කියන්නේ. එහෙනම් දැන් ඔබට පේනව නේද චතුරාර්ය සත්‍ය විග්‍රහය ඇතුළේ ඔය ටික තියෙනවා කියලා. එහෙනම් දැන් හැමතැනම තියෙන පිංගුදින ඔබට මේ සූත්‍ර දේශනාවක් අහලා ශ්‍රවණය කරලා ඉවරලා ඔබට මේක අවබෝධ කරගන්න පුළුවන් අවස්ථාවක් නේද? ඕන් එහෙනම් දැන් බලන්න ඔබට ওই සූත්‍ර 84000ම අහලා ඉවර වෙලත් ඔබට බැරි නම් සෝතාපන්න ඵලයටපත් වෙන්න මොනතරම් අවාසනාවන්තකමක්ද කියලා ඒක දැන් කාටද කියන්න පුළුවන් කියන ධර්මයේ අඩුපාඩුවක් තියෙනවා කියලා? දැන් මෙතන ඉන්න කාටද කියන්න පුළුවන් ධර්මයේ අඩුපාඩුව තියෙන මගේ නෙමෙයි කියලා? ඒක නිසා පින්විතනි ඔබ එහෙයියෝ වෙන්න එපා කිසිම කෙනෙකුට. මේ පද්ධතිය වල පවා පින්විතනි හැදෙමින් පවතින මහා පඬිත මිනිස්සු. ඔය එක්කෙනෙකුටවත් එහෙයි කියන මට්ටමට ඔබ යන්න එපා. ඔබ ධර්මයක් ඇහුවට පස්සේ පින්විතනි ඔබ ඒ ධර්මයේ ඇතුලේ හොඳට විශ්ලේෂණය කරලා බලන්න මේ ධර්මය. සූත්‍රයට බහා බලන්න පින්විතනි මේ වට්ට තුන මේ වට්ට වට්ට වලට අයිතිද මේක කියලා. ත්‍රිපරි වට්ටේට අයිතිද වට්ට තුනට අයිතිද 12 ආකාරයට අයිතිද මේ කියන ඒවා. හොඳට විශ්ලේෂණය කර කර බැලුවනම් පින්වතුනි ඔබට පැහැදිලි වෙලයි ඔය කියන හැමදාම මම එකයි කියලා. එහෙනම් මේ පද්ධතිය ඇතුළේ යතිවරයන් වහන්සේලා විසින් දේශනා කරන යම් දහම් කොටසක් තියෙනවනේ. ඒ හැම කෙනාම කතා කරන්නේ එකම එක දේ ගැන පින්වතුනි ඔබ හිතන්නේ යන්නේ මේ පා කවුරු කිව්වත් ආ මෙතනින් කියන්නේ මේ පටිච්චසමුප්පාදය ගැන කියන්නේ ඒක තමයි හරි. අනිච්ච දුක්ඛනත් ගැන මේ කියන්නේ ඒක නම් හරියන්නේ නැහැ. මෙන්න උදයන්ග මත්තංග මාසාදාදී නිසන්න ගැන මේ හාමුදුරු කියන්නේ ඒක නම් හරියන්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍ය කියන්නේ මේ හාමුදුරු කියන්නේ ඒක නම් හරියන්නේ නැහැ. ඒව අහලා සෝතාපන්න වෙන්න බෑ. ආදි වශයෙන් පිඟුදිනි මෝඩ වැඩ පිළිවෙලට අහු වෙන්න එපා ඔබ. අර වඳුරට දැලි පිහියා වුණා වගේ ධර්මයේ පොඩ්ඩක් අල්ලගත්තට පස්සේ පිඟුදිනි හැමතැනම කපා ගන්න පිරිස ඕනේ තරම් ඇති. පහළ වෙවි පහළ වෙවි එයි. තව ඕනේ තරම් පහළ වෙයි. හාමුදුරු රැවුල බානව දැක්කා. හිත බානව දැක්කා. වඳුරා. ඊට පස්සේ මොකද කරේ? ආ මයිල් ටික ඔක්කොම බෑවිලා යනවා කියලා දැනගෙන මොකද කළේ? ඊට පස්සේ අර අරගෙන ඉවරලා හැමතැනම හැමතැනම හැමතැනම බාගත්තා. බාගෙන තමන්ට තිබිච්ච අවයවත් නැති වෙනකොට තමයි තමන් දැනගත්තේ අනේ මේ කැපුණනේ කැපුණනේ කැපුණනේ කියලා. ඔය මට්ටම තමයි පිවිදෙන්නේ නැත්නම් අන්තිමට උදා වෙන්නේ. ඒක නිසා ධර්මයේ හරියාකාරව අල්ලගන්න. ධර්මයේ හරියාකාරව අල්ලගත්තට පස්සේ ඔබට හොඳ ආකාරවම පේන්න tie පිංගුතුනි අපිට මෙතන අතහරින්න තියෙන්නේ දරුවව නෙමෙයි. මොකද දරුව කියලා කෙනෙක් මේ ලෝකේ නැති නිසා. ඇඟ ගැස්සිලා යනව නේද මේ ඇහෙනකොට. ඇයි? දරුවා කියලා කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා Tamanට වැටහෙද්දි මේක හොඳාකාරම බුද්ධියෙන් අහගෙන හිටියානම් දරුවා කියලා කෙනා මේ ලෝකේ නැහැ කියලා Tamanට වැටහෙනකොට පින්වදිනිය පපුව කීරි ගහිලා යනවා මම කියලා කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා Tamanට දැනෙනකොට පින්වදිනිය කීරි ගහිලා යනවා එහෙනම් මෙච්චර කල් මම නිර්මාණය කර කර හිටියේ මොකද්ද එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන විතරයි වෙන කිසි දෙයක් පින්විතනි මේ ලෝකේ අපිට අයිති කරගන්න බෑ. එහෙනම් දරුවා කියලා අපි හිතාගෙන ඉන්නේ මොකද්ද මේ? දරුවා පිළිබඳ හටගත්තා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන ටික. ඔය දරුවා හොම්මම නැති වෙලා. අර රූප වේදනා සංඥා සංකාර විඥාන ටික ප්‍රകൃති මත තිබුණත් ඔබට දුක නැහැ. දරුවා ඉස්කෝලේ ගියාම ඔබට දුකයිද? දරුවා ඉස්කෝලේ ගියා කියලා ඔබ මරලා තෝනේ දිදී අඬනවද? අඬනවද? නෑ. ඇයි? එකක් තමයි ඒ දරුවා පිළිබඳ රූප වේදනා සංඥා සංකාර ටික මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්න පුළුවන්. ඒ වගේම ඔබ දන්නවා අනේ මම මේසා ඇලුම් කරන රූප වේදනා සංඥා සංකාර විඥාන මට අනාගතයේදීත් ලබන්න පුළුවන් මැෂින් එක තාම ජීවත් වෙනවා. මැෂින් එක කැඩිච්ච දාට මොකද වෙන්නේ? මැෂින් එක කැඩිච්ච දාට මරලා තෝනේ දිදී අඬනවා. ඇයි? දැන් මට අතීතයේ විතරයි උරුම මට තවදුරටත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නිස්පාදනය කරගන්න බෑ හේතුව මැෂින් එක කැඩුනා. එහෙනම් ඔය දරුවා කියලා කියන්නේ පින්වතුනි ඔබට ඌමනා ඔබ ආස කරන රූප වේදනා සංඥා සංකාර විඥාන නිස්පාදනය කළ දෙන මැෂින් එක විතරයි. ඒකයි ඔබ ওই මැෂින් එක කැඩිච්ච දාට අඬන්නේ. හැබැයි ওই මැෂින් එක ඉස්කෝලේ ගිය දාට ඔබ අඬන්නේ නැහැ. ඇයි? ඔබට තියෙනවා හැඟීමක්. මට අතීතයේ ටික දැනට තියාගත්ත හැකි. ආපු වෙලේ ඉඳලා මට අනාගතයට ගොඩනගා ගන්න පුළුවන්. එහෙනම් යම් දවසක පින්වතුනි ඔබට හැඟීමක් ආවනම් මේ රූපය අසාරයි මේ රූපය මහ ගිනි දෙනවා. වේදනාව අසාරයි මේ වේදනාව මහ ගිනි දෙනවා මාව සසර ගමනේ මහා අනාතේ බවට පත් කරනවා කියලා වැටහීමක් ආවනම් එහෙනම් රූපත් අනාතයි වේදනත් අනාතයි සංඥා සංකාර විඥානත් අනාතයි කියලා Tamanට යම් දවසක වැටහිලා පූර්ණ අවබෝධයට ආවනම් පින්වතුනි ඔය මැෂින් එක තිබ්බත් එකයි නැතත් එකයි. ඇයි අතීතයේත් ඉත තිබුණා වූ මේ මැෂින් එකෙන් නිෂ්පාදනය කරගත්ත ඔය පහේ ගොඩවල් ටිකක් දැන් ප්‍රශ්නයක් නැහැ. අනාගතයේදී මැෂින් එක විසින් නිර්මාණය කරන්න යන්නේ පිළිබඳ ගැටලුවකුත් නැහැ. වර්තමානයේ ගොඩනගන එක පිළිබඳ ගැටලුවකුත් නැහැ. එහෙනම් වර්තමානයේත් අතීතයේත් අනාගතයේත් ඔය කියන කිසිම තැනක ගැටලුවක් නැතුව ජීවත් වෙන උත්තරමයට කියනවා කවුරු කියලාද? අරිහතුන් වහන්සේ කියලා. එහෙනම් දැන් ඔබට වැටහෙනවද පිටින් අර එකතරා භික්ෂුන් වහන්සේ නම කියලා බුදුහාඳුරන් ඇහුවේ තථාගතයන් වහන්සේ සෝතාපන්න වී මුදසා මොකද්ද කරන්නේ? මාන ලෝකයේ පිළිබඳ අනිත්‍ය දුක්ඛ දර්ශනය කරන්නේ. අනිත්‍ය දුක්ඛ අනත් දර්ශනය කරන්නේ. ස්වාමීනි සකදාගාමී වෙන්න මොකද්ද කරන්න ඕනේ? මහාන ලෝකයේ පිළිබඳ හේවත් රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනත් වඩන්නේ. අනාගාමි වෙන්නත් ඒක කරන්න අරිහත් වෙන්නත් ඒක කරන්න අරිහතුන් වහන්සේත් ඕකම කර කර තමයි නිහාත්ම සුඛ විහරණය උදෙසා. ඇයි වෙන මොකද්ද කරන්නේ? ඔබගේ ලෝකය දැන් පරිපූර්ණ වෙලා තියෙන්නේ මොනවෙන්ද? රූප ගොඩවල් වලින්, වේදනා ගොඩවල් වලින්, සංඥා ගොඩවල් වලින්, සංකාර ගොඩවල් වලින්, විඥාන ගොඩවල් වලින්. ඒ හැරෙන්න එක දෙයක් හරි මට තියෙනවා නම් කියන්න. ඔබට ලෝකය කියලා තවත් එක දෙයක් හරි තියෙනවා නම් මට කියන්න. එහෙනම් පින්වතුනි මට පෙන්වන්නකෝ ඔය CD පැක් එකෙන් ඔබ කෝ කියලා. ඔය CD පැක් එකේ ඔබ කෝ කියලා පෙන්වන්න මට. දැන් මෙච්චර කල් හිටියේ ඔබ කෝ ඔබ මොන CD එකද ඔබ? එහෙයි වෙන්න එපා. මේ ශාසනය ඇතුලේ එහෙයියෝ නැහැ. ප්‍රඥාවන්තයෝ විතරයි ඉන්නේ. එහෙනම් මට කියන්න. මොන CD එකද පිංගුදිනේ ඔබ? ඔබට ගන්න පුළුවන් ද ඔය එක CD එකක්වත් ඔබයි කියලා? සියලුම CD ටික එකට ගත් කාලේ එක එක CD වලට පයින්න පුළුවන් නිසා අන්න අපිට හිතෙනවා මොකක් කියලාද? මේ මම තමයි කියලා. නමුත් සිංහදෙනි ඇත්තටම ඔතනින් මොන CD එකද මම? ගන්න පුළුවන් කමක් නැහැ. මේ වෙලාවේ හැදෙන CD එක මම කිව්වේ හැකේද? ඒකත් බෑ. ඒකත් හේතුන්ගෙන් හැදෙන්නේ. එහෙනම් හෙට හැදෙන්න තියෙන CD එක මම කිව්වේ හැකේද? බෑ. ඒක ඇත්තටම තියෙන එකක් නෙමෙයිනේ. එහෙනම් දැන් කොහොම මම? එහෙනම් දැන් ඔබට වැටහෙනවද පින්වතුනි මමයේ කියලා කෙනෙක් නෙමෙයි නිර්මාණය වෙන්නේ ඒ ඒ මොහොතේ හටගන්නා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ගොඩවල් ටිකකුයි මේ මම කියලා අල්ලගෙන හිටියේ මෙච්චර කල් කියලා. දරුවා කියලා එහෙනම් මගේ කියලා අල්ලගෙන හිටියෙත් ඒ ඒ මොහොතේ හටගෙන ඉවරලා අතහිත දීලා අල්ලගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ওই පහේ ගොඩවල් ටිකට නෙමෙයිද කියලා හිතලා බලන්න. එහෙනම් යමක් මම කියන මම කියලා අල්ලගත්තා නම් මගේ කියලා අල්ලගත්තා නම් ඔය දෙකම පිංගුතුනි මේ ලෝකයේ සත්‍ය වශයෙන්ම විද්‍යාමාන වෙන ඒවා නෙමෙයි නේද? පහේ ගොඩවල් ටිකක් විතරයි නේද මම කියලා තියෙන්නේත් මගේ කියලා තියෙන්නේ. එහෙනම් මෙච්චර කාලයක් මම කියලා හිතාගෙන හිටියා නම් පිංගුතුනි එහෙම එකක් නෑ නේද ලෝකේ? එහෙනම් මේ වෙනකොට මේක ප්‍රඥා ගෝචරව බහගෙන හිටියා නම් පිංගුතුනි ඒකාන්තයෙන් ඔබට මම මගේ කියලා හිතාගත් දෘෂ්ටියක් තිබුණා නම් ওই දෘෂ්ටිය කඩලා යන්න ඕනේ නේද? අවබෝධ වුණා නම් මේක. අහගෙන හිටියට අවබෝධ වෙන්නේ අවබෝධ වෙනවා කියලා කියන්නේ පිංගුතුනි ඊට වඩා තමයි එහාට ගිය එක. හොඳට ප්‍රත්‍යක්ෂය වෙලා අවබෝධ වෙනුනේ ඒ පිළිබඳ යම් අවිද්‍යාවක් තිබුණා නම් ඒ අවිද්‍යාව ෂය වෙලා. ඒ අවිද්‍යාව ප්‍රත්‍යක්ෂය වෙලාම අවබෝධ වෙලා එනෝනේ ඒක යටි හිතට කාවදින හොඳ ආකාරය. මම ඔබට කියනවා 5යි 5යි 15යි කියලා ඔබ විරුද්ධ වෙනව නේද ඒකට? ඇයි ඔබට හොඳට යටි හිතට කාවැදිච්ච අදහසක් තියෙනව නේද 5යි 5යි 10යි කියලා? එහෙනම් යමක් 5යි 5යි 10යි කියලා ඔබට හොඳට කාවැදිලා තියෙන්නේ කොච්චර කළත් අමතක වෙන්නේ නැති වෙන්නේ. ආන් ඒ ස්වභාවයෙන් පිංගුදෙන මේ ප්‍රත්‍යක්ෂව මේක අවබෝධ වෙන්න ඕන. ඒ මේ අතර ඒ මේ අතර කොච්චර දාලා බැලුවත් ඒ හැම අතරම දාලා බලන හැම වෙලාවකම Tamanට පේන්න තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ගොඩවල් ටිකක් විතරයි කියලා. එහෙනම් දැන් ඔබ ඔබගේ මාළේ ගැන, ඔබගේ ලොකු දරුවෝ ගැන, පොඩි දරුවෝ ගැන, ඕස්ට්‍රේලියාවේ ඉන්න, කැනඩාවේ ඉන්න දරුවෝ ගැන, අම්මා තාත්තා ගැන, මියදිච්ච ආච්චි අම්මා තාත්තා ගැන ඔය හැම කෙනාගේම පිංගුදෙන හිතන බලන්න. මම මම කියලා අල්ලගත්තා නම් මගේ කියලා අල්ලගත්තා නම් ඔය අල්ලගෙන තියෙන ඔක්කොම ඔය කියන මතක සටහන් ටිකට නෙමෙයිද කියන්නේ. එහෙනම් අද දරුවා කියලා කියන්නේ තනිකරම ඕවා උපද්දන මැෂින් එකක් විතරයි. එකක් දරුවගේ මැෂින් එකේ තියෙනවා. දරුවා කියන මැෂින් එකයි, ඇහැ කියන මැෂින් එකයි, කන කියන මැෂින් එකයි, නාසය දිව ශරීරයේ මන කියන මැෂින් ටිකයි ඔය ටික ඔක්කොම එකතු කරගත්ත කල ඔබට ලෝකේ හට ගන්නව නේද? දැන් තථාගතයන් වහන්සේ දේශනා කළේ පිටින් මේ බඹය අපමණ ශරීරය ඇතුලෙන් තමයි මේ වැඩ ටික කරගන්න තියෙන්නේ මේ ලෝකය කියන්නේ ඔච්චරයි කියලා. දැන් අවබෝධයට ගන්න. ඔබගේ ඔළුවේ වටේ මදුරු 100ක් කැරකෙනවා. තාම මදුරු ඔබගේ ලෝකයට අතුළු වුණාද? ඔබගේ ඔළුව වටේ ඔළුව මුදුනේ මදුරුව 100ක් විතර කැරගෙනවා. ඔබගේ ලෝකෙට මදුරුව ඇතුළු වුණාද තාම? නෑ. එක මදුරුවෙක් ඔළුවේ වහනවා. දැන් මොකද උනේ? අන්න ඇතුළු වුණා. නැත්නම් කන ගාවින් මදුරුවෙක් යනවා. ටක් ගාලා අතින් මේව කරනවා නේද? ඉතින් මෙච්චර කාල ඔරුවේ ඔළුව උඩ මදුරුව 100ක් විතර කැරේ කැරේ හිටියා. සද්ද නැතුව හිටියා. හැබැයි කන ගාවින් මදුරුවේ ගිය ගමන් මොකද උනේ? ඒක පාට අතපය වනන්න පටන් ගත්තා නේද? එහෙනම් ඒ කන ගාවින් ගිය නිසා නේද පින්විතනි ඔබට ඔබගේ ලෝකෙට මදුරුව ආවේ. එහෙනම් දැන් ඔබගේ ලෝකය කියන්නේ මොකද්ද? ඔය ඇස කන නාසය දිව ශරීරයේ මනට ගෝචර වෙන අවස්ථාවල් ටික නේද පින්විතනි ඔබගේ ලෝකේ? එදෙනින් එහාට කොහෙද ලෝකයක් තියෙන්නේ? එහෙනම් ඒ ගෝචර වීම තුළ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ පැකට් ටිකක් හද හදා හද හදා දෙනවා ඒවට අතහිත දීගෙන අල්ලගෙන ඉවරලා අනා ගන්න වැඩපිළිවෙලක් සිද්ධ කරගන්නවා ඕන් ඕකට කියනවා පිංගුතුනි සත්‍යය කියලා අද ඔබ තනිකරම අනාගෙන ජීවත් වෙන්නේ අතහිත දීලා අල්ලගත්ත නිසා අතීත දීලා අල්ලගත්ත නිසා අනාගෙන ජීවත් වෙන මට්ටමකට ඇවිදලා මම ඔප්පු කරලා පෙන්නන්නම් ඒක. දැන් ඔන්න තව පරම ගම්බීර දෙයක් දේශනා කරන්න යන්නේ. තවත් හොඳට අහගන්න. පච්චුප්පන්න මොහොතේදී නැగిලා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔන්න ඔය පහ. ඕකට අතහිත දීලා අල්ලගත්තට පස්සේ ඔන්න ඔය ක්‍රියාවලියට කියනවා පිංගුතුනි මෝහ ක්‍රියාවලිය කියලා. ඔය මෝහ ක්‍රියාවලිය තුල ඉඳගෙන ඔය මෝහය තුල ඉඳගෙන මොකද කරන්නේ? ඔබ මේ ලෝකයේ සංසන්දනය කරනවා ඊට පස්සේ. අන්න එතකොට මේ තාක් নিরপেক্ষව තිබිච්ච ලෝකේ දැන් මොකද උනේ? සාපේක්ෂ වුණා. මෙච්චර කාලයකට নিরপেক্ষවයි ලෝකෙ තිබුණ පිඟුදිනේ දැන් මොකද ඔබ කරගත්තේ සාපේක්ෂ වුණා. උදාහරණයක් විදිහට ගමු. මෙතන තියෙන පීරිසිය මං හරියටම අරගෙන ඉවරලා පිංගුදනි මේ මේසෙ මැද්දෙන් තියෙනවා. මට මම මේ මේසෙ මැද්දෙන් මේක තියන්න කලින් මට මේ මේසෙ වම් පැත්ත පෙන්වන්න කවුරු හරි මේ මේසේ වම් පැත්ත පෙන්වන්න. මේ මේසේ දකුණු පැත්ත පෙන්වන්න. මේ මේසෙට වම් පැත්තත් දකුණු පැත්තත් පනවන්න බෑ හේතුව මොකද්ද? මොකද මේක තාම নিরপেক্ষ ස්වභාවයේ තියෙන්නේ. මම මේ පීරිසි අරගෙන ඉවරලා මේසේ මැද්දෙන් තියෙනවා. එහෙනම් දැන් මට කියන්න පිටුදුනි ඔබට පෙනෙන පරිදි මේ මේසේ දකුණු පැත්ත මොකද්ද වම් පැත්ත මොකද්ද? ඔබට පෙනෙන පරිදි දකුණු පැත්තකෝ කොයි පැත්තද? මේ පැත්ත. ඔබට පෙනෙන පරිදි වම් පැත්තකෝ මේ පැත්ත. දැන් ඔබට කියන්න වෙන්නේ පිටුදින දකුණු පැත්ත වම් පැත්ත කියනවට වඩා තවත් වචනයක් ඇඩ් කරලා නේද? මේ පීරිසියට අනුව මේ පැත්ත දකුණ මේ පැත්ත වම කියලා නේද? මට කියන්නකෝ මේ ලෝකේ ලස්සන කෙනා කවුද කියලා? මේ ලෝකේ ලස්සන කෙනා කවුද? දැන් ඔබට කියන්න හිතනනේ අහපු ප්‍රශ්නේ වැරදි කියලා. ඇයි? ලස්සන කෙනා කියන්න බෑ. කියනවනේ ලස්සනම කෙනා කියන්න ඕනේ. perfect tense එකෙන් කතා කරන්න. ලස්සනම කෙනා. එහෙම නැත්නම් දැන් කවුරු හරි කියනවා ඔයා ලස්සනයි. ගැලපෙනවද? නෑ. ලස්සනයි කියනවනම් කියන්නේ මොකද්ද? ඔයා අරයට වඩා ලස්සනයි. ඔයා කොටයි. එහෙම කියලා හරියනවද? නෑ. ඔයා අරයට වඩා කොටයි. එහෙනම් පින්වතුනි හැමතිස්සෙම ස්කේල් එකක් තියෙන්න ඕනේ නේද මේ ලෝකේ? එහෙනම් යම් අවස්ථාවක පින්වතුනි අපි ස්කේල් එකක් හදාගත්තා නම් ඒ ස්කේල් එකට අනුව කම්පයා කරන එක එහෙම නැත්නම් සංසන්දනය කරන එක නේද කරන්නේ? එහෙනම් ඒ සංසන්දනය කිරීමේදී පින්වතුනි එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා නේද? හැබැයි සංසන්දනය නොකර හිටියොත් ඇලෙනවා ගැටෙනවා වේද කවදක්වත්? නෑ. එහෙනම් අතහිත දීලා අල්ලගත්තේ වෑම් පින්වතුනි ඒ අල්ලගත්ත ටික ඔබ උපාදාන කරගෙන තියන් ඉඳද්දී ඒකට සාපේක්ෂව මෙයා කොහොමද මෙයා කොහොමද කියලා බලන වැඩපිළිවෙල තමයි පිංගුතුනි ඇලීම ගැටීම කියලා කියන්නේ. එහෙනම් දැන් ඔබට හොඳ ආකාරව පේනවද පිංගුතුනි ඇලීම ගැටීම කියන එක නිර්මාණය වෙලා ඉන්නේ මොකකින්ද කියලාද? මෝහයෙන් කියලා. මුලාවෙන් කියලා. ඇයි මුලාව කොතනද හටගත්තේ? මුලාව හටගත්තේ පිංගදෙනි පච්චුප්පන්න මොහොතේදී හටගත්තා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය පහ අත හිත දීලා අල්ලගත්ත නිසා. දැන් ඒකත් අරගෙන ගිහිල්ලා තමයි ඒකට අනුව කොහොමද කියලා බලන්නේ. නැත්තම් මට කියන්නකෝ ඔබ පාරේ යනකොට ගෑල් ළමෙක් දැක්කහම ඔබ කියනවනේ "සහ ලස්සනයි" කියලා. ලස්සන කියලා කියන්නේ සාපේක්ෂ දෙයක් නම් දැන් මොකට සාපේක්ෂව ලස්සනයි කියන්නේ? තමන් හදාගෙන ඉන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කොටසට නේද? ඊට වඩා ඒ ඒකල ඒ ඒ මට්ටමට ලස්සන හෝ ඊට වඩා ලස්සනයි කියලා නේද ඔය කිව්වේ? හප්පෝ කැත කියලා කියන්නේ. දැන් ඔබ අසුචි දැකලා තියෙනව නේද? ඒ අසුචි දකින්නවත් එක්කම පිඟුදින අසුචි ගඳත් ඔබට ඇවිදලා තියෙනව නේද? දැන් ඔය CD ටික ඔක්කොම එකටනේ තියෙන්නේ. අසුචි දැක්කා. අසුචි ගඳයි. ඔය දෙකම එකටනේ තියෙන්නේ. අල්ලලා හරි තියෙනව නම් එහෙම අසුචි හරි soft කියලා හරි කමන්නේ. ඒ ටිකත් ඒකත් ඒ CD පැක් එකේම නේද තියෙන්නේ. දැන් ඔය CD පැක් ටික ගහලා තියෙනවා. ඔබ ගෙදර එනකොට පිංගුදෙනි ඔබගේ ඔබගේ දරුවෝ ඔබට විහිළුවක් කරන්න කියලා හිතාගෙන අයිසින් හදලා ඒ අයිසින් වලින් පිංගුදෙනි අසූචි බෙට්ටක් වගේ එකක් ගේ මැද්දේ හදලා ඉවර වෙලා ඒක ලස්සනට කලරින් කරලා කහ පාට හරි මොනවා හරි පාටක් දාලා ලස්සනට කලරින් කරලා තියෙනවා. ඒ තියෙනකොට ඔබ ඔක දැක ගමන් ගැටෙනවද නැද්ද? දැක ගමන් ගැටෙනවද නැද්ද? ගැටෙනවා. ඇයි ඒ? දැන් ඔබ සාපේක්ෂතාවකින් ලෝකෙ දිහා බලන නිසා නේද? එහෙනම් සාපේක්ෂතාවකින් ලෝකෙ දිහා බැලුවොත් පින්විතනි සත්‍ය කෙනෙක් කවදාවත් විද්‍යාමාන වෙයිද? නැහැ. සත්‍ය නෙමෙයි විද්‍යාමාන වෙන්නේ පින්විතනි. ඊට වඩා හොඳද නරකද කියන එක විතරයි විද්‍යාමාන වෙන්නේ. සත්‍ය විද්‍යාමාන වෙන්න නම් පින්විතනි ඔය කියපු අර මෝහ කොටස ඒවත් අතහිත දීලා අල්ලගත්ත කොටස මක් කරන්න ඕනේද? නැති කළා දාන්න ඕනේ. අතහිත දීලා අල්ලගත්ත කොටස නැති කළයි කියලා කියන්නේ මම මේ පීරිසි ආපෞසරයක් අතට ගත්තා. දැන් මේ මේසේ වම දකුණ හොයන්න පුළුවන්ද? එහෙනම් පින්විතනි තථාගතයන් වහන්සේගේ නිවන් දකින්න දේශනාව නිවන් දකින්න මගට කියන්න පුළුවන් තව නමක් නේද? নিরপেক্ষත්වයේ මග කියලා කියන්නේ. নিরপেক্ষත්වයේ මග කියලා කිව්වේ එහෙනම් මොකද්ද ඒ? ආර්ය අෂ්ටාංගික මාර්ගයට නේද? දැන් ඔබට වැටහෙනවද? එහෙනම් নিরপেক্ষතාවයට පත්වීම තමයි පිංගුතුනි කරගන්න තියෙන්නේ. নিরপেক্ষතාවයට පත් වෙන්න නම් මොකද්ද කරන්න තියෙන්නේ? අර කිව්වර රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඕන් ඔය හටගත්තා වූ අර චන්දරාගය දුරු කරගත්තා නම් දැන් ඔබට කම්පයා කරන්න දෙයක් නැහැ නේද? එහෙනම් දැන් ඔබගේ ඉස්සරහට ගෙනහලා රතු පාටයි කළු පාටයි පේන ලැහුවොත් එහෙම මේකෙන් මොන පාටද ලස්සන මොන පාටද කැමති කියලා නැත්නම් ලස්සන කියලා ඇහුවොත් එහෙම ඔබට දැන් නම් උත්තරයක් දෙන්න තියෙයි නේද? අරියතුන් වහන්සේ නමගෙන් ඇහුවොත් එහෙම දෙයිද උත්තරයක්? රතු පාටද කහ පාටද මේ හොඳ කියලා ඇහුවොත් එහෙම දෙයිද උත්තරය? හැබැයි ගුණය අතින් ඇහුවොත් එහෙම මේ චෛත්‍යයේ පාට කරන කළු පාටද කහ පාටද හොඳ කියලා ඇහුවොත් නම් උන්වහන්සේ කියයි. නමුත් ලස්සන අතින් ඇහුවොත් එහෙම ස්වාමීනි කළු පාටද රතු පාටද හොඳ කියලා එහෙම දෙයිද උත්තරයක් උන්වහන්සේ? නෑ. ගෑන් ළමයි දෙන්නේ පෙන් එක ගෑන් ළමයි කළු පාටයි අනිත් ගෑන් ළමයි සුදු පාටයි රහතන් වහන්සේ නමකින් අහනවා. ස්වාමීනි මේ ගෑන් ළමයි දෙන්නගෙන් ලස්සන කවුද කියලා දෙයිද උත්තරයක් උන්වහන්සේ? නෑ. හැබැයි ඔබගෙන් ඇහුවොත් එහෙම පිංගුතුනි ඔබගේ රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදාන වල ඉන්න සුදු කෙනෙක් නම් සුදු කෙනෙක් හා සම්බන්ධ උපාදාන ටිකක් නම් ඔබට තියෙන පිඟුතුනි ඔබ කියයි කවුරු හොඳයි කියලාද? සුදු කෙනා හොඳයි කියලා. ඒ වගේම කළු කළු කෙනෙක්ගේ රූප වේදනා සංඥා සංකාර විඥාන නම් තියෙන පිඟුතුනි ඔබ කියයි කවුරු කියලාද? අර කළු කෙනා හොඳයි කියලා. එහෙනම් පින්විතනි කළු සුදු කියලා මෙයයි හොඳයි මෙයයි නරක කියලා ඇලීම ගැටීම කියන දේ විද්‍යාමාන වෙන අර මෝහය නිසා නෙමෙයිද? එහෙනම් සුඛ වේදනා දුක් වේදනා කියලා කොටස් දෙකකට වෙන් වෙලා ඉන්න පින්විතනි ඔය කියන මෝහය නිසා හටගත්ත වැඩපිළිවෙලක් නේද? එහෙනම් ඔන්න ඔය කියන මෝහය දුරු කරගත්තා කියලා කියන්නේ පිටුතින් මෙච්චර කල් සාපේක්ෂව තියාගත්ත ලෝකේ নিরপেক্ষ කළා කියන එකනේ. එහෙනම් යම් අවස්ථාවක මේ ලෝකේ নিরপেক্ষ වුණා කියලා කියන්නේ පිටුතින් ඔබට ආපෝසරයක් උප්පත්තියක් හැදෙන හේතුවක් නැහැ නේද? ඔන්න ඔච්චරයි දැක ගන්න තියෙන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවේ ඔන්න ඔය ටික නේද තියෙන්නේ. එහෙනම් මොහොතින් මොහොත මොහොතින් මොහොත මෙනෙහි කරලා බලන්න පිඟුදිනේ මේ රූපය මොන තරම් ඔබව පෙළෙනවද කියලා. එක බින්දු මාත්‍රයක්වත් අපි වසඟේ පවත්වන්න බැරි මේ රූපය මොන තරම් අපිව පෙළෙනවද? මේ රූප උදා වෙන විදිහක් තියෙනවා වැය වෙන විදිහක් තියෙනවා උදයබ්බ ඥාන විග්‍රහයට අරගෙන ඉවරලා ඒක සංසන්දනය කරගන්න. අවිද්‍යා සමුදය රූප සමුදය තණ්හා සමුදය රූප සමුදය කම්ම සමුදය රූප සමුදය ආහාර සමුදය රූප සමුදය නිබ්බති ලක්ෂණ සමුදය රූප සමුදය කියලා පිඟුතුනි මේ රූප උදා වෙනකම් වේදේ දකින්න. ඒ වගේම පිඟුතුනි ඔය ටික නිරෝධ වීමෙන් මේ රූපේ නිරුද්ධ වෙන බවක් දකින්න. එහෙනම් දෙවියන් වහන්සේ මවපු ලෝකයක් මහා බ්‍රහ්මයා මවපු ලෝකයක් ඊශ්වරයා මවපු ලෝකයක්වත් ඉබේ පහළ වෙච්ච ලෝකයක්වත් මෙතන නැහැ. හටගත්තා වූ යම්කිසි රූපයක් තියෙනවා නම් ඒක ඒකාන්තෙම මේ විදිහට උදා වුණා මේ විදිහට වැය වෙලා යනවා. එහෙනම් මේ විදිහට මේ උදා වීම වැය වීම තියෙනවා නම් පිඟුතුනි ඒක බින්දු මාත්‍රයක්වත් අපි වහන්සේගේ පවත්වන්න බෑ. ඒ එක බින්දු මාත්‍රයක්වත් අපි වහන්සේගේ පවත්වන්න බැරි නම් පිඟුතුනි ඒ ඒ මොහොතේදී මොකද වෙන්නේ ඒවට? ඒ ඒ මොහොත මේ විපරිණාමයට පත් වෙලා යනවා මිසක් පිංගුදින මාත්‍රයක්වත් අපි වසඟේ තියන්න නම් පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඔය ඔන්න ඔය කතාව පිංගුදින තව ටිකක් මම විග්‍රහ කරලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම ඔබ හිතන්න. මේවා මේ මේ පහුගිය දේශනා කීපයකම දේශනා කළා පිංගුදින මේවා පුළුවන් තරම් ශ්‍රවණය කරන්න. එක දේශනාවකින් සමහරට ඔබට මේවා අවබෝධ කරගන්න බැරි වෙයි. කොහේ හරි තැනක යම් දේශනාවක් කළා නම් ඒ දේශනාව පුළුවන් නම් ඒ සතියෙම ශ්‍රවණය කරගන්න උත්සාහ කරන්න. මග වඩාගෙන යන ක්‍රමයට පිංගුදින මේ දේවල් නැగి නැగి නැగి නැగి එනවා. ඒකයි කියන්නේ පිංගුදින මග වඩන්න මග වඩනකොට මග වැඩෙනවා. මග වඩන්න නැතුව හිටියොත් නම් කොච්චර කළත් මග නම් වැඩෙන්නේ නැහැ. මග වඩන්න වඩන්න පිංගුදින හැම සතියකම ඔබට අලුත් දෙයක් කියන දේවල් උතුරු වෙලා එනවා. ඒවා මතුවේවි මතුවේවි එනවා පිංගුදින ඒක තමයි මේ ශරීර ශරීර සද්ධර්මයේ ස්වභාවය. එකම දේ නෙමෙයිනේ මම ඔබට දේශනා කරන්නේ. හොඳ ආකාරම අවබෝධයට ගන්න. මෙන්න මේ ස්වභාවය හොඳට තේරුම් ගන්න. පින්වතුනි ළමයෙක් හම්බ වෙනවා. මේ ළමයා හම්බුණාට පස්සේ මේ ළමයාට ඔබ ඇඳුම් ටිකක් මහනවා. මේ ඇඳුම් ටික මැහුවට පස්සේ පින්වතුනි මහලා ළමයාට අන්දන්න යනකොට ළමයා මැරිලා. ඔය ළමයාත් එක්කම මේ ඇඳුම් ටිකත් වල දාන්න ඕනද නැද්ද? මොකද ඒ ළමයා උදෙසාමයි මේ ඇඳුම් මැහුවේ වෙන ළමයින්ට අන්දන්න බෑ මේ ඇඳුම. මොකද ඒ ළමයා උදෙසාම මහපු ඇඳුමක්. අපි තුමු ඒ ළමයා ටිකක් අංගවීකල වගේ ළමයෙක් කියලා. ඒ ළමයා නිසා නම් මේ ඇඳුම් ටික මැහුවේ. ඒ ළමයාට විතර විතරම නම් ඒ ළමයාටම අන්‍ය අනන්‍ය වූම දෙයක් නම් මේ තියෙන්නේ. එහෙනම් ඒ ළමයා මියදුනාට පස්සේ පිඟුතුනි මේ ඇඳුම් ටිකත් බල රහිත වෙනව නේද? වැඩක් නැති වෙනව නේද? හැබැයි ඔය ඇඳුම් ටික පිඟුතුනි අල්ලගෙන බදාගෙන ඉවරලා අනේ මේ මගේ ළමයාගේ ඇඳුම් ටිකනේ මට ඊළඟට හම්බෙන්න ළමයින්ටත් මම මේක කොහොම හරි දෙන්න ඕනේ කියලා හිතාගෙන හම්බෙන හම්බෙන ළමයාට පිඟුතුනි මේ ඇඳුම් ටික දදා බලන්න ගියොත් ඔබ ඇලෙනවා ගැටෙනවා කියන වැඩ පිළිවෙල නෙමෙයි දින්නේ. වැටුණාද මම ඔය කියපු උදාහරණේ? ඒ ළමයාට අනන්‍ය වූ දෙයක් නම් ඒ ඇඳුම් ටික. ඒ ළමයාගේ මරණයෙන් පස්සේ පින්වතුනි ඒ ඇඳුම් වලිනුත් වැදගත්කමක් නැහැ නේද? හොඳ ආකාරව වැටුණාද ඒක? ඕන් ඔය ස්වභාවය තුලින් පිඟුදෙනි දකින්න ඔබ යම් කිසි රූපයක් දකින්න වෙලාවේදී ඒ රූපයේ උදෙසා රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක් ගොඩ නැගුණා නම් ඒ රූපේ නිරුද්ධ වෙන කල්හි අරහට ගත්තා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන වල බල රහිත වෙන්න ඕනේද නැද්ද ඇයි ඒව ගොඩ නැගුණේ අරවනි අර අර රූපෙහිඳ නේද? මොකක් හරි ඔබට සද්දයක් ඇහෙන වෙලාවේදී ඒ සද්දේ නිසා නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ගොඩ නැගුණේ. ඒ ශබ්දේ කණෙන් අයින් වෙන වෙලාවෙම පින්වතුනි අරහට ගත්තා වූ අර පහෙත් බල රහිත වෙන්න ඕනේද නැද්ද? ඕනේද නැද්ද? හැබැයි ඔබ බල රහිත නොකර පින්වතුනි ඒ ටික තියාගත්තා නම් එහෙම අන්තිමට පුස් කාපු කේක් කාපු මට්ටමට නෙමෙයි දෙන්නේ. බැලුවා කේක් ගෙඩිය එක්ස්පයර් වෙලා. කල්ලිකුත් වෙලා දැන් කෑවොත් මොකද වෙන්නේ? අනා ගන්න නේද වෙන්නේ. අන්න එහෙනම් පින්වතුනි මොකද වෙන්නේ? ඔන්න බැලුවා. මේ රූපේ නිසා හටගත්තා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහේ ටික බලවත්ව පවතින්නේ. බල සහිතව පවතින්නේ මොන වෙලාව වෙනකම් විතරද? අර රූපේ තියෙනකම් විතරයි. ඒ රූපේ ඇහෙන් ගිලිහිලා ගිය ගමන් මොකද වෙන්නේ දැන්? දැන් ආපහු සැරයක් අර වේ වැදගත්කමක් තියෙනවද? බලවත්කමක් තියෙනවද? වැටුණාද ඔබට හොඳට මේක? ශබ්දයක් ඇහෙනකොට හෝ එහෙම නැත්නම් දිවට රසයක් දැනෙන වෙලාවට ආපු රූප වේදනා සංඥා සංකාර විඥාන පහක් තියෙනවනම් ඔය කියන පහේ බලයේ තියෙන සිංගදින අර දිවේ අර රසයේ ස්පර්ශ වෙන මොහොතේ විතරයි නේද එහෙනම් දිවෙන් ඒ රසය අයින් වෙන මොහොතේම පිංගුතනි අර පහත් බල රහිත වෙන්න ඕනේ නේද හරිනම් නමුත් ඔබ මොකද කරන්නේ බල රහිත කරන්නේ නැතුව අල්ල ගන්නවා අන්න අතහිත දීගත් අන්න මෝහය අතහිත දීගත්ත ගමන් දැන් මොකද වෙන්නේ පිංගුතනි දැන් ඉතින් අනා ගන්නවා තමයි දැන් ඔය අනාගෙන ඉන්නේ ඒක නිසා තමයි. නමුත් ඇත්ත දැකලා නේද පිංගුතුනි නිවන් දකින්න තියෙන්නේ. බලන්න ඉතින් බොරුවක් දැකලා නිවන් දකින්න තිබුණා නම් කොච්චර අමාරුද කියලා. ඇත්ත දැකලා නිවන් දකින්න පුළුවන්කමේ තියෙන වාසිය තමයි පිංගුතුනි ඔබට මේ වෙලාවේ මේ කියපු කාරණාව වැටහුණා නම් අර ළමයා මැරිච්ච වෙලාවේ ඇඳුම් ටිකෙන් වැදගත්කමක් නැහැ වගේ. අර රූපයත් ඇහෙන් ගිලිහෙන වෙලාවේදී ඒ නිසා හටගත්තා වූ රූප වේදනා සංඥා සංකාර විඥානවලත් බලයක් නැහැ මේ බලේ ඉවරයි. බලයක් නැත්නම් අපි විහිං නේද බලයක් දීලා අල්ලගෙන ඉන්නේ. එහෙනම් විහිං කරගත්ත දේ නේද අතාරින්න තියෙන්නේ. සත්‍ය නෙමෙයි නේද අතාරින්න තියෙන්නේ. සත්‍ය නම් මොකද්ද? බලයක් නැහැ. සත්‍යයට මුහුණ දුන්නා නම් පින්වතුනි යථාර්ථයට මුහුණ දීලා ඒක අතහැරියා නම් මොකද වෙන්නේ? අතහරින්න ඕන එක අතහැරියා නම් ආයි අතීත දී ගැනීමකුත් නැහැ. අනා ගැනීමකුත් නැහැ. තියෙන්නේ මොකක් විතරද? ප්‍රත්‍යයෙන් උපදින මොහොත විතරයි. එහෙනම් අරිහතුන් වහන්සේගේ ස්වභාවය මොකද්ද? ප්‍රත්‍යයෙන් උපදින ස්වභාවය විතරයි. ඒකයි උන්වහන්සේට අතීතේකුත් නැහැ. අනාගතේකුත් නැහැ. ඒක මේ ඔරලෝසු කාලයෙන් එහෙම නෙමෙයි. ආනන්ද හෙට දානයක් බාරනම් තියෙනවා. අපි ඒකට වඩින්න ඕනේ කොසල් රජුරුවන්ගේ මේ මාලිගයට. ඒක ගැන එහෙම නෙමෙයි මේ කියන්නේ. මං කියන එක අවබෝධ වෙනවා ඇති කියලා මං හිතනවා. සම්මත කාලයයි පිඟුදුනේ පරමාර්ථ කාලයයි දෙකක් තියෙනවනේ. ඒකයි කාල කියලා කිව්වේ තිඟුදෙනි කළ දෙයට ආල කරගත්තා. කළ දේ මොකද්ද? ඇහෙන් රූපයක් බල්ලි වෙරලා ගොඩනගාගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන වලට මක් කළාද? ආල කළා. ඔන්න මේ මහ යතිවරු දේශනා කරපු දහම මම ඔබට විස්තර කරලා දෙන්නේ මේ. කාටද පුළුවන් මේ දිනේ ඔබ බෑ වැරදි කියලා කියන්නේ? මෙන්න යථාර්ථවත් බුදුදහම. එහෙනම් ඒ ඒ මොහොතේ හටගන්නා වූ රූප වේදනා සංඥා සංකාර විඥාන අල්ල බදා ගන්න යන්නේ නැතුව. ඒව බල රහිත වෙනකොට ඒ කියන්නේ කුණු කේප් පෙට්ටි කකා ඉන්නේ නැතුව කේප් පෙට්ටිය කුණු වෙච්ච ගමන් අතහැරියා නම් ඉවරයිනේ. කේප් පෙට්ටිය කුණු වුණ බවක් දැනගෙන දැන් මොකද කරන්නේ? ඔබ මෙතනින් එහාට. දැන් ඔබ දන්නවා කේප් පෙට්ටිය කුණු වෙලා තියෙන්නේ කියලා. ඒත් ඔබ මොකද කරන්නේ? අල්ල ගන්නවා බදා ගන්නවා. ඉතින් එහාට මොකද වෙන්නේ? අනා ගන්න නේනම් වෙන්නේ. ඇයි ඒ? ඇයි කුණු කේක් කාලේ ඉවරලා වැසිකිලි ලගින්නනේ වෙන්නේ. ඒ මට්ටමම නෙමෙයිද බන් ඔබගේ ජීවිතවලට වෙලා තියෙන්නේ. ඔය මෝහය තුලින් ලෝකෙ දකින්න ගිහිලා පින්විතේ කවදාවත් සත්‍ය දැක් ගන්න බෑනේ. පාට දෙකක් දැක්කත් ගැටෙනවනේ ඇලෙනවනේ. මොන පිස්සුවක්ද කියලා හිතලා බලන්නකෝ. පොඩි පිස්සුවකද මිනිස්සු ඉන්නේ. සුදු ළමේ සුදු ගෑන් ළමේ කළු ගෑන් ළමේ දැක්කොත් ඇලෙනවා ගැටෙනවනේ. රතු පාටයි කහ පාටයි කොඩි දෙකක් දැක්කොත් ඒත් ඇලෙනවා ගැටෙනවනේ බින්දු මාත්‍රී හරියි. ඇයි හේතුව? අත හිත දීලා අල්ලගත්ත නිසා. තියේ මෝඩ වැඩ පිළිවෙලට එන්නේ පිඟුදිනේ මෝඩ කියලා කිව්වේ මොකද්ද? මෝහයට අඩ තියාගෙන නවත්තගෙන ඉන්නවා. මෝහය තුල රැඳිලා ඉන්නවා. ඒ මෝහය තුල රැඳිලා ඉන්න මෝඩ වැඩ පිළිවෙල නිසා මොකද වෙන්නේ? මේ සසරේ සැරිසරනව හැරෙන්න පිඟුදිනේ මේකක් නෑ. මොකද හේතුව? අවිද්‍යාව තෘෂ්ණා නසන්න විදිහක් නෑ. ඇයි? ඇලීම් ගැටීම්, ඇලීම් ගැටීම්, ඇවිලින් ගැටීම් තමයි. එහෙනම් මේ ප්‍රඥා ආලෝකය තමන්ගේ ජීවිතවලට එනවා නම් පිඟුදිනේ තමන් දැන් මේව මෙනෙහි කරන්න ගෙදර කියලා නිකන් ඉන්න එපා. මේ වන ටික ඇහුවා අම්මා ෂෝ බන ටික. ඔය මට්ටමේ යන්න එපා පිළිදෙන අපරාධනේ මගේ කාලේ. මම පුරුදු වෙන්න බන කියන්න එනවා නෙමෙයි නෙමෙයි. මගේ කාලේ මේ නාස්ති වෙන්නේ. හැබැයි ඔබ දහම අල්ලගත්තා නම් නාස්ති වෙන්නේ නැහැ. හරි නාස්ති වෙනවා කියන්න බෑ දේශනාවක් කළා. එක්කෙනෙක් හරි අඩුම තරමේ දහම අල්ලගත්තා නම් මට ඇති. එක්කෙනෙක් සසරෙන් සතර සතර පායෙන් මිදලා ගියා නම් මට හොඳට ඕම ඇති. ඒකයි ඔබ කෙරේ මහා අනුකම්පාවකින් පිඟුතුනි මේ දේශනා කරන්නේ පිරිස් කොට ගහගන්නෙම කරන වැඩ පිළිවෙලක් නෙමෙයි. ඔබ දන්නවනේ මම මේ කටක් අරින්න පිඟුතුනි දේශනාවක් වෙලාවට විතර එතනින් එහාටයි මම කට අරින්න බෑ කාටවත් නැහැ. මාව හම්බ වෙන්නවා බෑ. මං කියලා දෙන්නේ කිසිම කෙනෙකුට මාව හම්බ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි? දැන් මාව හම්බ වෙලා නිවන් දකින්න පුළුවන් කාටද? නෑ කියන බණ ටික අහලා නිවන් දකින්න පුළුවන්. එහෙනම් එතනින් නතර කරගමු. ඒ මට්ටමේ තමයි මම ගිහිලා තියෙන්නේ. ඒක නිසා කිසිම කෙනෙක් උත්සාහ කරන්නවත් එපා මාව හම්බෙන්නේ නැන්නේ වැඩක් නැහැනේ පින්ද නිකන් අනේ අපි හාමුදුරුවනේ කියලා වැඳලා යන්න. ඊට වඩා හොඳ නැද්ද පින්ද ඔබ මට ඉඩ දුන්නා නම් මේ මේ භව ගමන ඉතුරු ටික කෙලවර කරගන්න. තවත් පොඩි දෙයක් හරි ඉතුරු නම් ඒ ටිකත් කල්ලා විඳලා විසි කළා විනාශ කළා දාගන්න. මේකට මට ඉඩ දුන්නා නම් ඉවරයිනේ. මොකද ඔබ ආවා කියලා ඔබ ඔබ කෙරෙහි විශේෂ දේශනාවක් කරන්න මම සූදානම් වෙන්නේ නැහනේ කොහොමදවත්. ඉතින් ඇවිදින්න ඉවරලා අනේ හාමුදුරේ මං අහවලා මං අහවලා මං අහවලා කියලා ඔක්කොම පෙන්නුම් කරලා ඉතින් වැඳලා එයි. ඒකයි මං කියන්නේ ආත්ම වංචා මොකටද? අපි අපේ වැඩේ කරගමු. දන් කුඩට ඊගෙනුත් මේ කය පවත්වන්න පුළුවන් නම් පිඟුතුනි රාජභෝජන මොකටද? අන්නේ ස්වභාවය තමයි මම ඉන්නේ. ඒකයි මම ඔබට කියන්නේ පිඟුතුනි නිතර නිතර ඇඟිල්ලෙන් ඇන ඇන කියන්නේ ආත්ම වංචාවට අහු වෙන්න එපා තමන්ගේ වැඩේ කරගන්න. මේ දේවල් මෙනෙහි කරන්න ගෙදර කියලා ෂෝප් බණ ටික කී කියන්න එපා. පුළුවන් තරම් මේක ශ්‍රවණය කරන්න ආයි ආයි ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කළා පිඟුදින නැවත නැවත මෙනෙහි කරන්න. ගෙදර ගිහිල්ලා මේක සාකච්ඡා කරන්න. තමන්ගේ දරුවව දකින්න වෙලා දැන් දරුවානේ උදාහරණට අරන් දුන්නේ. වාහනෙන් උදාහරණට අරන් දුන්නේ. එහෙනම් තමන්ට තියෙන එකක් නෙවෙයි මොකක් හරි උදාහරණයක් ගත්තේ. තමන්ගේ කෙස් ටික හරි ලොම් ටික හරි මොකක් හරි නිය ටික දත් ටික හරි ඔය ටිකම නේද තියෙන්නේ. දැන් තමන්ට තමන්ට කෙස් තියෙනවා කියලා තමන් කොහොමද දන්නේ? Tamanට කෙස් තියෙන බව කොහොමද දන්නේ? අතන ඇල්ලුවට පස්සේ එන රූප වේදනා සංඥා සංකාර විඥාන ටික නේද? ඔය කෙස් උල් බව කොහොමද දන්නේ? ඒක අතන ඇල්ලුවට පස්සේ ඕ ඇහැට දැක්කට පස්සේ නේද? නැත්නම් කනට ඇහිලා එහෙම තියනවද කෙස් වල? කෙස් වල උල් බව. එහෙම එකක් නැහැනේ. එහෙනම් ඔය කොහෙන් හරි අසකරණාසය දිව ශරීරයේ මනහරහා එන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය පහේ ගොඩවල් ටික නිසා නේද වේදන ඔබට කෙස් තියෙන බව හරි ඔබ දන්නේ. එහෙනම් කෙස් වලට දාලා බලන්නත්, නිය වලට දාලා බලන්න, ලොම් ආදී වශයෙන් ඔය තියෙන. දෙතිස් කුණුපෙට දාලා බලන්නත් තියෙන ওই ටිකමයි නේද? එහෙනම් පින්විතනි ලෝකය රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් පනපු එකේ තියෙන වැරද්දක් තියෙනවද මොකද? සර්ව සාධාරණයි නේද මේ ක්‍රමවේදේ? බලන්න තථාගතයන් වහන්සේගේ දේශනාව. ඒකයි මම කියන්නේ කිරිඝාට කොස් ගහෙන් යනවා වගේ කොහෙන් හරි කිරියනවා නේද? ඒකයි ස්වභාවය. අන්න ඒක තමයි තථාගතයන් වහන්සේගේ දේශනාවල තියෙන ස්වභාවය බින්ගසනි. ආයි කාටවත් බින්දු මාත්‍රයක්වත් වැරදි කියලා නම් මේක මේක ඕන මේ මෙහෙම වෙන්න ඕනේ. මේක මේ හතර ඇස්නේ මේක පොඩක් තව රවුම් වෙන්න ඕනේ කියන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේක පොඩක් තව රවුම් වුණා නම් හොඳයි කියලා කියනම නම් බින්ගසනි ඒකට දහම තේරිලා නැහැ. මොකද තථාගතයන් වහන්සේගේ දේශනාව নিরপেক্ষයිනේ. নিরপেক্ষත්වයේ උදසානේ දේශනා කරන්නේ. අපිනේ සාපේක්ෂව අල්ලගෙන ඉන්නේ ලෝකේ. අපි සාපේක්ෂ වෙනකම් මොකද වෙන්නේ? අපි සාපේක්ෂ වෙනකම් පිංගුතුනි සිද්ධ වෙන්නේ මොකද්ද? අපි මුලාවටපත් වෙලා ඉන්න එක. එතනින් මිදලා ගියාට පස්සේ තමයි පිංගුතුනි අපි নিরপেক্ষත්වයටපත් වෙන්නේ. নিরপেক্ষත්වයටපත් වුණා කියලා කියන්නේ එතනින් එහාට ඇලීමත් ඉවරයි. ගැටීමත් ඉවරයි. ඉතින් ඔන්න ඔය ස්වභාවයේ මනාකොට තේරුම් අරගෙන විලා තමන්ගේ මග තමන් වඩන්න. තමන්ගේ මන තමන්ගේ මන තමන් පුළුවන් තරම් වඩා ගන්න උත්සාහ කරන්න පිංගුතුනි මේ මන පිරිසුදු කරගන්න. මේ වැඩේ තමන් කරගන්න පුළුවන් තරම්. මේ ධර්ම දේශනාව නැවත නැවත ශ්‍රවණය කරන්න පහුගිය දේශනාවත් නැවත නැවත ශ්‍රවණය කරන්න. මම ඒකයි ඔබට පටන් ගන්නකොට කිව්වේ දවසකට පින්වදින අඩුම තරමේ පැය තුන හතරක්වත් Taman වෙනුවෙන් වෙන් කරන්න. මම දේශනාවක් නැති හැම දවසකම පින්වදින පැය 18ක්වත් අඩුම තරමේ මං වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. මං කියවනේ මං ගොපල්ලෙක් නෙමෙයි. මම අනුන්ගේ හරක් බලා ගන්න කෙනෙක් නෙමෙයි. අනුන්ගේ හරක් ටිකක් බල්ලා දෙනවා අනුකම්පාවට. ජීවිත කාලෙම අනුන්ගේ හරක් බලන්න ලෑස්ති වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒකයි මම කිව්වේ පින්වදිනේ මට පිරිස හිටියත් එකයි නැතත් එකයි. මට පිරිස ඉන්නවද නැද්ද කියලා මම දන්නේ නැහැ. මෙතන ඉන්න එක්කෙනෙක් හරි මට කෝල් එකක් දීලා තියෙනවා නම් අත උස්සන්න. නමුත් ලෝක සම්මත අර්ථයෙන් ගත්තොත් ඔබ මගේ පිරිස නෙමෙයිද? නමුත් මගේ පිරිස වෙලා තියෙන්නේ කොතනින් විතරද? ධර්මයෙන් විතරයි. මම ඔබට දේශනා කරන ඔබ ධර්මයේ ශ්‍රවණය කරන. එතනින් එහාට මොකක්ද ආයි තව කතා කරන්න තියෙන්නේ? ඔබ සාසනය වෙනුවෙන් කරන්න තියෙන දේවල් කරන්න. වේර විහාර ගොඩනගන්න තියෙනවා නම් ධර්ම ප්‍රචාරය කරන්න තියෙනවා නම් ඒව කරන්න. මම ඒකයි ඔබට කියන්නේ විශේෂ විශේෂ වශයෙන් පිංගුදෙනි පුළුවන් තරම් ධර්ම ප්‍රචාරය කරන්න කියලා. මට කරන එකම ගරුත්වය ඒක. පුළුවන් තරම් ධර්මයේ ප්‍රචාරය කරන්න මොකද ඔබ වගේ පිංගුදෙනි මේ දහම් පිපාසයෙන් ඉන්න ලක්ෂ ගාණක් තව දෙනක ඉන්නවා. අපි මං හිතන්නේ තාම පිංගුදෙනි ලංකාවෙන් කාලකටවත් මේ ධර්මයේ දීලා නැහනේ. දැන් අපි කී දෙනෙක් ඉන්නවද? මෙතන වැඩි 2000ක් විතර. සාමාන්‍ය දේශනාවකට 4000 5000 අතර මිනිස්සු එනවා. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා තින්ගුදනේ නිකන් මම මේ ගණනේ කරන්නේ. අපි ඔක්කොම එකතු වෙලා තින්ගුදනේ තාම මුළු ලංකාවටම මේක දී ගන්න බැරි වුණානේ. එහෙනම් අපේ කාර්යතාවය තාම ඉවර නෑ නේද? ලෝකෙටම දහම දෙන්නේ නේද අපි බලන් ඉන්නේ. ලෝකෙටම දහම දෙන්න පිඟුදින අපි සේනාවක් හදාගෙන යනවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් විශාල වශයෙන් පිංගුතුනි ඉදිරියේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේ සද්ධර්මයේ දේශනා කරන්න පුළුවන් ස්වාමින් වහන්සේලා පිරිසක් අපි හදාගෙන යනවා. ඒකට අපේ මහත්තුරු අපිට උදව් කරනවා ගොඩක්. ඒ මාධ්‍යයෙන් කටයුතු කරන ගුරුවරු. ඒවා හරි වැදගත්. ඔය ධර්මයක් දන්න භාෂාවත් හොඳට දන්න වැඩපිළිවෙලක් තමයි සකස් කරන්නේ. ඒ වගේම කොරියන්, ජපන්, චීන ආදී වශයෙන් මේ භාෂාවලිනුත් පිංගුතුනි මේ මේ ලෝකෙට මේ ධර්මයේ දෙන්න. දෙමළ භාෂාවෙන් මේ ලෝකෙට ධර්මයේ දෙන්න. ලොකු වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. මොකද පිංගුතුනි ජාතිය කියන්නේ සාපේක්ෂ දෙයක්ද? නිරපේක්ෂ දෙයක්ද? නැත්නම් ජාතිය කියන්නේ යථාර්ථයක්ද සම්මුතියක්ද? සම්මුතියක්. එහෙනම් සම්මුතිය වැදගත්ද යථාර්ථයට මුහුණ දෙන වෙලාවට? මරණයට මුහුණ දෙන වෙලාවට ජාතිය වැදගත්ද? කුලය වැදගත්ද? ආගම වැදගත්ද? ගිහිකම වැදගත්ද? පැවිදිකම වැදගත්ද? තාන්නමාන වැදගත්ද? ඔය එකක්වත් වැදගත් නෑ. ඕන්න ඔය ටික හරියාකාරව තේරුම් ගන්න. ඒක නිසා පිටුතුනි අහිංසක මිනිසුන්ටත් මේ ධර්මයේ දෙන්න ඕනේ. මුලින් මුලින් කිය අපිට නම් එපා උඹලගේ ධර්මයේ කියලා. එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? උපේක්ෂාවටපත් වෙනවා. නෙමෙයි. මුදිතාවටපත් වෙනවා. උපේක්ෂාවටපත් වෙන්නේ නැහැ එකපාරක්. මුදිතාවටපත් වෙනවා. මම අපේ ස්වාමින් වහන්සේලාට නිතර කියන දෙයක් තමයි. ගිහි කාලේ හිටියනම් සක්විති රාජපදවිය ලබන මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත. කෝටි ලක්ෂයක් සක්වලටම බුද්ධාඥාව පතුරවන්න පුළුවන්. 이르දියාතින් උන්වහන්සේ හා සම වෙන කිසිම කෙනෙක් මේ ලෝකේ නැති. සමාධිය අතින් ධාන මට්ටම් අතින් උන්වහන්සේ හා සම කරන්න පුළුවන් කිසිම කෙනෙක් මේ ලෝකේ නැති. සුගත තථාගතයන් වහන්සේ තුට්ටු දෙකේ යකෙක් කියන කතාවක් අහලා මහන බැහැපන් එළියට කිව්වහම එළියට වැඩිය නේද? එහෙනම් අපිට මොන කතාවද පින්විතනේ? ඒසා මහා පරම පුරුෂයාත් අර යක්ෂයා කෙරෙහි තියෙන අනුකම්පාවෙන් ඒ යක්ෂයාට මේ ධහම දේශනා කරන්න මේ ධහම පිළිබඳ පැහැදිලි කරලා දෙන්න මහාන බැහැපන් එළියට කිව්වහම හොඳයි මම වහින්නම් කියලා එළියට වැඩියනම් අපිට මුදිතාවටපත් වෙන්න බැරි මොකද? ඔය කියු එක ගුණයක්වත් අපි තුල තියෙනවද? අඩුම තරමේ මිදි ගෙඩියක් තරම මවා ගන්න පුළුවන් ඉරිදියක් තියෙනවද? එහෙනම් පින්වතුනි කවුරු හරි කෙනෙක් ඔබ බණ ටිකක් කියන්නේ නැද්දි උඹගේ බණ අපිට ඕනේ නැහැ. ඕවා වැරදි බණ කියලා බැන්නොත් එහෙම. එකපාර උපේක්ෂාවට හිම්පත් වෙනවද? නෑ නෑ. මෘදුතාවයටපත් වෙලා තව මෘදු වෙලා තව මෘදු වෙලා කටයුතු කරනවා. ඒකයි පින්විතේ ලෝක සත්‍යය කෙරෙහි දක්වන අනුකම්පාව. ඒක නිසා ඔබ පුළුවන් තරම් මේ ධර්මයේ ප්‍රචාරය කරන්න. ඒ වගේම පුළුවන් තරම් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩන්න. ආර්ය මෛත්‍රිය තමයි පින්විතේ අපිට තියෙන ආයුධය. ඒක වඩන්න වඩන්න මේ කළු කිරණ නසා ලවල අළු වෙලා ගිහිලා සුදු කිරණයන්ගේ මේ විශ්වය ආලෝකමත් වෙනවා. ඒක හරි වැදගත් පින්විතේ මේ මඟ වඩන උත්තමයන් වහන්සේලාට. ඒ වගේම නිබ්බහාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා පින්විතේ ඔබගේ ගේ ඉස්සරහා ගහන්න. ඔබගේ වාහනේ ගහන්න පිටිපස්සේ. ඔබගේ හන්දියේ ත්‍රිවිල් කණ්ඩායමත් එක්ක කතා කරලා මල්ලියේ මං උඹලට සල්ලි දෙන්නම්. ඔබට සල්ලි තියෙනවා නම් එහෙම නැත්නම් යාළුවෝ කීප දෙනෙක් එකතු වෙලා හරි කමන්නේ සල්ලි තියෙනවා නම්. කට්ටියත් එක්ක එකතු වෙලා ඒ ත්‍රිවිල් එකේ හැම ත්‍රිවිල් එකකම පිටිපස්සේ ඒගොල්ලන් ඇරේ අර අකුරු කපලා ගහන වැඩ පිළිවෙල අනුව නිබ්බහන පරම සකින් සුඛිතර වෙත්වා කියලා ගහන්න. පිටුදිනේ ලංකාවේ තියෙන වැඩිම වැඩිම ප්‍රමාණයක් තියෙන වාහනේ තමයි ත්‍රිවිල් එක. හැම තැනම අස්සක් මුල්ලක් නැර යන වාහනේ. ඒකෙනුත් අපිට ප්‍රයෝජනයක් තියනවද නැද්ද? තියෙනවා. ඇයි ඒක කියවෙනවනේ පිංගුතුනි හැම කෙනෙකුටම. ඔබ අද ගෙදරින් එළියට බහලා මෙතන නෝ ත්‍රිවිල් කීයක් දැක්කද? අඩුම තරමේ 1000ක් දකින්න ඇති. <clears throat> ඔය 1000යි පිංගුතුනි පිටිපස්සේ ඔක් ගහලා තිබ්බනම් අඩුම තරමේ 500 වතාවකත් ඔබට ඔක කියවිලා නේද? ඔක කියවෙන කියවෙන වාරයක් වාරයක් ගානේ මහා සුදු කිරණයක් මේ විශ්ව ධාතුවට තැම්පත් වෙනවා. අන්න එතකොට පින්විතනේ මේ මග වඩන යතිවරයන් වහන්සේලාට ඉක්මනින් දැහැන් ගත වෙලා ඉවරලා ඉක්මනට මේ මගඵල පූර්ණේ කරන්න පුළුවන් අවස්ථාව උදා වෙනවා. දැහැන් කරනවා කියලා කිව්වේ දවා හරිනවට. තප කරනවා දවා හරිනවා තප කරනවා දවා හරිනවා ඒකයි කරන්න තියෙන්නේ. ඒකයි තපසට ගියාය දැහැන් වඩනවා කියලා කියන්නේ. තප කරනවා කිව්වේ මොකද්ද? තවනවා. තවපු එක තවපු එක තමයි පුච්චන්නේ. කෙහෙල් කොලේ තවනවා. තවදුරටත් තවන්න ගියොත් මොකද වෙන්නේ? පිච්චෙනවා. ඔච්චරයි. එහෙනම් තවන්නේ මොනවද? කෙලෙස්. දහන දහම් කරන්නේ මොනවද? දවල් අලු කරන්නේ මොනවද? ඒත් කෙලෙස්ම තමයි. එහෙනම් කෙලෙස් දහනය කරන්න කියප එක තමයි මහණෙනි දැහැන් වඩව කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. කෙලෙස් දහනය කරව. කෙලෙස් පුච්චලා අලු කළා දාපල්ලා. තියාගන්න එපා එක බින්දු මාත්‍රයක්. ආන්න එහෙමයි උන්වහන්සේ දේශනා කළේ. එහෙනම් පින්වතුනි, ඔන්න ඔය ආකාරයෙන් මේ දැහැන් වැඩිලා. මේ මඟ වඩන උත්තරයන් දහම තේරෙ අවබෝධ වෙන්නත්. ඒ වගේම පින්වතුනි ඔබට දැන් ඔබට හිතෙන වැඩි පිංගුදෙනි මේට අවුරුද්දකට කලින් බණ ඇහුවා වගේ නෙමෙයි දැන් බණ අහන්න ඉඳගත් එක මම සමාධියටපත් වෙන ඔබත් ඉක්මනට. එයි. මේ ආර්ය මෛත්‍රී කර්මස්ථාන වගේ දේවල් පිංගුදෙනි මහා බලවත්. ඒවා තමයි අපිට තියෙන ආයුධ. ඒක නිසා පුළුවන් තරම් ඒව වඩල ඉවර වෙලා ඒ ශාන්තිය උදා කරන්න ලෝකෙට. ඔය කඩතරි ගෝ කරගෙන ගියා නම් පිංගුදෙනි අපි ඔක්කොම දිනුව. මේ පංචමාර යුද්ධය තනියෙන් කරන්න බෑ. මේ පංචමාර යුද්ධය අපි හැමෝම එකතු වෙලා කරන්න ඕනේ. කරනවම තමයි පින්දනේ කරන්නම. ඉතින් ඒක තමයි. මගේ සාස්ත්‍රුණ වහන්සේගේ අදිස්ථාන කාටද නවත්තන්න පුළුවන්? කවුද දින්නේ? සාස්ත්‍රුණ වහන්සේද අනිත් කෙනෙක්ද දින්නේ? සාස්ත්‍රුණ වහන්සේ දින්නේ. එහෙනම් මගේ සාස්ත්‍රුණ වහන්සේ 5000ක් අදිස්ථාන කරපු බුද්ධ ශාසනේ 2500කින් කන්න පුළුවන්ද කාටවත්? පුළුවන්ද? කවදාක්වත් පුළුවන් වෙන එකක් නෙමෙයි ඒක. ඒකයි කියන්නේ පින්දනේ වීරිය වඩන්න සීල දෙනා. සීල දෙනා එකතු වෙලා වීර වැඩුවොත් Tamanට මේක කරගන්න පුළුවන් ඒකාන්තයෙන්. වීරය වැඩුවේ නැත්තම් තව අද්දැවි කෝටි ගාණක් ඉපදුනත් බුදුරු කෝටි ගාණක් පහළ වුණත් ඔබට නම් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. එච්චරයි තියෙන්නේ. අද ගොඩ වෙලාවක් නැහැ ධර්ම දේශනා කරන්න. මොකද මං හිතන්නේ අද මෙහි වැඩ පිළිවෙලක් තව තියෙනවා. ඒවලත් ඔබට සහ සම්බන්ධ වෙලා කටයුතු කරන්න වෙනවා ඇති. ඒක නිසා අපි ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ සීල දෙනත් එක්කම හඬ නගා සජ්ජායනා කළා. අපි දේශනාව අපි ඒක ඊළඟ දේශනාවකින් කරමු. මොකද හේතුව ඔය ඕක පැහැදිලි කරන්න තව පැයක්වත් ඕනේ. අපි ඊළඟ දේශනාවකින් කරමු. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ රාග බන්ධනයෙන් මිදෙත්වා ද්වේෂ බන්ධනයෙන් වා මෝහ බන්ධනයෙන් මිදෙත්වා මාර බන්ධනයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ජාති ගින්නෙන් මිදෙත්වා ජරා ගින්නෙන් මිදෙත්වා ව්‍යාධි ගින්නෙන් මිදෙත්වා මරණ ගින්නෙන් මිදෙත්වා නිබ්මාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්මාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්මාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ශෝක ගින්නෙන් මිදෙත්වා පරිදේවයෙන් මිදෙත්වා දුක්ඛ ගින්නෙන් මිදෙත්වා දෝමනස්සයෙන් මිදෙත්වා උපායාසයෙන් මිදෙත්වා යං පිච්ඡං ලබති තම්පි දුක්ඛයෙන් මිදෙත්වා සංකිත්තේන පංචෝපාදානස් කන්දගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා කාම ලෝක අනාතයි ඒන් මිදෙත්වා රූප ලෝක අනාතයි ඒන් මිදෙත්වා අරූප ලෝක අනාතයි ඒන් මිදෙත්වා සියලු ලෝක අනාතයි ඒන් මිදෙත්වා අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොයල්ම නාතයි නොයල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා හොඳයි පින්විතනේ පුළුවන් තරම් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩන්න නිතර නිතර තමන්ගේ දරුවා වන්දනා කරන හැම මොහොතකම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලාම වඩන්න. එහෙමම ප්‍රාර්ථනා කරන්න. කාම ලෝකේ අනාථයෙක් වෙනවට වඩා තමන්ගේ දරුවා මේ නිවෙනින් පිරීලා යනවා නම් කොච්චර දෙයක්ද පින්වතුනි. ඔය දෘෂ්ටිය ඍජු කරගත්තා නම් ඔබ ඔබගේ දරුවව ගෙදර තියන් ඉන්නේ පුළුවන් තරම් දහමට යොමු කළා මේ නිවන් මඟ පසක් කරගන්න වැඩපිළිවෙලක් සකස් කරලා දෙනවා. හොඳයි පින්වතුනි. කාට හරි සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් හෙට සද්ධර්ම දේශනාවක් තියෙනවා. කොළඹ පහ සිරි ඇලන් මැතිනියාරාමේ උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ඒ දායක දායිකාවන් විසින් සංවිධානය කරලා සවස 6ට කොළඹ පහ ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේදී ඔබගේ දන්න කවුරු කවුරු හරි ඒ අවට අහල පහල ඉන්නවනම් ඒ අයව සම්බන්ධ කරවන්න ඔබටත් එන්න පුළුවන් නම් එවිදිලි ඉවර වෙලා තව තවත් මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කර කර මේ මගඵල පූර්ණේ කරගන්න උත්සාහ කරන්න. පුළුවන් තරම් ධර්ම ප්‍රචාරය කරන්න. අවුරුද්ද කාලේ එනවා. CD ටිකක් ලෑස්ති කරගෙන තියාගන්න. නෑගම් යද්දි කේප් පෙට්ටියත් එක්ක CD එකක් දෙන්න. අවුරුද්ද අර්ථවත්ව ගත කරන්න පුළුවන්. තමන්ගේ නිවසට එන හැම ඥාතියෙකුටම නිවසට ආවට Taman එක්ක සහසම්බන්ධ වෙලා කටයුතු කළාට තෑග්ගක් විදියට ඔය CD එකක් දෙන්න. මේ යථාර්ථවත් සද්ධර්මයේ තියෙන ඕනෑම CD එකක්. මේක ධර්මයයි ඔබයිද ධර්මයයි මමයිද ඕන එකක්. ප්‍රශ්නයක් නැහැ පිංගුතනි යථාර්ථවත් ධර්මයේ නම් තියෙන්නේ නිවන් දකින පිරිසුදු සද්ධර්මයේ නම් තියෙන්නේ පිංගුතනි ඒකකින් සංග්‍රහ කරන්නේ හැම හැම කෙනාටම. හොඳයි. එහෙමනම් පින්වතුනි දැන් බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා. බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයක් රැස් කරගෙන ඉන්න වෙලාවේදී ඒ පිනෙන් පෝෂණය වෙන ඒ පිනට සතුටු වන්නා වූ ඒ පිරිසව සිහිපත් කළ එයාට පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරන්න සීලමු දෙනා මාත් එක්ක සම්බන්ධ වෙන්න. හොඳයි පින්විතනේ නම් පළමු කොටම සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ විදිහට ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිවණක් පිරිස ඒ වගේ මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන අප්‍රිත ධෛර්යයෙන් උත්තම අරිහත් ඵලයේ සාක්ෂාත් කර ගැනීම උදෙසා වේද මහන්තියෙන් කටයුතු කරන්නා වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසත් ඒ වගේම ඒ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම උදෙසා මහත් වූ අපකැපීමකින් කටයුතු කරන්නා වූ උත්තරීතර මහානායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයෙන් වැඩ වාසය කරන්නා වූ උත්තරීතර සංඝයා වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීනම පුණ්‍ය ගංගා කුසල ගංගා ආය කෙනෙත් විහිදුල පතුල හරිනේ පිං විහිදී පැතිරී යාමේ නේ උත්මයන්ට වෙඳී වැළදී එන්නා වූ යම් කිත ගහපළු පද්‍ර දෝසාන්දේ කාරයත්තම් ඇස්වාකටම හෝවහවල් දෙවසක සංඛා දෝසාන්දේ කාරයත්තම් යක්ෂ වේද පිසාජ මලකෙවල කුම්බාණදී වෙදෙමිනි දෝසාන්ධකාරයත්තම් මේ වගේම හිසේ දිට පාදාන්තයේ දක්වා වූ ඇතුණා වූ රෝගාබාධ දෝසාන්ධකාරයත්තම් ඒ සිළු දෝසාන්ධකාරයන් ගසා දූරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම අධිරාමන සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පින්විතනි මොහොත කර සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ දේශනා කරන වදාළේ ඒ ශ්‍රී සද්ධර්මයේ මුග પરම්පරාවෙන් පවත්ගෙන ඇවිදලා එදා මාතලේ අල්ලුවෙන් විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථ අරුණු කළ තමන්ගේ පණ පුදාගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ ඒ වගේම අද වෙනකන් අද අපේ අතට ත්‍රිපිටකයේ පත් වෙනකම් මේ උදෙසා අප කැප වෙලා කටයුතු කළා වූ ඒ උත්තම උත්තමාවියන්වත් සිහිපත් කරගෙන ඔබතුමින් රැස් කරගත් ආ වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි විහිදුල පතුල් හරිනේ පින් විහිදී පැතිරී යාමේ මේ උත්තමියොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාමන සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ ඒ වගේම පින්විතනි මොහොතකට සිහිපත් කරගන්න ඔබගේ ආරාධනා පිළිගෙන මේ ස්ථානයට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඉෂ්ට කාමී දේව දේවතාවුන් වහන්සේලා ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපෙන් සංසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ සිඳස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි විහිදුවල පතුල හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් මේ දෙවියන්ගේ දේවානුභාවය වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා දස කුසලයේ මිදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පිංගුදින මොහොතකට සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තරගත වන් හිතුනා වූ සීලම ජාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු දුව දරුවෝ වැඩි හිටියෝ ස්වාමි දරුවන් ස්වාමි දිනයන් සේවක සේවිකාවන් ඒ වගේම මේ රටේ මහා ධර්ම යුද්ධයක් පැවතිච්ච කාලෙක මිය පරලෝකිය ආ වූ සීලම දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම පිංගුදින මේ අත්බැවි කාලේ විතරක් නෙමෙයි අනන්ත කල්පයන් ඉඳලා Tamanට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුුරු ඥාතිද මිත්‍රාදීන් වෙච්ච ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ දින රැස් කරගත් අවසීන පුණ්‍ය ගංගා කුසල ගංගාය කෙරෙත් මිහිදුල පතුල හරිනේ පින් විහිදී පැතිරියාමිනේ යත් යම් කිසි අභව විස්ථානයක ඉන්නවනම් එයින් අස මිදේවා දස කුසලයෙන් මිදෙත්වා දස කුසලයෙන් වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පිංගුදෙන මොහොතකට සිහිපත් කරගන්න මේට කල්පනුගක් ඇතුළේ තමන් විසින් අවඩසාදාන්ට ලක් කළා තමන් කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසුවිලා මැරලා ගිහිලා අදෝබව විනාශ කරනවා කියලා හිතාගෙන සත්ත්ව මේසෙන් හෝ මනුස්ස මේසෙන් හෝ අමනුස්ස මේසෙන් හෝ පැමිණිලා විරලා තමන්ගේ මග මග වඩන ගමනට බාධා කරනවා නම් ලෞකික ජීවිතයට බාධා කරනවා නම් අන්නේ සිළු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ සිනු රැස් කරගත්තා වූ සිළුම් පුණ්‍ය ගංගා කුසල ගංගාය කෙරෙහි මිහිදුල පතුල් හරණේ පිං මිහිදී පැතිරී යාමෙන් ඒ ඇති අභව ස්ථානෙන් අතමි දේවා දස කුසලේ මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පිංගුදින මොහොතකට සිහිපත් කරගන්න විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්නා පිළි විශේෂයෙන් පිංගුදින අද මේ ශ්‍රී සද්ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා මහත් වූ අපකැපීමෙන් කටයුතු කළා වූ මේ විහාරස්ථානයේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා විහාර වාසී ස්වාමින් වහන්සේලා ඒ වගේම සතර පෙරුවේ දායක දායිකාවන් ආදී වශයෙන් ඒ සිළු දෙනාවත් ඒ වගේම පිඟුදින මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කිරීම උදෙසා තමන් විසින් මෙහෙත මහන්දි හරියම් පුරගත්තා වූ ධනෙන් කොටසක් ශ්‍රමයෙන් කොටසක් අපකල කැපකල කටයුතු කරන්නා වූ ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඒ වගේම තමන්ගේ ජීවිතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ වැඩිහිටි ඥාති මිත්‍රාදීන් සේවක සේවිකාවන් ස්වාමි දරුවන් ස්වාමි දිනන රට ආරක්ෂා කරන පිරිස රට පාලනය කරන පිරිස රට සංවර්ධනය කරන පිරිස මේ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් දැස් කරගත්තා වූ සිනු පුණ්‍ය ගංගා කුසල ගංගාය කෙරෙහි මිහිදුල පතුල හරින්න ඒ පින් විහිදී පැතින යාමෙන් එයාටත් වැඳි වැළඳින්නා වූ ගහපළු පද්‍ර දෝසාන්දකාරයත්තන් ඇස්වාකටවා හෝ අවුල් දෝසක සංකා දෝසාන්දකාරයත්තන් යක්ෂ පේත විසාජ මලගල කුම්බන්න නිවද පෙමිනි දෝසාන්දකාරයත්තන් ශරීරයේ සත්ත දත් දූසමින් වද පෙමිනියා වූ දෝසාන්දකාරයත්තන් ඒ සිළු දෝසාන්දකාරයන් ගසා දූරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ සාසන තුලදී මජ රාමර සංඛත නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පින් දෙන මොහොතකට සිහිපත් කරන අද මේ ශ්‍රී සද්ධර්ම දේශනාව පැවැත්වීමේ මොහොතකට කලින් ඔබ යම් කිසි ආහාරකින් පානකින් සන්තරමුණා නම් ඒ ආහාරයෙන් පානෙන් ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝගී කරගෙන ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ තියෙන මාර්ගඵල අවබෝධ කරගන්න තියෙනවා නම් ඒ සද්ධර්ම ඒ උදෙසා ඉවහල් වෙලා කටයුතු කළා වූ ඒ ආහාර පාන සකස් මෙලා එදා ඇතත් ඉඳලා බැවුව මුණු සකස් වෙලා එළවිලි සකස් කළ කුඹුරු අපුල ගොයන් කපලා පාගල ආහාරයක් වශයෙන් ඔබ අතර පත් වෙන කම යැපක වෙලා කටයුතු කළා වූ යම් කිසි පිරිසක් ඉන්නෝ නම් ඒ සිළු දෙනාව සිහිපත් කරනවා විසින් දැස් කරගත්තා වූ සිළුම් පුණ්‍ය ගංගා කුදල ගංගා එයා කෙරෙත් මිහිඳුල පතුල හරි නේපින් විහිදී පැතිර යාමේ නේයත් යම් කිසි අභව ස්ථානයක ඉන්නෝ නම් ඒ අත මේ දේවා දස කුදලේ මෙදෙත්වා දස කුදලේ වඩත් දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන් ඒ වගේම පිඟුදින මොහොතකට සිහිපත් කරගන්න මේ ස්ථාන විදලා සද්ධර්මයේ ශ්‍රවණය කරලා දීහිතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මෙති මදුරන්ගෙන් ආරක්ෂා වෙලා මහා උරස්මින් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කිරීම අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමි ගොඩ නැගීම නිසා එහෙම මේ ස්ථාන භූමි ගොඩ නැගීමේලා ගඩොලක් ගඩොලක් ගාලා මේ විහාරස්ථානට ගහලා බැඳලා කළ සකස් කළා වූ පිරිසක් ඉන්නවා නම් ශ්‍රමයෙන් හෝ දායක වුණා පිරිසක් ඉන්නවා නම් ධනෙන් හෝ දායක වුණා පිරිසක් ඉන්නවා නම් ඒ වගේ මේ විහාරස්ථාන සංගත කළ පූජා කළ යම් පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාව සීපත් කරන ඔබ විනාශ කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා යෑ කෙරෙත් විහිදුල පතුල හරින මේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ ඇති යම් කිසි අභාවී ස්ථානයක ඉන්නවා නම් ඒ අත මේ දේවා දස කුසලයේ මෙදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පිංගුදින මොහොතකට සීපත් කරනවා දෝ මේ ස්ථාන බොහෝ දුර බැහැ ඉඳලා පැමිණෙන්නේ නැති මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන සහභාගී වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම මේ දේශනා පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම සජීවී ලෝකින ඕනෑම කෙනෙකුට මේ දේශනා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය දෙකීම දැක බලා ගැනීමේ ක්‍රමවේදය සකස් වෙලා තියෙනවා. මේ සිළු දේ සකස් වෙලා තියෙන විද්‍යාඥ වශයෙන් සම්බන්ධ පිරිස ආයගේ අන්තිවාදික පිරිසක් විසින් ලෝකෙ ඉදිරිපත් කරපු දායාදී සමයේ ඉමෙන් දායාද උපයෝග කරගෙන නිවන් දකින්න ඔබ දෙන පිනේ යටත් අනුමෝදන් වෙන්න කැපයි. එම නිසා ඒ සිළු දෙනාව සිහිපත් කරන විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ආයය කෙරෙහි විහිදුල පතුල හරිනේ පින් විහිදී පැතිර යාමෙන් ඒ යත් යම් කිසි අභවිස්ථානයක ඉන්නවා නම් ඒ අත් මේ දේවා දස කුසලයේ මිදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වේත්වා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. එහෙමනම් පින්වතුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජා පැවැත්වුවා දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත්තා. ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්වතුනි ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ සම්බුද්ධ ශාසනය තුලදීම මේ අත්බැවිය තුලදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසේ පැමිණවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා අදිස්ථාන කරන්න සීලමු දෙනාට තෙරුවන් සරණයි මාත් එක්කම ලෝක සත්‍යයට මෙත් ආශිර්වාද කරන්න. රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා තුරුණුවන්ගේ සූවිසි අනන්ත මහ ගුණ වෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා සාදු සාදු සාදු Thank you.